in the pursuit of happiness. And in my pursuit of happiness, there is no stone I left unturned. Everything that you do today, everything that perhaps you have done so far in your lives, and everything that you plan on or hoping of doing in the future, leave you with my tribe. After having completed my school education at Royal College, my, my family and I traveled to the UK, and we settled there. That's where I completed my university education, having qualified in computer networks engineering. And in fact, just the same as you, I think this is something we all share. I had a strong interest in finance and banking. So guess where I went to work? You know, I worked in a bank for period of five years. And in that time, I became a very successful banker. This was an international investment bank in the UK. I remember my manager speaking to me once and he said, in the five years that you've been here and in the 14 years that he'd been working in the bank, apparently he'd not come across anyone who, who was so ambitious and who had gotten through so many promotions in, uh, in such a short period of time. By the way, this is not me boasting about myself. This is me sharing a story that I think is very close to your hearts as well. And I know this because you are all very ambitious people. You are all very intelligent, very clever people. And this is why you have been trusted with the authority that you have to lead the people of this country as well as to provide our people, our citizens with services that keep this world going, that keep this country ticking along. And one of my ambitions was in fact to become a millionaire. And in a very short period of time, I was getting very close to that as well. So all those things that people hope to do to be happy and to be successful, such as getting married, building homes and buying properties and buying vehicles and investing in gold and cryptocurrencies and that's the latest in finance these days, right? Bitcoins and Litecoins and Dogecoins and this coin and that coin. And you know, these things I'm sure you know more than I do given the industry that you're all professionals in. But I tried all of this, and I was quite successful, if I But what I realized was, in fact, when I had an opportunity to meet a unique individual when I was about the age of 29, this gentleman turned my life around entirely. He was as if I I was born again. What was quite interesting about this young man was that he was an entrepreneur. And just the same ambitions that I had, he shared some of those with me. Well, guess what? He wanted to be a millionaire as well. He started that journey long before I had, and he was much closer to that than I was. He was an aeronautical engineer, and he was also an established science teacher taught teaching mathematics and chemistry, physics, biology to students in the UK. That's where I met him. Students not only Sri Lankans who had traveled there, but also British students. All around the country there were students who came to learn from him. And he had many businesses that was part of his success was part of his legacy. And what I realized was, well, what this gentleman had to share with me in the few hours that I had to spend with him was life transforming. It completely changed my life around. The reason I'm sharing this story with you, ladies and gentlemen, is because I want you all to have that opportunity. I'm sure you're very hardworking people. Your children, I'm sure, will be the same because you give them great guidance. And I'm sure just like you, you will, they will grow up to be great citizens of this country. But if what you're trying to find is happiness, and that happiness which is timeless, happiness which is unconditional, then that happiness cannot be found in the journeys and in the things that we do on a regular basis. How do I know this? Well, I'll ask you a very simple question. You've been working hard all your lives. Are you happy today? Isn't every day an effort to be happy the following day? Isn't every year an effort to be happy the following year? Well, what if you die tomorrow? You're still working hard today. You'll be happy when? You, you die tomorrow. That's the problem. So happiness that is unconditional, happiness that is unbound, and happiness that is beyond compare can be found in our lifetimes itself, in this birth itself. That is what my Shastra Mahansa went looking for. And for some great luck and fortune in my life, I had the opportunity of meeting this young man on the side, on my left-hand side today, who, who went on to become my teacher. And he showed me the path, he turned my life around both my wife and I decided that the life that we had been living so far was enough. i wasted 30 years of my life already. The next 30 years I wanted to be different. She's a nun today, and of course you can see what I do today. With a winnowing fan in my hand and a robe and my arms robe, that's all I have to my name. Going up all those properties and those cars and professions, all those things that kept me awake at night, today I can sleep peacefully. So I hope today is an opportunity for you all to experience what I experienced about five years ago. And I hope it gives you a glimpse of the happiness that can be found in your lifetimes itself. A happiness which can transform your lives. A happiness which is boundless. A happiness which is unconditional. පින්වතුනි සත්‍යම දේශනාව ආරම්භ කරනවා වචනික මේ සත්‍යම දේශනාවේ සහභාගී මේ ලබාගත් අවස්ථාවේ තියෙන වටිනාකම දැන ඔබට පෙන්වලා දෙන්නයි මම මේ උත්සාහ පින්වතුනි ඔබ වගේම ආදරණක් පිරෙන්න බලාපොරොත්තු ප්‍රාර්ථනා තිබ්බ පුද්ගලෙක් මම ඔබ වගේම පරිසම් කෝට් ඇඳගෙන සපත්තු මේස් දාගෙන මේ ලෝකයේ තියෙන ලොකුම නෑල කඩාගෙන මම මහා වෙහෙසක් දැනුවා. දුර ගමන කියලා. සමහර විට ඔබ මේ ජීවිතේ ගිහිලා නැති නෑ. බලපු නැති දේවල්, කරපු නැති දේවල් මම කරනවා. කොළඹ රාජකීය විද්‍යාලයේ අධ්‍යාපනය හමාර කරලා එංගලන්තයේ ගියා උසස් අධ්‍යාපනය කරන්නේ ඊට පස්සේ එහෙම මම අපේ පවුලේ සියලු දෙනා පදිංචිපත් වෙලා විවාහ වෙලා කාලය යන හැබැයි එංගලන්තේ බලන්න කියන හැමදේම බලන ඒ කරන්න කියන හැමදේම කරන මම ඔයගේ කරගෙන ඊළඟ කරා දැන් එංගලන්තේ නැති සමත් නැති කොහේ හරි මේ ලෝකේ දැන් ඒවත් හොයාගෙන යන්න ඊට පස්සේ ඒ රටවල් වලට දොර ඇරෙනවා කියන එක මේ પાස්පෝර්ට් එක කුලකසමක් මේ සියලුම දේවල් දෙන්නේ ඔබේ ඉක්වල තියෙන බලාපොරොත්තු වෙන ඒවා ඔබේ ඔබේ දරුවන්ට දෙන බලාපොරොත්තු වෙන මගේ කතාව මේ ආකාරයෙන් ඔබට කියන්න හේතුව ওই සියලු දේවල් පස්සේ ගිහිල්ලා මම ප්‍රේම සතුට මට ලැබුණේ මේක වවුරුදු පහකට කලින් මට එක්තරා පුරුෂයෙක් මුණ ගැහුණා ඒ පුරුෂයා මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න කියලා කරනවා. විරාමිස සොයක් ලබා ගන්න ක්‍රමය ඒ උත්තරය මට පෙන්වලා දුන්නා. අවුරුදු පහක් ඉස්සරහට මගේ ජීවිතේ කරකවුවම අද මගේ නමට තිබ්බ ඉඩකඩම් මිල මුදල් සියලු දේවල් ශාසනයට පූජා කරනවා. ජීවනයේ කුයි පාත්‍රයේ කුයි විතරක් දරාගෙන ඔබ නොමිලන අප්‍රමාණ ප්‍රීතියක් විඳින්න මට අවස්ථාව ලැබුණා. මාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ. එදා ඒ උත්තරයන් මට ලබා දුන්න ඒ දහම් පඳුර. ඉන්නේ අද පොලේ පළවත් වලට දෙන්නට මේ සූදානම් උන්වහන්සේගේ කාලසටහන ගැන අපේ මේ දේශනා සංවිධානය කරන මහතුරුන්ගෙන් පොඩ්ඩක් විස්තර බලමු. ඔබ දැනගන්න ලැබෙන්නේ ඊළඟට උන්වහන්සේගේ කාලස්ථානයේ නිදහස් දිනයක් තියෙන්නේ දේශනාව සංවිධානය කරගන්න ලබන අවුරුද්දේ අප්‍රේල් 9 උන්වහන්සේගේ මගේ ප්‍රියතම විනෝදාංශය තමයි කාත් එක්ක කතා කරන්නේ නැතුව ගහක් ඇතුළේ ගලක් පුරවන් වෙන මේ සත්‍යන්නේ වෙලින් කරලා තියෙන මේකෙන් අපිට විඳින්න පුළුවන් අප්‍රමාණ ප්‍රීතිය අන්න ඔබට ඔබ මහා වෙහෙසක් දරන මේ රටක්ම ගොඩදාන්න මේ රටක් සංවර්ධනය කරන්න වෙනස මහන්සි පිරිසක්. ඒ නිසා මේ මුගසිය දරන්නේ අපි මේ ලබන ප්‍රීතිය විඳින්න උරුමයි. අන්න ඒ උරුමය උඩ ලබා දෙන අපි මේ සූදානම් වෙච්චා කරන්නේ. ඒ නිසා මම ලබාගත් මේ ප්‍රීතිය ඔබට ඔබේ අරව පුරවන්නට මාගේ ගුරු දේවෝත්තමයන් වහන්සේ මේ උත්සාහ කරන මේ මොහොතේ ඔබ සියලු දෙනාට ඒ අප්‍රමාණ ප්‍රීතිය ලබා ගන්න ක්‍රමය අවබෝධ වෙත්වා ඒ වගේම ඔබේ ජීවිත වල මෙතෙක් ඔබට නොලැබුණු අවබෝධය මේ ජීවිතේ යථාර්ථය අවබෝධ කරගන්න මේ සත්‍යම දේශනා දීපු වේවා කියලා ඔබ සියලු දෙනාට ආශිර්වාද කරමි. ඔබවහන්සේ සත්‍යම දේශනා ආරම්භ කරගන්න. ඊටමත් මේ ආමස්කාර ඔබ සියලු දෙනාට සම්පූර්ණ then have January the Martin or the Sangha Music, Sangha Niko Mulavan, me, the Ham Chai Kao Do. ධර්මයයි ඔබයි නම් වැඩස්ථානයි ඔබ ඔබ නිවන් සංසාරේ ඒ ගෞරවනීය ස්වාමීන් වහන්සේට ආරාධනා කිරීමයි මගේ කාර්යය. ඒ සඳහා අද වැඩම පාවදාවේ මූලික පාදේ අනුකම්පාවෙන් අවසරයි නිවන් මාර්ගයෙන් ආනන්ද මහන්සිය පාද නමස්කාර කරනවා ගෞරවයෙන් පේනවා ඒ වගේම වහන්සේ පෙරදෙන වැඩමවන තමයි සදා වන්දනීය පූජනීය මහා සංඝරත්නය මේ අවස්ථාවේ ඉතාම නමස්කාර කරනවා පිළිගන්නවා අද සිදු කරන ධර්ම දේශනාව සමාන මේ කාලේ බොහෝ දෙනෙක් ධර්මයේ පිළිබඳ දැනුම අවබෝධය කිසිම දෙයක් කියලා ඉන්නවා නේද බොහෝ අය ජීවු සතර බිඳුව අවසානයේ නිවන් අවබෝධ කර ගැනීමයි බලාපොරොත්තු මේ නිවන මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ කාලය දක්වාම ආපස්සට යොමු කරන්නේ ඒ විතරක් නෙවෙයි දහසක් රාජකාරී මාධ්‍ය පොරොත්තු ප්‍රශ්න මාධ්‍යයේ වැඩ කරමින් ධර්මයෙන් ඈත් වෙමින් කාලය සොයාගන්න දැනුම ලබන කාලය පිරිනමනයි. ඒ ප්‍රශ්නය උපවාසී විද්‍යාවතරවලින් අද ධර්ම දේශනාව සඳහා ආරාධනා කිරීම පිණිස දැනුම්පත්ව පිළිගැනීම සඳහා මම ගෞරවයෙන් ආරාධනා කරනවා ධර්මා ජනමාත්‍ය මහන්සේ ආචාර්ය සම්මේලනාවේ සුනිල් විරසිංහ මහත්මයාට අවසරයි අපි හැමෝම ඊට වැඩමවා වදාළ අතිගෞරවනීය මහා සංඝ රත්නයන් අවසරයි ඒ වගේම මේ ස්ථානයට වැඩමවා වදාළ සිල්මෑණියන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න කාරුණික පින්වතුනි සුබරුදු පරිදි ධම් සාකච්ඡාවක් ආරම්භ කිරීමට ඔබ වගේම මේ ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට කැමති දසදහසක් ලෝක ධාතුවේ විසෙන්නා වූ සියලුම දිව්‍ය බ්‍රහ්මාදීන් සිහිපත් කරගෙන ඒ අතන්ටත් මේ ස්ථාන වලට එන්න කියලා ආරාධනා කරන්න. ඒ වගේම තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලාවත් සිහිපත් කරගන්න තමන්ට හිංසාවක් පීඩාවක් කරදරයක් හිරිහැරයක් වෙච්ච වෙලාවේදී පීඨක් ආරක්ෂාවක් සැපෙවුවා වූ විෂ්ණු කතරගම සමන්පත්තිනි දැඩි මුණ්ඩායිය නායක ගම්බහරාදී වශයෙන් විවිධාකාර නම්ගොත් වලින් පෙනී සිටමින් දුකටපත් ජනතාවට පිහිටවන්නා වූ ඒ දේව මණ්ඩල සිහිපත් කරගෙන ඒ යත්තන්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න. ඒ වගේම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ চিරහත් කාලයක් ආරක්ෂා කර ප්‍රජාපති ආදී ඒ සියලුම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරගෙන ඒ යත්තන්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්න ඇවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරලා උතුම් වූ මාර්ගඵලයන් පූර්ණේ කරගන්නට කියලා ඒ වගේම පින්විතනි අනාදිමත් සංසාරයක් තිස්සේ ඔබ මේ එන ගමනේදී පාරමිතා ශක්තියින් පූර්ණේ කිරීම උදෙසා අතහිත දීලා කටයුතු කළා වූ සහ සම්බන්ධ වෙලා කටයුතු කළා වූ මේ මිය පරලෝකීය සියලුම ඥාතිත මිත්‍රාදීන් අසහිපත් කරගෙන ඒ අත්තන්ටත් මේ ස්ථානවලට එන්න කියලා ආරාධනා කරන්නේ එවිදින් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නේ වගේම ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නා උතුම් පිරිස දැක බලාගෙන සිත පහදවාගෙන යම්කිසි අභව්‍ය ස්ථානයක ඉන්නවා නම් එයින් අත මිදලා සුගති මුදිත වෙන්න කියලා හිතාගෙන එහෙමනම් පින්වතුනි මම දෙවියන්ට ආරාධනා කරන මොහොතේදී ඔබ සියලු දෙනාම හිතින්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 උත්තරීතර අදිෂ්ඨානයේ යුක්තව සියලුම දෙනා සූදානම් වෙන්න ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරන්නට හොඳයි. පින්වතුනි. මේ රට නගා සිටවන පිරිසක් මේ රටට එන විදේශ මිනිමය රටට ඕනේ පරිදි සකස් කරන පිරිසක්. මේ රටට නැතුවම බැරි පිරිසක්. ඔබ ඒ අපිට කරන දේ නිසා අපෙන් ඔබට ලැබිය යුතු ලොකු දෙයක් තියෙනවා. ආන්ගේ දේ තමයි පින්විතනි ඔබට මේ තිලින කරන්න හදන්නේ. හොඳ කල්පනාවෙන් මේ දේශනා කරන සද්ධර්මයේ ශ්‍රවණය කරගන්න. පුළුවන් තරම් උත්සාහ කරන්න පිංගතනි තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළුණේ ඇයි කියන එක තේරුම් ගන්න. කාලාන්තරයක් තිස්සේ ඉඳලා පිංගතනි මේ දහම් අර්ථ යටපත් වෙලා ගිහිල්ලා මේ නිවන් මඟ කියන එක මිනිස්යන්ගෙන් ටිකින් ටික ඈත් වුණා. ඒ නිවන් මඟ ටිකින් ටික මිනිස්යන්ගෙන් ඈත් වෙනකොට පින්විතනි මිනිස්සු විවිධාකාර දෘෂ්ටි වලට එන්න පටන් ගත්තා. ඒ දෘෂ්ටි වලට ඇවිදilla පින්විතනි මිනිස්සු අන්තිමට තීරණය කරන්න පටන් ගත්ත ගම් වතුරට පැන්නාම මැරෙන්නේ කියලා. ඔබගේ ඔළුවට මිනිස්සු දාලා ඇති වගේ අර්ථ වතුරට පැන්නාම මැරෙන්නේ නැහැ. මාළුන්ට වගේ අපිටත් පුළුවන් වතුරේ පීනගෙන යන්න. ඕන්න ඔයගේ මතයක් Tamange ඔළුවට දාගත්තට පස්සේ පින්වතනි මිනිස්සු ගඟ වතුරට පයින්නවා. ගඟට පැන්නට පස්සේ පින්වතනි පැනිච් එක මැරෙනවා. ඒක මැරිච්ච නිසා පින්වතනි ඒකට ඒ පණිවිඩේ දී ගන්න හම්බෙන්නේ නැහැ කාටවත්. මොකද ඒක මල නිසා. ඒ දෘෂ්ටියම දරාගත්ත අනිත් එක්කෙනත් ගිහිල්ලා ඊට පස්සේ ආයි පයින්නවා පින්වතනි ඩෑම් එකෙන්. මොකද දෘෂ්ටිය දරාගෙන ඉන්නේ මේ ගම් වතුරට පැන්නට අපි මැරෙන්නේ නැහැ. නමුත් ඔබට මොලේ බුද්ධිය තියෙනවා නම් ඔබ හොඳ ආකාරවම දන්නවා පිංගුතුනි මිනිස්යන්ට වතුරේ හුස්ම ගන්න බෑ. ඒක නිසා වතුරට පැන්නොත් ඒකාන්තයෙන්ම මේ මිනිස්යා මැරෙනවා. අර මෝඩ දෘෂ්ටියටපත් වෙලා හිටියොත් පිංගුතුනි වෙන්නේ මිනිස්සු පැන පැන පැන පැන මෙරි මෙරි මෙරි මෙරි යනවා මැරෙන එක්කෙනා මැරෙන නිසා ඒ කෙනාට පණිවිඩේ ලෝකෙට දී ගන්න විදිහක් නැති වෙනවා. තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වුණේ පිංගුතුනි අපි කෙරෙහි අනුකම්පාවෙන්. ඒක හොඳට මතක තියාගන්න. තථාගතයන් වහන්සේට කිසිම ඌමනාවක් නැහැ පිඟුතුනි උන්වහන්සේ ඉදිරියේ මල් පූජ කර කර වඳින පිරිසක් බිහි කරන්න. නමුත් උන්වහන්සේට වඳින එක මහා වන්දනීයයි මේ ලෝකේ වන්දනා කරන්නන් අතර අග්‍රස්ථානයේ ඉන්නේ උන්වහන්සේමයි ඒකාන්තයෙන්ම. උන්වහන්සේයි හිතාගෙන වැලි ගොඩක් ගහලා ඒ වැලි ගොඩට වන්දනා කළත් පිඟුතුනි ඒකාන්තයෙන්ම මහා පුණ්‍ය ශක්තියක් ජනිත වෙනවා. හැබැයි අවබෝධයට ගන්න තියෙන දේ තමයි පිංගුතනි තථාගතයන් වහන්සේලා මේ ලෝකෙට පහළ වුණේ උන්වහන්සේලාට වන්දනා කරන පිරිසක් බිහි කරන්න නෙමෙයි. තථාගතයන් වහන්සේලා මේ ලෝකෙට පහළ වුණේ පිංගුතනි මේ මිනිස්සුන්ට තියෙන දුකෙන් නිදහස් කරවන්න. ප්‍රශ්නේ තියෙන්නේ පිංගුතනි ඔබට තේරුමක් නැහැ තාම ඔබ විඳින දුක කොච්චරද කියලා. ඔබට වෙන්න තියෙන දේ මොකද්ද කියන එක ගැන පිංගුතනි අවබෝධයක් නැතුව කටයුතු කරන්න ගිහිලා මිනිස්සු මහ විනාශයක් කරගන්නවා. ඔබ නිකමට හිතලා බලන්න පින්වතනි ඔබ ජීවත් වෙන්නේ අවුරුදු 60යි. ඒකත් අවුරුදු 50ක් යහතින් ජීවත් වෙලා ඉතුරු 10 ඉන්නේ ඇඳි. ඔය ජීවත් වෙන අවුරුදු 60 හොඳට කාලය ඇඳලා ඉන්න ඕනේ කියලා ගත්ත මුලා දෘෂ්ටියක් නිසා පින්වතනි කල්ප කෝටි සතසහස්‍රයක් අමු අපායවල දුක් විඳිනවා. ඕකට තියෙන හොඳම පිළිතුර තමයි පින්විතනි ඕකට බය නැතුව ඉන්න තියෙන ක්‍රමේ තමයි අපායවල් කොහෙද බන් තියෙන්නේ ඔය බොරු කතාව කියන ඕන් ඕකේ හිතාගත්තනම් හරියට හරි. ඒකයි මම කිව්වේ පිටින් එයිට වඩා හොඳයි හිතාගන්න එක. වතුරට පැන්නහම මැරෙන්නේ කියලා. බෙල්ල කැපුවට මැරෙන්නේ බෙල්ල නැතත් කඳ ෆයිට් කියලා කියන්නේ. කඳ ෆයිට් කර කර ඉන්න පුළුවන් කියලා හිතාගත්තනම් හරි. ඔබ මගේ බෙල්ල කපපන් ප්‍රශ්නයක් නැහැ. මම මැරෙන්නේ නැහැ කියලා හිතාගත්තනම් හරි. ප්‍රශ්නේ තියෙන්නේ පින්වතුනි ඔය එකක්වත් සත්‍ය නෙමෙයි නිසා. ඔබට මනුස්ස ජීවිතයක් ලැබුණේ කොහොමද කියලා ඔබ තාම දන්නේ නැහැ. ඔබගේ ওই මනුස්ස ජීවිතේ ඔබට කොච්චර කාලයක් පවත්වගෙන යන්න පුළුවන්ද කියන එක ඔබ තාම දන්නේ නැහැ. ඒක නිසා තමයි පින්විතනි මිනිස්සු උඩ පැන පැන දඟලන්නේ. මනුස්ස ජීවිතයක් ලැබුණේ මොකටද කියලා දන්නේ නැහැ. මිනිස්සුන්ගේ හිතේ මනුස්ස ජීවිතයක් මිනිසෙන්ට ලැබුණේ දොස්තර කෙනෙක් වෙලා වැජඹිලා ඉන්න කියලා. ඉංජිනේරුවෙක් වෙලා වැජඹිලා ඉන්න කියලා. හොඳට තුන් වේල බැරි නම් දහ වේලක් හරි කමන්නේ කාලා ඇඳලා හොඳ ලස්සනට ඉන්න ඕනේ කියලා හිතාගෙන ඒකට තමයි මනුස්ස ජීවිතේ ලැබුණේ කියලා හිතාගෙන ඉන්නේ. මොකද හේතුව පින්වතුනි පේන සත්තු අතරින් එකම සතෙක්වත් ඇඳුම් අඳින්නේ නැන්නේ. ඒක නිසා හිතන් ඉන්නවා මනුස්ස ජීවිතයක් අපිට හම්බුනේ ලස්සන ලස්සන ඇඳුම් ආයිත් නම් ඇඳගෙන බොහෝම හොඳට උඩ පැනලා ජීවත් වෙන්න පුළුවන් කම හදාගන්න කියලා. නමුත් පින්වතුනි ඔබ දන්නේ ඔය මනුස්ස ජීවිතේ ඔබට ලැබෙන්න ඔබ මොනතරම්නම් වෙහෙසක් දරුවද කියලා. මොකද මේ දේවල් ඔබට පේන්නේ නැහැ. පේන්නේ නැති නිසා පිංගුතුනි ඔබ හිතනවා මේ දේවල් මේ ඉබේ පහළ වුණා කියලා. මේ ලෝකේ කිසිම දෙයක් ඉබේ පහළ වෙලා නැහැ. ගහක් ගලක් පර්වතයක් වුණත් පිංගුතුනි ඉබේ පහළ වෙලා නැහැ. ඔබ මේ ධම් සාකච්ඡා නිතර නිතර අහනවා නම් ඔබට මේව දැනෙනකට ඇහිලා ඇති. කිසිම දෙයක් ඉබේ පහළ වෙන්නේ නැහැ. මේ ලෝකෙට සියලු දේ සංකතයි පටිච්ච සමුප්පන්නයි. මනුස්ස සංඛාරවල ප්‍රතිඵලයක් විදිහට තමයි පිංගුතුනි සියලු දේ ජනිත වෙලා එන්නේ මේ ලෝකෙට. එහෙනම් ඔබට ලැබු මනුස්ස ජීවිතය කියන එකත් පින්විතනි ඔබට ලැබුණේ එසේ මෙසේ කරපු පිනක් නිසා නෙමෙයි. අත්බැව් ගණනාවක් තිස්සේ කරගත් මහා පුණ්‍ය ශක්තියක් පරිසම් දීලා ඔබට මනුස්ස ජීවිතයක් ලැබුණා. හැබැයි තථාගතයන් වහන්සේ දේශනා කරනවා පින්විතනි මිනිස්සෙක් වෙච්ච කෙනෙක් නැවත වාරයක් මිනිස්සෙක් වෙනවා කියලා කියන්නේ කලකැස් බෑවා වියසිදුරෙන් අහත දකින්න වගේ වැඩක් කියලා. ඔබගේ ඇඟේ හිරිවැල්ලා යන්නේ නැද්ද? ඔබ හොඳට ඉගෙන ගත්ත පිරිසක්නේ. ඔබට හොඳටම හරබැර තේරෙනවන්නේ. ඒවත් එක්කම හැපෙන පිරිසක්නේ. එන ඔබට තේරෙන්නේ නැද්ද පින්වතුනි මේ මනුස්ස ජීවිතේ මොකද තථාගතයන් වහන්සේ නමක් යමක් දේශනා කරන්නේ පින්වතුනි ඒකාන්තයෙන්ම දැනගෙන ඒකාන්තයෙන්ම දැකගෙන අනුමාන වශයෙන් දේශනා කරන කිසිවක් නැහැ උන්වහන්සේලාගේ එහෙනම් උන්වහන්සේ යමක් දේශනා කළා නම් පින්වදනි කන කැස් බෑවා විය සිදුරෙන් අහස දකින්නටත් වඩා අඩු සම්භාවිතාවක් තියෙන්න කියලා ඔබට නැවත manussබ්බයක් ලැබෙන එක. ඔබගේ ඇඟ හිරිවැල්ල යන්න ඕනේ. ඔබ දැකලා තියෙනවද පින්වදනි බල්ලන්ව? ඇඟේ එක මයිල් ගහක්වත් නැති පණුව හැලි හැලි පස්ස ගාත් දෙක අද්දාත් දෙයන්න බල්ලන්ව. පිඟුතුනි ඔය බල්ලන්ව දකිද්දි හරිනම් ඔබගේ ඇඟේ හිරිවැල්ල යන්න ඕනේ. හරිනම් ඔබට කලන්තේ දාන්න ඕනේ. ඔබට එහෙම නොවෙන්නේ පිඟුතුනි ඔබට මේ අවබෝධය නැති නිසා. පිඟුතුනි ඔය බල්ලත් මේට ඉස්සෙල්ලා අත්බැවේ මිනිස්සෙක්. බලන්න උ කරගත්ත හරිය. බලන්න උ කරගත්ත අපරාධේ හොඳට උඩ පැන්න එකෙක්. අධික මාන්නෙන් හිටපු එකෙක්. මාන්නෙන් ඉඳගෙන පිංගතනි අනිත් කෙනාව නිරන්තර පාලනයේ යොදපු කෙනෙක්. තමන්ගේ මතේ සමාජයට දිදී තමන්ට ඕනේ පාකම් ඉෂ්ට කරගත්ත කෙනෙක්. අද මැරිලා කුණු හැලෙන බල්ලෙක්. ඔබට පුළුවන් ද පිංගතනි ඔය බල්ලව මිනිස්සෙක් කරන්න? ඔබගේ තාත්තා ඔබ වෙනුවෙන් අනන්ත අප්‍රමාණ මහා ධනයක් හම්බ කරලා තියලා මැරිලා ගියා. දැන් ඔබට ඕනේ කොහොම හරි තාත්තා වෙනුවෙන් යුතුයකම් ඉටු කරන්න. බැලුවා කොහෙද තාත්තා ඉන්නේ කියලා. ඍෂිවරයෙක්ගෙන් හරි අහලා බැලුවා. ධානලාභී හාමුදුරු නමකින් හරි අහලා බැලුවා. බල්ලකොට තාත්තා බල්ලෙක් කියලා. ගියා හොයාගෙන මේ බල්ලව. හොයාගෙන ගිහිල්ලා බල්ලව අරගෙනත් ආවා. පින්වතනි මං ওই බල්ලව සෝතාපන්න කළ දෙන්නම්. මට බල්ලව මිනිස්සෙක් කරලා දෙන්න. ඔබ ගාව තියෙන සියලුම ධනෙ වියදම් කරන්න. තාත්තනේ. තාත්තනේ හම්බු කළේ. තාත්තගේ සල්ලිනේ ඔය ඔක්කොම. ඔක්කොම සල්ලි ටික වියදම් කරලා වියදම් කරලා පින් අපිත් ආදාර කරන්න. ඔබගේ යාළුවන්ගෙනුත් ආදාර එකතු කරලා පුළුවන් නම් ඔය බල්ලව මිනිස්සෙක් කරලා දෙන්න මට. සක්විති රජුරවන්ට කතා කරන්න, සක්‍ර දේවේන්ද්‍රයාට කතා කරන්න, තථාගතයන් වහන්සේට කතා කරන්න. කතා කළා උන්වහන්සේලටත් කියන්න පුළුවන් නම් මගේ තාත්තව බල් මේ බලු අත්බැවින් මිනිස්සෙක් කරලා දෙන්න කියලා. පුළුවන්ද? ඉතින් පින්වතුනි ඔබට මොලයක් බුද්ධියක් තියෙනවා නම් ඔබගේ ඇඟ හිරි වැටිලා යන්න එපා බල්ලෙක් දැක්කට පස්සේ. ඇයි ඔබට හිතෙන්න එපා හත් දෙයියනේ මමත් මෙතනට වැන්නොත් එහෙනම් මොන අපරාධයක්ද මට වෙන්නේ කියලා. බලන්නකො පින්වතුනි උන් මොනතරම් දුක් විඳිනවද කියලා. අද අපිට රුපියල් සත නේද ලොකු වෙලා තියෙන්නේ. රුපියල් සත හොයන්න නේද පිඟුදින අපි හැමදේම මේ කරන්න හදන්නේ. අමු කුණු පෙරේතයෝ වෙවි මැරෙන්නේ පිඟුතුනි ලේසි නෑ මේ ජීවිත ගෙවෙන මිනිස්සු. මැරෙන මැරෙන එක කුණු පෙරේතයෝ වෙනවා. අද්දුටු ප්‍රත්‍යක්ෂ දේවල් මම කියන්නේ මම මේ ගැන ගොඩාක් පරිශන කරපු කෙනෙක්. තථාගතයන් වහන්සේගේ දහම මේ ප්‍රායෝගික පැත්ත පිඟුතුනි මේ මැරි මැරි මේ උපදින එකට මොකද වෙන්නේ කියලා පිඟුතුනි මම ගොඩාක් පරිශන කළා. මම කොළඹ නාලන්දෙට ගියාට පිංගුදුනි මගේ යාළුවෝ ඔක්කොම කම්පියුටර් අතක ගා හිටියට මට ඕනි උනේ මේ නොපෙනෙන ලෝකෙ ගැන හොයන්න. ලංකාවේ දක්ෂයි කියලා කියන විශාල ප්‍රමාණයක් ඇදුරෝ ගාවටත් මම ගියා. ගිහිල්ලා ඒ අය ගාව ඉඳගෙන මේ පරීක්ෂණ පැවැත්තුවා. ඒ අය මේ පෙරේතයෝ බන්ධනය කරන හැටි මම හොඳාකාරව බලන් හිටියා. ඔබයි දැකලා ඇති පිංගුතුනි ඔබ ඇවිදගෙන එන පාරේ තුම්මං හන්දියක් තුම්මං හන්දියක් ගානේ තටු තියලා තියෙනවා. ඔය අල්ලලා තියෙන්නේ පෙරේත එක්ක. ඔය පෙරේතයා කාගේ හරි අම්මෙක් තාත්තෙක්. ඔබත් කාගේ හරි අම්මෙක් තාත්තෙක් නේද? තමන්ගේ දරුවන්ට තිබිච්ච දේපොළ වලට තිබිච්ච ආසාවෙන් මැරිච්ච. ඒක අතහැර ගන්න බැරුව මැරිලා ගිය. දෙන්නේ දෙමහල්ලෙක් පින්වතුනි පෙරේත වෙලා ඉපදෙලා අන්න උන් දෙන්නව තමයි ඔය අල්ලලා තියෙන්නේ. කොච්චර කාලයක් යනකම් බන්ධනේද? මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකම්ම බන්ධනේ. ලේසි පහසු දෙයක්ද? එහෙනම් ওই පෙරේත තටුවක් දකිද්දී ඔබ ගෑඟි හිරිවැටලා යන්නේ නැද්ද? ප්‍රශ්නේ තියෙන්නේ පින්විතනි මේ අවබෝධය නැති එක. මොකද ඔබ හිතාගෙන ඉන්නවා ඔබට ඔය කිසිවක් වෙන්නේ නැහැ කියලා. හැබැයි ඔය අල්ලපු පෙරේතයෝ දෙන්නත් හිතාගෙන හිටියේ පින්විතනි එයාට කිසි දෙයක් වෙන්නේ නැහැ කියලා තමයි. අසත් පුරුෂයන්ගේ මතිමතාන්තර දරාගෙන ඉවර වෙලා පුළුවන් තරම් කළේ උදේ ඉඳලා රෑ වෙනකන් ගොඩ ගහපු එක. හොඳට කාලා බීලා හිටපේක පාටි වලට ගියේ එක. මොකද අසත්පුරුෂය කිව්වේ මොකද්ද හොඳට කාලා බීලා ඇඳලා උඹලා ඉන්න ඕනේ. මනුස්ස ජීවිතයක් ලැබුණේ උඹලට ওই ටික කරන්න කියලා. ඒක නිසා උදේ ඉඳලා රෑ වෙනකම් කරන්නේ හම්බු කරන එකයි කාලා බීලා ජොලි කරන එකයි. ওই ටික කරලා කරලා කරලා කරලා අන්තිමට පිඟුතුනි කුණු පෙරේතය වෙලා ගිහිල්ලා උපදිනවා. අද අසූචි ටිකක් කන්න හැම හම්බුනොත් එහෙම කටවල් ඇඹුල් වෙලා යනවා. නමුත් එදාට ඔබට උරුමෙට එන්නේ ඔන්න ওই ටික. අද ඔබගේ ආච්චි කොහෙද කියලා හොයලා බලන්න නම් වැසිකිලි වරැල්ල බලන්න කොහෙද ඉන්නේ කියලා. එතකොට ඔබට දැක් ගන්න පුළුවන් ඒ. ලේසි පහසු දේවල් නෙමෙයි පින්වතනේ. මනුස්ස ජීවිතයක් ලැබුණේ මෙතනින් ගොඩ යන්න. නමුත් අද මිනිස්සු මනුස්ස ජීවිතයක් ලබාගෙන කරන්නේ තව තවත් පල්ලෙහාට යන එක. හේතුව තථාගතයන් වහන්සේගේ ධර්මයේ වහගෙන ඉන්නේ. තථාගතයන් වහන්සේ නමක් ලෝකේ පහළ වුණේ මොකටද කියලාවත් දැනගෙන නෙමෙයි ඉන්නේ. ඔබගෙන් ඇහුවොත් එහෙම කවුරු හරි කෙනෙක් යන්ද බණ ටිකක් අහන්න. මේ පිස්සු කතා කරන්න එපා. නිවන් දකින්න තව කොච්චර කල් තියෙනවද? මට තාම අවුරුදු 35යි. මට තාම අවුරුදු 40යි. නිවන් දකින්න තව කොච්චර කල් තියෙනවද? ඔන්න ඔය මතිමත අන්තර වල තමයි ඉන්නේ. මේ තරුණ කාලේ හොඳට ජොලි කරන්න ඕනේ කාලේනේ මේ පිස්සුදුඹට මේ මේ බණහන්න යන්නේ. පිස්සුදුඹට සිල් සමාදන් වෙන්න යන්නේ. ඔබ ගිහිල්ලා බලන්න පින්විතනි ලංකාවේ තියෙන පන්සල් වලට පොය දවසට. මට පුළුවන් නම් 110ක් තරුණ ප්‍රතිශතයක් පෙන්වන්න සිල් සමාදන් වෙන්න ඇවිදilla. දැන් ඔබට පේන්නේ නැද්ද පිංගුතුනි මිනිසුන්ගේ දෘෂ්ටිය? ඔබ ඔබ හිතින් අත උස්සගෙන බලන්න පිංගුතුනි අඩුම තරමේ පොයේ දවසකට හරි ගිහිලා සිල් සමාදන් වෙන්න වෙලාවක් තියෙන කෙනෙක්. ඔබට අන්තිමට මැරෙන්නවත් වෙලාවක් ඉතුරු වෙන්නේ නැහැ. ඒකයි සිද්ධ වෙන්නේ. ඇයි? ලෝක සත්‍යය විසින් ඔබව විනාශ කරලා ඉවරයි. පිංගුතුනි මම ඔබට දොස් කියනව නෙමෙයි මේ. ලෝක සත්‍යය විසින් ඔබව විනාශ කරලා තියෙන්නේ. ලෝක සත්වයා ඔබගේ මයින්ඩ් වොෂ් කරලා තියෙන්නේ. ඔය බ්‍රේන් වොෂ් කරලා කියන එක බොරු කතාවක්. බ්‍රේන් වොෂ් කරන්න බෑ. බ්‍රේන් වොෂ් කරන්න ඔළුව පළලා බ්‍රේන් එක ලීටරම් උනේ වොෂ් කරන්න. වොෂ් කරන්නේ මයින්ඩ් එක. මයින්ඩ් එකයි බ්‍රේන් එකයි දෙකම එකයි කියලා සුද්ධ හිතන් හිටියට පිටුදේ මේ දෙක එකක් නෙමෙයි ඒක දෙකක්. කම්ප්ලීට්ලි දෙකක්. එහෙනම් ඔබගේ මයින්ඩ් වොෂ් කරලා තියෙන්නේ. ඒ මයින්ඩ් වොෂ් කිරීම නිසා පිංගුතුනි අද ඔබට තියෙන ලොකුම දේ තමයි හරි ලස්සන්ට ඇඳගෙන පැළඳගෙන මේ ලෝකේ ඉන්න හදන එක. හොඳට ලස්සනට කාලා බීලා ඉන්න හදන එක. එහා ගෙදර කෙනාට වඩා මම මොනවද වැඩිපුර කන්න පුළුවන් කියලා හිතාගෙන ඒක පුළුවන් නම් හදාගෙන කන වැඩපිළිවෙලකට ඔබපත් වෙලා ඉවරයි. එහා ගෙදර කෙනා වාහනයක් ගෙනාව නම් කොහොම හරි මම වාහනයක් ගන්න ඕන කියන සංකල්පයට ඔබ ඇවිදින්න ඉවරයි. ඒක නිසා පින්වතුනි උදේ ඉඳලා රෑ වෙනකම් වැඩ කළා තව නයිට් ජොබ් එකකුත් හොයාගෙන ඒකත් කරනවා පුළුවන් නම් මොකද එහා ගෙදර එක වාහනයක් ගෙනාපු නිසා. පිංගුතුනි ඔබගේ සතුට දිය කළා හැරලා ඉවරයි. ඔබ අද සතුට වෙනවා කියලා හිතාගෙන කරන්නේ පිංගුතුනි මහා දුක්ඛිත ජීවිතයක් ගත ගන්න එක. මහා දුකකට පෙළෙන එක. මොකද හේතුව ඔබව මේ සමාජයේ මිනිස්සු අතකොලුවක් කරගෙන ඉවරයි. සමාජයේ මිනිසුන්ට සල්ලි හම්බ කරගන්න ඕනි වුණාම පිංගුතුනි ඔබ වේ අතකොලුවට පාවිච්චි කරනවා. ඒ අතකොලුවට පාවිච්චි කරලි වෙරලා පිංගුතුනි ඔබට ඒ දෘෂ්ටිය දීපු ගමන් ඔබට ලොකු වටිනකමක් ඇවිදilla ඔබ ඒ දේවල් මිලදී ගන්න උත්සාහ කරනවා නැත්නම් ඒ දේවල් කරන්න උත්සාහ කරනවා උදාහරණයක් ගන්න පිංගුතුනි වැලන්ටයින් ඩේ එක මෙතන අද අවුරුදු 50ක වයසක කවුරු ඉන්නවා නම් ඒ කෙනා ආදරය කරන කාලයක් තිබුණා නම් අවුරුදු 20 ඉඳලා 30 දක්වා වගේ කාලෙක ඔය වැලන්ටයින් කියලා එකක් ලංකාවේ තිබුණේ නැහනේ. ලෝකෙත් ඔච්චර ප්‍රසිද්ධියකට පත් වෙලා තිබුණේ නැහනේ. කවුද ඔකපත්පත් කළේ? මම මේ වැලන්ටයින් ඩේ එකට බයිනව එහෙම නෙමෙයි. මම ඔබට මේ සංසිද්ධියක් කියන්නේ වෙච්ච මේ ලෝකේ. නිකමල තීරණය කළ බලන්න පින්නේ කවුද ඔක ප්‍රසිද්ධ කළේ කියලා. කාටද ඔය ප්‍රසිද්ධ කිරීමෙන් ලැබෙන වාසිය තියෙන්නේ? වෙලෙන්දන්ට. මට මතකයි පින්වතුනි ලන්ඩන් වල මම ඉන්නකොට තථාගතයන් වහන්සේට පූජා කරන්න රෝස මල් මිටක් ගන්නවා. පවුම් 5යි. වැලන්ටයින් ඩේකට පවුම් 25යි. දැන් එහෙනම් ඒ වෙනුවෙන් ඇඩ්වර්ටයිසින් කළාට ප්‍රශ්නයක් නෑ නේද? කොච්චර ලාභයක්ද? ඒක රෝස මල් පොකුරකින් පවුම් 20ක ලාභයක්. ඇයි ඒ දෘෂ්ටිය දුන්නට පස්සේ පින්විතනේ gedara ඉන්න කාන්තාව බලාපොරොත්තුෙන් ඉන්නව නේද මිනිහයිනකොට රෝස මලක් අරන් එයි කියලා. අරන් ආවේ නැත්තම් වළංගට්ටක් සූදානම් කරන් ඉන්නව නේද ඔලුව පැලෙන්න ගහන්න. උඹට ආයි කන්න දෙන්නේ නැහැ කියලා හිතන්න ඔබ මට රෝස මල දුන්නේ බලපන් එහා ගෙදර සිරියාවතියක් අත ඥානපාල අයියත් ගෙනත් දුන්නා. හැබැයි උඹ මට ගෙනාවේ නෑ. ඔන්න ඔය සංසිද්ධිය නෙමෙයිද සිද්ධ වෙන්නේ. හොඳට ඔලුවට අරන් බලන්න. හැබැයි ඔබට ඔය රෝගේ තිබුණේ නෑ නේද පිංගුදේ මේට අවුරුදු 20කට කලින්. නමුත් දැන් මේ රෝගේ ඔබට තියෙනව නේද? අඩුම තරමේ චොක්ලට් එකක තරම් තිය අඩුම තරමේ එළියට ගිහිල්ලා මොන හරි කන්න. බලන්න ඔබ දෘෂ්ටිගත කරපු හැටි. දැන් ඔබ මේ දෘෂ්ටියට අහු වුණාට පස්සේ පිංගුදේ ඔබ ලොකු බලාපොරොත්තුවක් තියාගෙන ඉන්න ඔබට ඒ බලාපොරොත්තු ඉස්තුනේ නැත්නම් ඔබ ගෙදර දෙවනත් කරනවා. ඔය ආකාරයෙන් පින්වතුනි ඔබ දවසින් දවස දවසින් දවස මේ මිනිසුන්ගේ දෘෂ්ටි වලට අහු වෙනවා. ඒ දෘෂ්ටි වලට අහු වෙලා පින්වතුනි ඔබ දවසින් දවස දවසින් දවස මේ ලැබිච්ච වටිනා මනුෂ්‍ය ජීවිතේ විනාශ කර ගන්නවා. පිටකදෙනි අපිත් ඔතන ওই රැල්ලේ හිටියා. මේ උත්තරීතර ධම යම් මට්ටමකට අවබෝධ වෙනකම්ම පින්වතුනි ඔය කියන රැල්ලේ හිටියා. හැබැයි මේ දහම අවබෝධ වුණාට පස්සේ වින්දින එක බින්දු මාත්‍රයක්වත් කලිසංශයට නම් ඇඳීමේ කිසිම අවශ්‍යතාවයක් ආවේ නැහැ. මොකද හේතුව වින්දින කිසිම තේරුමක් නැති ජීවිතයක්. මම හැබැයි ඔබට ඒක එහෙම වචනෙන් කිව්වට ඔබ ඒක ඔච්චරම ගන්න යන්න එපා. මොකද හේතුව එහෙම වුණොත් ඔබ පෙලෙන්න පටන් ගන්නවා. ඇයි තේරුමක් නැත්තේ? අපිට හොඳ තේරුමක් තියෙනවනේ දැන්. මම එකඟ ඔබට පෙන්වන්නම්. පෙන්වුවට පස්සේ ඔබ ගන්න තීරණේ. මම ඔබට හොඳ ආකාරවම පෙන්වන්නම් පින්විතනි ඔබ මේ මෙලෝම හරයක් නැති වැඩපිළිවෙලක් කරගෙන කරගෙන ගිහිල්ලා අමු අපායෙල්ලාගෙන පිරිසක් කියලා. හැබැයි මම මේ කියන්නේ මේ ඔබත් එක්ක තියෙන තරහකට නෙමෙයි පින්විතනි මහා හෘදයාංගම කමකින් මම ඔබට මේ දේ කියන්නේ ඒකයි මම කිව්ව මේ රට වෙනුවෙන් මහා සේවයක් කරන පිරිසක්. ඔබ මේ රට වෙනුවෙන් කරන මේ මහා සේවයට පින්විතනි අපි වෙනුවෙන් කර අපිට කරන්න පුළුවන් ලොකුම දේ තමයි ඔබ මේ සතර අපායෙන් ගලවන එක. සතර අපායෙන් ගලවන්න තථාගතයන් වහන්සේ මේ සෝතාපන්න මාර්ගයේ දේශනා කළ තියෙන පිඟුතුනේ ඔන්න ඔය දේ අවබෝධ කරගෙන අපිට මෙතනින් ගොඩ යන්න. නමුත් අද ඒ ඔක්කොම පැත්තකට දාලා අපි කරන ලොකුම දේ තමයි තථාගතයන් වහන්සේ ඉස්සරහා මල් ටිකක් පූජා කරලා වැඳගන්න එක. කවර කවදාක්වත් පිඟුතුනේ තථාගතයන් වහන්සේගේ ගුණයක් දකින්න උත්සාහ කළේ නැහැ නේද? මට පෙන්වන්න තථාගතයන් වහන්සේගේ ගුණ ඔය පිළිමේ. හා සුගත ගුණේ පෙන්වන්න පිළිමේ කොතනද තියෙන්නේ? අරහං කියන ගුණේ තථාගතයන් වහන්සේගේ මේ පිළිම කොතනද තියෙන්නේ? පිළිමේ ඔබට පේනවනේ හැම කෙනාටම. අරහං ගුණේ තියෙන තැන පෙන්වන්න පිළිමේ. හරි ජීවමාන තථාගතයන් වහන්සේ මේ ස්ථානයේ වැඩ ඉන්නවා කියලා හිතාගෙන මම ජීවමාන තථාගතයන් වහන්සේගේ ශ්‍රී දේහයෙන් පෙන්වන්නේ. අරහං ගුණය. අද අපි අන්තිමට කරන්නේ පින්වතුනි උන්වහන්සේගේ පිළිමයක් හදාගෙන උන්වහන්සේ දේශනා කරපු නිවන් මඟ උන්වහන්සේගේ ඉස්සරහා කියෝ කියෝ ඉන්න එක නෙමෙයිද? ඔබ උදේට උන්වහන්සේට වඳින ගාතාව කියනව නේද? ධර්ම රත්නයට වඳින ගාතාව සංඝ රත්නයට වඳින ගාතාව කියනව නේද? ඒ කියලා ඉවරලා උන්වහන්සේට වැඳලා එනවා. ඕකටද පිංගුතුනි තථාගතයන් වහන්සේ නම ලෝකේ පහළ වුණේ. ඔබ ඕකද හිතාගෙන ඉන්නේ ඔබ මේ දුකින් නිදහස් වෙනවා කියලා. ඔබ ඕකද හිතන් ඉන්නේ මේ ගෝරතර සතර අපායෙන් නිදහස් වෙනවා කියලා. මම මේ උගත් බුද්ධිමත් පිරිසකට කතා කරන නිසා තමයි පින්විතනි මම මේ විදිහට කියන්නේ. ඉක්මනින් ඔබව ගලව ගන්න පුළුවන් නිසා. මොකද උගත් බුද්ධිමත් අයට හරබැර හොඳට තේරෙනවා. අපි මේ මොකද්ද කරන්නේ මේ කරන මෝඩ වැඩේ මොකද්ද කියන එක ගැන අවබෝධයකට එනවා. ඒ අවබෝධයකට ආවට පස්සේ පින්විතනි සහ මුලින්ම එකපාර වෙනස් කරන්න පුළුවන් ජීවිතය. පොල් කඩන කෙනෙක් මෙහෙම වෙනස් කරන්න ලේසි වෙන එකක් නෑ සමහර විට. මොකද එයාට කියන දේ තේරුම් යන කාලයක් යන නිසා. නමුත් ඔබට එහෙම කාලයක් යන එකක් නැහැ පින්වතුනි කියූ පමණින් මේවා තේරෙන්න පටන් ගන්නයි. ඒක නිසා තමයි කිව්වේ හොඳට බුද්ධිය මෙහෙවලා අහගන්න. හොඳට මෙනෙහි කරන්න මේ කියන දේවල්. හොඳට බලන්න තමන්ගේ ජීවිත අත්දැකීමටම දාලා පින්වතුනි මේ කියන දේවල් කොච්චර දුරට තමන්ගේ ජීවිතෙත් එක්ක ගැලපෙනවද කියලා. මා කියූ පමණින් පිළිගන්න යන්න එපා කිසි දෙයක්. ඔබට තියෙන පින්වතුනි ඔබගේ ජීවිත අත්දැකීමට දාලා බලන්න මේ තථාගතයන් වහන්සේගේ දේශනාවත් කියලා. මොකද තථාගත කියන වචනේ තේරුම මොකද්ද? තථාගත කියලා කියන්නේ පිංගුතනි තත ආගත. ඒ කියන්නේ යථාර්ථයට පැමිණෙන පුද්ගලයා. යථාර්ථයටපත් වෙච්ච කෙනා. යථාර්ථය කියලා එකක් තියෙනවා සම්මුතිය කියලා තව එකක් තියෙනවා. අද මේ ලෝකේ සහ මුලින්ම පිංගුතනි යථාර්ථයෙන් අයින් වෙලා සම්මුතියට වැහැලා නේද ඉන්නේ. දැන් මෙතන අපිට අපිට බැරිද පිංගුතනි සම්මුතියෙන් සභාපති කෙනෙක්පත් කරන්න? අපි ඔක්කොම කතා වෙලා කියනවා මෙන්න මෙයා සභාපති කියලා. දැන් එයා යථාර්ථයෙන් උන් සභාපතිද? නෑ නේද? එයා සම්මුතියෙන් නේද සභාපති? තව කෙනෙක් ඉන්නවා එයා පොල් කඩන කෙනා. එයා යථාර්ථයෙන් පොල් කඩන කෙනාද නැත්නම් සම්මුතියෙන් පොල් කඩන කෙනාද? එහෙනම් එයා සම්මුතියෙන් නම් සභාපති සම්මුතියෙන් නම් පින්විතනි ඔය දෙන්නම යථාර්ථයෙන් එකම පුද්ගලයෙක් නේද? ඔය දෙන්නම කරගන්න දේවල් ඔය දෙන්නටම තනියෙන් විඳ ගන්න වෙනව නේද? එහෙනම් අද ඔබව කවුරු හරි පුද්ගල පිරිසක් ඉතින් ඔයා මේ නිලයේ දරන්නේ ඔයා මෙන්න මේ තරම් උසස් කෙනෙක් කියලා ඔබ ඒ தත්ත්වයට පත් කරලා දුන්නහම ඒ తත්වේ රැක ගැනීම උදෙසා ඔබ යම් කිසි වැඩපිළිවෙලක් කරලා මිනිසුන්ට තාඩන පීඩන හිංසා කරනවා නම් හොරබර වංචා සුරාසු දුරාචාර කරනවා නම් පින්විතනි මොනෝම හරි බොරු කේලම් පරුස වචන ආදී වශයෙන් මොනෝම හරි දෙයක් කරනවා නම් ඕකේ විපාකේ ගෙවන්නේ කවුද? ඔබව සම්මුතියෙන් ගෙන ආපු අයද? දහ දෙනෙක් එක එකතු වෙලා ඔබයි සභාපති කියලා දුන්න ඔලුවට. දීලා ඉවරලා දැන් ඔබ මොකද කරන්නේ උදේ ඉඳලා රෑ වෙනකම්ම ඒ සභාපතිකම රැක ගැනීම උදෙසා අරගලයක දෙනවනම් ඒ උදෙසා දස කුසලයේ කරනවා නම් පිංගුතනි ඔය දස කුසලයේ කළා ලැබෙන විපාක වලට වන්දි ගෙවන්නේ කවුද? පොඩ්ඩක් හිතලා බලන්න. හැබැයි ලෝක සත්‍යය ඔබට දීලා තියෙන නේද ලොකු තනතුරු. ඇයි ඔබට අම්මා කියලාත් කියනව නේද? මෙතන අම්මල තාත්තල වෙච්ච අය ඇතිනේ. ඔබට අම්මා කියලාත් කියනව නේද පිරිසක්? දුන්නා නේද තනතුරු? දැන් අම්මා කියන තනතුර ඔබ අරගත්තට පස්සේ පිංගුතුනි දැන් ඔබ මොකද කරන්නේ? ඒ අම්මා Tamanට අම්මා කියන කෙනාව පුදුමාකාර විදිහට ආරක්ෂා කරන්න හදනව නේද? ඒ දරුවා බිම බිම නිදාගෙන ඉන්න වෙලාවට පිංගුතුනි කැරපොත් එක්ක හරි එහෙම මෙහෙන් ගියානම් එහෙම ඔබ මොකද කළේ? එක ගත්ත සෙරෙප්පුව තාල්ලා දැම්ම නැත්නම් ගත්ත බේගෝන් එක ගහලා දැම්මා. ඇඳේ නිදාගෙන ඉනකොට කූඹි රංචුවක් හරි එනවනම් එහා පැත්තෙන් කූඹි වැලක්. ඉක්මනටම කලේ මොකද්ද බේගෝන් එක ගෙනහලා ගහලා දැම්ම නේද පිටින් ඔක්කොම මරලා දැම්ම නේද ඒ විදිහටම. ඇයි නැත්නම් දරුවා වරගෙන එහා ගෙදරට යන්නද? අනේ අක්කේ උඹලා ගෙදර ඉඩ නැද්ද අක්කේ අපේ ගෙදරට පොඩ්ඩ මේ මීයෝ බෝ වෙලා. කියලා යන්නද? නැත්තම් මීයෝ ටික මරලා දානවද? එහෙනම් ඔබට අම්මා කියන කෙනා අම්මා කියද්දි ඔබට ඒ තනතුර ලැබිලා පින්විතනි ඔබ දැන් මොකද කරන්නේ? ඒ කෙනාව රැකගැනීම උදෙසා දැවන් තරගලයේ කෙදිලා කරගන්න පව් ටික පින්විතනි ඒවට අදාළ විපාක ගෙවන්නේ කවුද? පොඩ්ඩ හිතන්න මම මේ කියන එක. අපි පස්සේ කතා කරමු දරු සෙනෙහස ඔක්කොම කතා කරමු පස්සේ. මම දැන් කතා කරන්නේ ඔබත් එක්ක. දැන් ඔබ අම්මා නෙමෙයි දැන් ඔබ මාත් එක්ක මේ කතා කරන කෙනෙක්. මුළු ලෝකෙම මේ වෙලාවේ අමතක කරලා දාන්න. මං ආවේ ඔබව බේර ගන්න. අපේ වටින කාලේ පාවිච්චි කරගෙන මෙතනට ආවේ ඔබව බේර ගන්න. අපේ ප්‍රීතිය සුඛයට සමුදීලි වෙලා මෙතනට ආවේ ඔබව බේර ගන්න. නැත්තම් හරීම කැමති පිටින් ගහක් යට වෙලා මුළු ජීවිතේම ගත කරන්න. මේ වෙලාවේ මේ දේශනාව කළා ඊට පස්සේ එච්චරයි. ආයි මට ඔබත් එක්ක කතා බහක් නැහැ. ඔබට මාත් එක්ක කතා බහකුත් නැහැ. ඔබට තියෙන්නේ ධර්මයත් එක්ක සම්බන්ධයක් විතරයි. ඒකයි මේකට ධර්මයයි ඔබයි කියලා කියන්නේ. නිවන් දකින්න ඕනේ වෙන්නේ පිටුදේ ධර්මයේ සහ ඔබ විතරයි. වෙන කිසිම කෙනෙක් නිවන් දැකීමට අවශ්‍ය නැහැ. එනම් මාවවත් අඩුම තරමේ අවශ්‍ය නැහැ. මෙතනින් පස්සේ මේ කටහඬත් ඔක්කොම මමතක කළා දාලා මේ දහම් කරුණු ටික හොඳට ඔළුව අරගෙන මෙනෙහි කරන්න විතරයි ඔබට තියෙන්නේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය ලබා ගන්න කියන්නේ ඔන්න ඔච්චරයි. ඊට පස්සේ නිරන්තරයෙන් කල්යාණ මිත්‍ර වහන්සේලා ඇසුරු කරගෙන ඇසුරු කරගෙන තමන්ගේ ගමන යන එක තමයි තියෙන්නේ. එහෙනම් මේ වෙලාවේ මුළු ලෝකෙම අමතක කළා තමන් විතරයි ඉන්නේ දැන් මෙතන. ඔබයි මමයි විතරයි දැන් මේ සංවාදයේ දෙන්නේ. හිතෙන් මේ හැම එකටම උත්තර දෙන්න. හිතෙන් ඔබ මේවට උත්තර දුන්නේ නැත්නම් පින්වතුනි ඔබට මෙතනින් ගොඩ යාමක් නැහැ. හොඳට මතක තියාගන්න මෙතන ඇවිල්ලා ඉඳගෙන හිටිය පමණින් මේ ධහම තේරෙන්නේ නැහැ. හොඳට මතක තියාගන්න පින්වතුනි සක්‍ර දේවේන්ද්‍ර පදවිය වගේ කෝටි ගුණයක් වටින දෙයක් තමයි සෝතාපන්න ඵලය කියලා කියන්නේ. මේව ගැන දන්නේ නැති මේව ගැන කිසිම අවබෝධයක් නැති මිනිස්සු පිංගුතන හිතාගෙන ඉන්න ආද බණක් නේද? මාත් පොඩ්ඩක් එන්නම්කෝ කියලා ඉඳගෙන ඉඳලා ටික වෙලාවකින් නැකිලා යන්න පුළුවන්. ඇයි බණක් නේ? බණ කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහනේ. හිතන් ඉන්නේ ඔක්කොම බණ කියලානේ. පිටුදුනේ දේශනා කියලා කොටසක් තියෙනවා බණ කියලා තව කොටසක් තියෙනවා. අපි දේශනා කරන්නේ නැහැ. අපි බන කියන්නේ. බන කියලා කියන්නේ බිහිවීම නැසීම උදෙසා යමක් කියනවනම් අන්න එකට කියනවා බන කියලා. එහෙනම් මතු බිහිවීමක් තියෙනවනම් ආන් ඒ බිහිවීම නැසීම උදෙසා තමයි පින්වතුනි මේ බන කියන්නේ. මම ඔබට මේ සද්ධර්ම දේශනාව කරන්නේ පින්වතුනි ඔබ ඔබට සෝතාපන්න ඵලය හරි උදා කරලා දෙන්න. සෝතාපන්න ඵලයට පත් වෙච්ච පිරිසක් ඉන්නවා නම් ඒ අය පිංගුතුනේ එතනින් එහාට උපසම්පදා කරවන්න. සීලෙන් උපසම්පදා කරවන්න ප්‍රඥාවෙන් උපසම්පදා කරවන්න. ඒකයි අවශ්‍ය වෙන්නේ. ඒකයි තථාගතයන් වහන්සේ නමක් ලෝකෙට පහළ වුණේ. නැතු උන්වහන්සේ ලෝකෙට පහළ වුණේ නැහැ පින්වදිනේ ඔබට සමාජ සාධාරණේ කරවන්න. මිනිස්සු හිතාගෙන ඉන්නේ තථාගතයන් වහන්සේ ඔය ඔක්කොම දේශනා කළා. ඒ හින්දා හැම අපි හැම එකක්ම කරන්න ඕනේ. දෙව් මිනිස් සැප කෙලවර අපි නමා මහ නිවන දකින්න ඕනේ. එහෙම තමයි හිතන් ඉන්නේ. හැබැයි මගේ ශාස්ත්‍රුන් වහන්සේ නම් පින්විතනි උල උඩ හිටපු සාමණේරයන් වහන්සේම උලෙන් බේරගන්න ගියේ නැහැ. උලහිල් උල උඩ හිටපු සාමණේරයන් වහන්සේට පින්වතුනි සද්ධර්මයේ දේශනා කළා උල උඩ අරිහත්වයටපත් වෙන්න. ඔන්න තථාගතයන් වහන්සේගේ ස්වභාවය. උල උඩ කවුරු හරි ඉන්නව දැක්කොත් ඔබ මොකද කරන්නේ? වේදනාවෙන් කෑග ගහ උල උඩ ඉන්නව නම් කවුරු හරි කෙනෙක් ඔබ ඉක්මනට ගිහලා බේර ගන්න නේද හදන්නේ? තථාගතයන් වහන්සේ බේර ගන්න තමයි හැදුවේ. කොහෙන්ද? මුළු සසරෙම බේරගන්න හැදුවේ. ඔන්න ඕකයි පිංගුතුනි වෙනස එනවා ඔබ හිතා ගන්න තථාගතයන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළුණේයි කියලා. එන ඒකෙන් තමයි මේ ප්‍රයෝජනේ ගන්න. ඒක නිසා තමයි මම ඔබට කියන්නේ හොඳ කල්පනාවෙන් මේ ටික අහගන්න මෙතනින් ගොඩ ගියොත් ඔබ ගොඩ ගියා. නැත්තම් ඔබ පරාදයි පිංගුතුනි. මහා අපරාධයක් ඔබ කරගන්නේ. මම ඒ ටිකත් පස්සේ කියන්නම්. මේ ටික කියලා අහග මේ මේවා හොඳාකාර ඔලුවට අරගෙන කටයුතු කරන්නේ නැති අයට වෙන ටික මම පෙන්වන්නම්. උදාහරණ කතා සහිතව එහෙනම් දැන් මේ වෙලාවෙ ඉන්නේ ඔබයි මමයි විතරයි. එහෙනම් දැන් මේ වෙලාවේ දරුසෙනෙහසයි ඔක්කොම පැත්තකට දාලා ඉවරලා පින්විතනි හොඳට බලන්න මම මේ කියන ටික. ඔබ දරුවන් නිසා ප්‍රාණඝාත කොච්චර කළාද? දැන් ඒවා ඔබත් එක්ක විඳින්න දරුවා එනවද? තනියෙන් නේද ඔය ඔක්කොම කන්න වෙන්නේ. දැකලා තියෙනවද පෙරේත රංචු? තනියෙන් නේද අසුචි පාර කන්න වෙන්නේ? තනියෙන් නේද පින්වතනි? අර මහ වනාන්තරවල තමන්ව මුරු මුරු ගගා ඉර ඉරා කන මට්ටමටපත් වෙන්න වෙන්නේ. තනියෙන් නේද පින්වතනි අර අපාගත වෙන්න වෙන්නේ? පොඩ්ඩක් හිතලා බලන්න. කෝප කරගත්ත ටික. ඔබ දරුවා නිසා කොයිතරම් හොරකම් කරන්නේ නැද්ද? ඔබ දන්නවා. මම හිතෙන් උත්තර දෙන්න කියන්නේ ඒකයි. දරුවට යමක් ඉතුරු කරන්න, Tamange පවුලට යමක් ඉතුරු කරන්න එහා ගෙදර කෙනාට වඩා හොඳට කාලය ඇඳලා ඉන්න ඕනේ කියලා හිතාගත්ත නිසා බලන්න ඔබ වැඩ කරන තැන පෑනක් හරි ගෙදර අරන් ගියේ නැද්ද කියලා. ඔබ දන්නේ නැහැ පිංගුතුනි ඒක නිසා යෝව කරන්නේ. හොරකම් නෙමෙයි කියලා හිතාගෙන කරන්නේ. අපහාස කරනවා නෙමෙයි. එහෙම කරන්නේ නැති අය වෙන්නේ නැති ඔක්කොම ඉන්නේ. නමුත් මම පෙන්눔 කළා දෙනවා යමක්. බලන්න අසත්පුරුෂයන්ගේ දෘෂ්ටිය ගත්ත නිසා කාලා බීලා ඇඳලා වැජ බීලා ඉන්න ඕනේ කියලා හිතාගත්තට පස්සේ පින්විතුනි රුපියල් 10 ඉතුරු කරන්න ගිහිලා පෙරේතයා වෙනව නේද නිකන්. හැබැයි ඒකෙන් ඵල ප්‍රයෝජන ගන්න අර දරුවෝ පින්විතුනි හොඳ ආකාර වැජ බීලා ඉඳින්නේ නේද? ඒගොල්ලෝ සමහරට පින් දහම් කළා සෝතාපන්න ඵලෙ නෙමෙයි අරිහත් ඵලයක් පූර්ණේ කරයි. හැබැයි ඒ උදෙසා අර කරපු ටික පිංගුතුනි දැන් ඔබ නේද ගෙවන්න ඕනේ. ඇයි ඔබට තේරෙන්නේ නැති ඔබ ගැන පොඩ්ඩක් හිතලා බලන්න. ඇයි ඔබට හිතෙන්නේ හැමතිස්සෙම මම වටේට කළ යුතුයි මට නොකළ යුතුයි කියලා. ඔබ හිතන්නේ ඔබට කරනවා කියන්නේ පිංගුතුනි ඔබේ ඔය ශරීරයට කන්න ටිකක් දාන්න එකද? ඔය ශරීරයට හොඳ ඇඳුමක් අඳ ලිවර වෙලා අනිත් අයට ලස්සනට පේන්නේ නේකද? මේ බලහන්කෝ මං උඹට වගේ උඹ වගේ බලහන්කෝ මං සුදුයිනේ. මේ බලහන්කෝ මගේ කරේ තියෙන මාළේ. උඹගේ වගේ පවුන් තුනක් නේ. ඔය ටික පෙන්වන්නද? කෝ ඔබට කරගන්න ටික. ඔබ වගකීම් යුතුයකම් දන්න කෙනෙක් ඒක නිසා අම්මා තාත්තටත් සලකනවා. අයියා අක්කට නැන්ද මාමට නංගිට මල්ලිට ඔක්කොටම සලකනවා. එවට ඔබ ලොකු අසාධාරණයක් කරනවා පින්විතනි ඔබට. ඔබ ඔබට දෙයක් කරගන්නේ නැහැ. ඔබ ගොඩ ගහගත් අනන්ත අප්‍රමාණ පව් ටික විතරක් ඉතුරු වෙලා තියෙනවා. හිතන්න එපා පින්විතනි ඔබ පින් පුණ්‍ය ශක්තියකින් හැමතිස්සෙම පින් ජනිත කර ඉඳලා මේ ස්ථානයට එන වෙලාවෙත් කොච්චර ඔබ අතින් පව් වුණාද කියලා ඔබ දන්නේ නැහැ. දවසකට ඒ තරම් පව් ගොන්නක් ගොඩ ගහ ගන්නවා. පින්විතනි ඔය කරගන්න හැම පාප කර්මයකටම මහ දරුණු පාප විපාක තියෙනවා. පුණ්‍ය කර්මයක් කරනවා නම් කරන්නේ එක බින්දු මාත්‍රිය මොහොතක්. අනික් හැම මොහොතකම පින්වතුනි තමන්ගෙන් සිද්ධ වෙන්නේ පාපේ පැත්තට බර වෙච්ච දේවල්. ලේසි දෙයක් නෙමෙයි. ඔබ දැඩි ලෝභ සහගතයි නම් කාට හරි පින්වතුනි. ඒක පිනක්ද පවද්ද? ලෝභ මූලයෙන් පිනක් උපදිනවද කවදදක්වත්? ඔබ අහලා ඇතිනේ මේ දේවල්. ලෝභ මූලයෙන් පිනක් උපදින්නේ නැන්නේ. එහෙනම් ඔබ දැඩි ලෝභ සහගතයි නම් පින්වතුනි වස්තුවකට හෝ පුද්ගලයෙකුට හෝ ඔබ ඒ පුද්ගලයාට ලෝභ සහගත කමක් දක්වන වාරයක් වාරයක් ගන්න ඔබට මොකද්ද වෙන්නේ? පිනක්ද පවද්ද? ඉතින් මේව තේරුම් ගන්නකෝ. ඔබ කොච්චර ආදරේද ඔබගේ දරුවට? ඒක නිසානේ පින්විතනේ ඔබගේ දරුවට කන්න දුන්නට ඔබට පිනක් සිද්ධ වෙන්නේ නැත්තේ. දැන් මේක කිව්වොත් එහෙම ඔබ උඩේ ඒක පාට. ඇයි ඒ කන්න දුන්නට පිනක් වෙන්නේ නැත්තේ? කන්න දුන්නට පිනක් වෙනවා ඔබගේ මගේ දරුවට කන්න දුන්නට පින වෙන්නේ නැහැ. දැන් පේනවද මගේ දරුවට කන්න දුන්නාම ඇයි පින වෙන්නේ නැත්තේ කියලා? හැබැයි අල්ලපු ගෙදර දරුවට කන්න දුන්නොත් පින්න තියෙනවා. මගේ කියන සංකල්පය තුල ගත්තා කියලා කියන්නේම පිංගුදින එක පාටම මොකද්ද සිද්ධ වෙන්නේ? අර මහා ලෝභ සහගත සිතකින් පිංගුදින මේ දරුවට කන්න ටික දෙන්නේ. ඒක නිසා ඔබට කවදාවත් ඒ තුලින් පිනක් සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් නිකමට හිතලා බලන්න පිංගුතුනි. මොහොතක් මොහොතක් නෑර අපි ඉන්නේ ලෝභ සහගත සිත්වල. මොහොතක් මොහොතක් නෑර මම මගේ කියාගත් දේවල් වල පුළුවන් තරම් මගේ කරගන්න මම කරගන්න මහා දරුණු ප්‍රයත්නයක් යෙදෙනවා. ඊළඟ ඔය හැම මොහොතකම පිංගුතුනි ඔබට සිද්ධ වෙන්නේ ඔය ටික නේද? ඕක තේරෙන්නේ නැති හේතුව තමයි පිංගුතුනි අද මේ පංච ශික්ෂාවේ තියෙන පස්වෙනි ශික්ෂාපදේ හරියට අවබෝධ කරගත්ත නැති එක. මොකද මම ඒකයි කිව්වේ ඔබට මේ ධර්මයේ යටපත් වුණාට පස්සේ පිංගුතුනි මේ ධර්මයේ අරුත් හරියට පැහැදිලි වෙන්නේ නැතිකොට ලෝක සත්‍ය මහා අමාරුවක වැටෙනවා. මං ඔබගෙන් ඇහුවොත් එහෙම ප්‍රාණඝාත කළ නැති කවුරු හරි ඉන්නවද කියලා කවුරුත් අත උසන එකක් නැහැ. පුංචි කාලේ ඉඳලා අද මේ දක්වා කූඹියෙක් හරි මරපු නැති කෙනෙක් ඉන්නවද කියලා ඇහුවොත් එහෙම කාටවත් අත උසන්න බෑ. හැබැයි මං ඇහුවොත් එහෙම බින්ගතනි පස්වෙනි ශික්ෂාපදේ කඩපු නැති අය ඉන්නවනම් අත උස්සන්න කියලා. මෙතන ඉන්න කාන්තාවන්ගෙන් වැඩි පිරිසක් අත උස්සයිද නැද්ද? මෙතන ඉන්න සමහර පුරුෂයෝ අත උස්සයිද නැද්ද මම පස්වෙනි ශික්ෂාපදේ නම් කඩලා නැහැ කියලා. නමුත් මම ඔබට කියනවා පින්විතනි මෙතන ඉන්න කාටවත් බෑ පස්වෙනි ශික්ෂාපදේ හරියට රකින්න කියලා. ඔබ කියයි අනේ මගේ පුංචි දරුවෝ පස්වෙනි ශික්ෂාපදේ උපරිමයට රකින්නවන්නේ. කවදාවත් අරකු ටිකක් බීලා නැහැ, රදිපු ටිකක් බීලා නැහැ, සිගරට් එකක් බීලා නැහැ. එහෙම හිතයි. ඇයි හිතාගෙන ඉන්නේ පස්වෙනි ශික්ෂාපදේ මොකක් කියලාද? පින්වතුනි තථාගතයන් වහන්සේ පනෝප ශික්ෂාපදයක් තියෙනවා පස්වෙනි ශික්ෂාපදයේ විදිහට. සක්විති රජ්‍ය රූප පනෝප ශික්ෂාපදයකුත් තියෙනවා. අද ඔබ ඔය හිතන් ඉන්නේ ශක්තිති රජ්ජුරුව පනෝප ශික්ෂාපදේ ගැන. ඒකෙන් නම් කියන්නේ අරක්කු කසිප්පු බොන්නේ නැහැ කියන එක තමයි. නමුත් තථාගතයන් වහන්සේගේ සරණ නේද ඔබ ගිහිල්ලා තියෙන්නේ. නැත්තම් ශක්තිති රජ්ජුරුවන්ගේ සරණද? ඔබ ශක්තිති රජ්ජුරුවන්ගේ සරණ ගියා නම් පිඟුතනේ ඒක වෙනමයි. හැබැයි ඔබ තථාගතයන් වහන්සේගේ සරණ ගියා නම් ඔය පස්වෙනි ශික්ෂාපදේ කියන්නේ ඕකට නෙමෙයි. මම ඔබගෙන් ප්‍රශ්නයක් අහන්නම්. ප්‍රාණඝාත කළාට පස්සේ පිඟුතනේ අභව්‍ය තැන්වල උපදිනව නේද? මාත් එක්ක කතා කරන්නේ. උපදිනව නේද? හොරකම් කළාට පස්සේ අභව්‍ය තැන්වල උපදිනව නේද? කාමයේ වර්ධව හැසිරුණාට පස්සේ අභව්‍ය තැන්වල උපදිනව නේද? බොරු කිව්වට පස්සේ අභව්‍ය තැන්වල උපදිනව නේද? එහෙනම් දැන් මට කියන්න පින්වතුනි දැඩි ආසාවකින් යම් කිසි පුද්ගලයෙක් විසින් දැඩි ආසාවකින් මැරුණාට පස්සේ එයා ඒකට පෙරේතය වෙලා ඉපදෙලා ඒක ගාවට එනව නේද? ඔබ එහෙම අහලා තියෙනව නේද? ඒ මොන ශික්ෂාපදේ කඩලාද? ප්‍රාණඝාතද? හොරකන්ද? දුරාචාරද? මොකද්ද කඩපු ශික්ෂාපද එහෙනම්? දැන් ඔබට ප්‍රශ්නයක් එන්නේ නැද්ද? ඇයි ඔබ මේ ධර්ම විමර්ශනය කරන්නේ නැත්තේ? ඔබ වෙඩින් කේක් කාලා තියෙනව නේද? වෙඩින් කේක් වල අරක්කු දානවද නැද්ද? එහෙනම් දැන් ඔබ මැරිච්ච ගමන් කොහේ යන්න ඕනේද? වෙඩින් කේක් කාපු නිසා අපාගත වෙච්ච කෙනෙක් අත උස්සලා පෙන්නන්න මට දන්න කෙනෙක් කියලා අහලා තියෙනවද කියලා. හැබැයි වෙඩින් කේක් වලට ආසාවෙන් මැරිච්ච කෙනෙක් පෙරේතෙක් වෙන්න බැරිද? එහෙනම් දැන් ඔබට තේරෙන්නේ නැද්ද පිංගුතනි මෙතන වෙනසක් තියෙනවා කියලා? හැබැයි මේකයි පංච ශික්ෂාවේ පිංගුතනි සක්විති රජ්‍යරුව පනවපු පංච දුස්චරිතෙන් වෙන්වීමේ වත කියලා කොටසක් තියෙනවා. ඒක තමයි ඔබ ඔය කියන්නේ. මම සතුන් නොමරමි. ඒක හරි. ඒ සක්විති රජුරෝ දේශනා කළේ ඒක. මොකද හේතුව සක්විති රජුරෝ මේ දසරාජ ධර්මයෙන් මේ මේ ලෝකයේ පාලනය කරද්දී එකක් නෙමෙයිනේ මනුස්ස ලෝක හතරක් පාලනය කරන්න තියෙනවා සක්විති රජුරවන්ට. ඔබ හිතන් ඉන්නේ එක මනුස්ස ලෝකයේ තියෙන්නේ කියලානේ. මනුස්ස ලෝක හතරක් තියෙනවා. ජම්බුද්වීපය කියලා කියන්නේ මේ පෘථුවියට. පෘථුවියට කියන නමක් ජම්බුද්වීපය කියලා කියන්නේ. නමුත් අද හිතාගෙන ඉන්දියාවට කියනවා කියලා ජම්බුද්වීපය කියලා. මුළු පෘථුවියටම කියනවා ජම්බුද්වීපය කියලා. පිඟුතනේ ශක්තිති රජුරවන්ට නමක් කියනවා ජම්බුද්වීපේශ්වර කියලා. ජම්බුද්වීපේශ්වර කියන්නේ ඉන්දියාවේ අධිපතියටද? ඉන්දියා ජනාධිපතිට කියන නමක්ද? නෑ මේ මේ මුළු පෘථුවි මේ කියන්නේ මේ මනුස්ස ලෝක හතරගේම අධිපතියට කියන නම ජම්බුද්වීපේශ්වර කියලා කියන්නේ. ඒ කියන්නේ සක්විති රජුරවන්ට කියන නම. උතුරු ගුරු දිවයින කියලා එකක් තියෙනවා. අපර ගෝයානේ කියලා තව එකක් තියෙනවා. පූර්ව විදේහ කියලා තව එකක් තියෙනවා. අටුවා එහෙම කියවල බැලුවනම් ඕව අහුවෙනවා. ඒවා දැකලා දේශනා කරපු උත්මය ඒවා ලියලා තියලා තියෙනවා. ඔබ අහලා ඇති තථාගතයන් වහන්සේ උතුරු කුරු දිවෙන්ට වැඩිය කියලා සමහර වෙලාවට පින්ත පාතෙට. අහලා ඇති උතුරු කුරු දිවෙන කියන නම. එහෙනම් ওই මනුස්ස ලෝක හතරටම අධිපතියා. ඔන්න ඔය ඔය ඔය කියන සක්විති රජුරවන්ට ඕනේ වුණා පිංගුතුනි මේ මිනිස්සුන් එන කොටා ගන්න එක නවත්තන්න. ඒක නිසා සක්විති රජුරුව මොකද කළේ පැනෙව්ව නීතිය. පිරිසට කිව්වා සත්තු මරන්න එපා. ඊට පස්සේ මිනිස්සු හොරකම් කරන එක නවත්තන්න ඕනේ වුණා. කිව්ව හොරකම් කරන්න එපා. බොහොම සරලයි. හොරකම් කරන්න එපා. කාමේ වරදවා හැසිරෙන්න එපා. ඒ කියන්නේ මේ සමාජය විසින් යම් සම්මුතියකට ආවනම් ඒ සම්මුතිය කඩන්න එපා. කොසල් රජුරවන්ට භාර්යාව 500ක් හිටියා. ඔය භාර්යාව 500ත් එක්කම ඉන්න එක කිසිම කාමයේ වරදව හැසිරීමක් නෙමෙයි. මොකද සම්මුතියෙන් රජුරවන්ට කාන්තාව 500ක් ඉන්නවා. හැබැයි ඔබට අද කාන්තාව තියාගන්න පුළුවන් එක්කෙනයි පුරුෂයෝ තියාගන්න පුළුවන් එක්කෙනයි ඒක තමයි අද සමාජයේ සම්මුතිය. එහෙනම් ඔබ දෙන්නේ තියාගත්ත ගමන් ඔබ ඒක කැඩෙනවා වෙනවා. ඒ සක්විති රජුරුවන්ගේ නියමය. ඇයි? තව කෙනෙක් තියාගෙන අහුවෙලා බෙලි කපා ගන්න නේද වෙන්නේ. ඔබ ඕනේ තරම් අහලා තියෙනව නේද නිදි යහනේ බෙලි කපුවා කියලා. ඔය පත්‍රවල යන්නේ ඉතින් ඕමනේ පත්‍රවල යන්නේ. අද මෙතන මේ සද්ධර්ම දේශනාවක් තියෙනවා කියලා පත්‍රේ ඇයිද? ඒව දැන් මට මිනිස්සු බලන්නේ නැන්නේ. මිනිස්සු බලන නම් මොකද්ද? නිදි යහනේ කවන්දයක්. නිදි යහනේ බෙල්ල කපයි. දැන් මොකද කරන්නේ? ඉක්මනට පත්තනේ අරන් බලනවා. මොකද්ද බොල? නිදි යහනේ කපුව බෙල්ල. ওই ටික බලන්න. ඉතින් ඒක නිසා මේ වෙන පැති කඩා. එන අන්නේ ප්‍රශ්න නිසා තමයි බින්දුතුනි මේ ශක්ති රජුර ඔය ඔය කියන නීති ටික ගෙනාවේ. ඔය නිගින නීති ටික තථාගතයන් වහන්සේත් ඒකාන්තයෙන්ම අනුමත කළා. බොහොම හොඳයි. සමාජීය ජීවිතයක් ගත කරන මිනිසෙකුට බොහොම හොඳයි. හැබැයි පින්විතනි උන්වහන්සේ වෙනම පහක් ඉදිරිපත් කළා. හැබැයි ඒ පහත් පින්විතනි ඔය જાතියෙම තමයි ප්‍රශ්නේ තියෙන ඊට වඩා ගොඩක් වෙනස්. පාලියෙන් කියවෙන්නේ නම් ওই ටිකම තමයි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා පින්විතනි සමාදන් වෙනකොට තථාගතයන් වහන්සේගේ ක්‍රමයට කියන්නේ ජීවිතාන්තයේදී රහතන් වහන්සේ පරපණ නැසීමෙන් වෙන්ව පරපණ නැසීම අතහැර බහා තබූ දඬු මුගුරු ඇතිව බහා තබූ දැල්ලුගුල් ආයිද ඇතිව පාපේට ලැජ්ජා ඇතිව බිය ඇතිව දයාවට පැමිණ සියලු ප්‍රාණ භූතෙන් කෙරේ හිතානුකම්පියව කටයුතු කරන්නේ කියලා. මට මෙතන අත උස්සන්න පිංගුතනි පාණාති පාතාව හරි රැකපු අය මෙතර කල ජීවිතේ. තාකිදි රජුරුවන්ගේ නෙමෙයි බුදුහාඳුරන්ගේ. දැන් මං කිව්වේ සියලු ප්‍රාණ භූතෙන් කෙරේ හිතානුකම්පියව කටයුතු කරපු අය. අඩුම තරමේ කේලමක් හරි කියලා බිඳවපු නැති අය කාව හරි. ඇයි ප්‍රාණ භූතෙන් කෙරේ හිතානුකම්පියව කටයුතු කරන්නේ? ඒක නිසා කේලමක්වත් කියලා මොකද අනේ මට රස්සාව නැති වෙලා ගියක් කමන්නේ. මම මෙයාට නම් හිංසාවක් කරන්නේ නැහැ. මේක මට අඩන්තේට නම්මයි කරන්නේ මගේ රස්සාව ගහලා යන වැඩමයි කරන්නේ. ඒත් මම මොකුත් කරන්නේ නැහැ මේකට. මොකද හේතුව මං සියලු ප්‍රාණ භූතෙන් කෙරේ හිතානුකම්පියව කටයුතු කරනවා. එය මිතාගත හිමින්නද කවුරු හරි? මගේ ළමයට ඕන එකක් කියාගත්තේ මම මොකුත් කියන්නේ හත්ත නැතුව ඉන්නවා. ඇයි මං සීල ප්‍රාණ භූතෙන් කෙරේ හිතානුකම්පිය කටයුතු කරන කෙනෙක්. මේකදින තථාගතයන් වහන්සේගේ ශික්ෂා පදයක් එකක් හරි රකින්නවා නම් ඒ තුලින් නිවන් දකින්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. ධර්මයේ දන්නේ නැති අය හිතන්න පුළුවන් පානාදිපාත අරකලා කොහෙද නිවන් දකින්නේ කියලා. දන් ධර්මයේ දන්නේ නැති නිසා. උඩින් උඩින් ගත ධර්මයක් දැනගත්තට පින්විතනේ නිවන් මඟ විවර වෙන්නේ නැහැ කාටවත්. හරි ආකාරව විශ්ලේෂිත මනසකින් තථාගතයන් වහන්සේගේ ධහම ඇසුරු කරන්න ඕනේ. ඔබ අදින්නා දානාව රැක්කේ නැහැ තථාගතයන් වහන්සේගේ. හැබැයි ඔබ සක්විති රජුරුවන්ගේ අදින්නා දානාව නම් රකින්නේ නැති. අනේ කාගේවත් දේවල් මට එපා. හැබැයි තථාගතයන් වහන්සේගේ අදින්නා දානාව කියන්නේ ජීවිතාන්තයේත් එක් රහතන් වහන්සේ. අන්සතු දේ ගැනීමෙන් වෙන්ව අන්සතු දේ ගැනීම අතහැර දෙන දෙයක්ම ගන්නේ දුන් දෙහිම බලාපොරොත්තු ඇතුව පිරිසිදු ආත්ම පරිහරණයේ යුක්තව කටයුතු කරන්නේ. ලේසි වැඩක්ද කරන්නේ? කාලෙකින් පරිවැඩි උනේ නැද්ද? දැන් දෙන්න දෙයක් අරන් නිකන් ඉන්නවද? මොකද කරන්නේ? ගත්ත බෝඩ් ලැල්ලක් මොකද කරන්නේ? දැසා පාරට. ඊට පස්සේ පඩි වැඩි වෙනවා. නේද? හැබැයි දෙන දෙයක්ම ගන්නෑ කියන තැන ඉන්න බෑ. මම මේ අපහාස කරන නෙමෙයි. සාමාන්‍ය ක්‍රමවේද මම මේ කියන්නේ. ගෙහ කන කපාගත්ත ගෙදර. ගෙදර කේහ කන කපාගෙන අරන් ගියා කඩේට. මුදලාලි මේක අරගෙන කැමති ගානක් දෙන්න කියලාද කියන්නේ? එහෙනම් ලේසි නෑ නේද ඒක රකින්න. තථාගතයන් වහන්සේ පනවපු ශික්ෂාපද රකින්න එක ලේසි නෑ පින්වතුනි සාමාන්‍ය මිනිසුන්ට. ඒවන් නිවන් දැකීම පරම කරගත් උත්තම පිරිසකට විතරයි රැක ගන්න පුළුවන්. එනම් ওই පස්වෙනි ශික්ෂාපදෙන් කියවෙන දේ පින්වතුනි හරියාකාරව අවබෝධ කරගත්තේ නැති නිසා අද ලෝක සත්‍යයට තේරෙන්නේ නැහැ තමන් වැටෙන්න යන වල මොකද්ද කියලා. මොකද හේතුව සමහරු කියනවා අනේ මම පංච ශික්ෂාව මනාකොට රැකගෙන ඉන්නේ. අපි පොඩ්ඩක් නවත්තලා සියලු ෆෝන් ටික ඕෆ් කරගමුද? නැත්නම් අනිත් අයගේ දහම් සමාධියට බාධා වෙලා කල්ප කෝටි 7000කින් නිවන් දකින්න වෙන්නේ නැහැ. පොඩ්ඩක් බලන්න ඔබගේ ෆෝන් සයිලන්ස් කරලාද තියෙන්නේ කියලා. මං කියන්න ගියේ නැහැ. උපාසකම්මලට මම 10 පාරක් කියනවා. 10 පාරක් කිව්වත් පැය දෙකමාරකින් ෆෝන් 10ක්වත් අඩුම තමයි රින් වෙනවා. මොකද සිහිය පිහිටව ගන්න බෑ. සිහිය පිටව ගන්න පුළුවන් කාලෙක නෙමෙයිනේ බනහන්න ඉන්නේ. ඒවත් මම ඔබට පෙන්වන්න කරලා දෙන්නම්. ඔබගේ ජීවිතවල තියෙන වටිනකම මොකද්ද කියලා. තව ටික කලකින් ඔබගේ ජීවිතේ වටිනකම නැති වෙන හැටිත් මම පෙන්වලා දෙන්නම්. අපරාධේ. හොඳට ශ්‍රවණය කරගන්න. හොඳට ශ්‍රවණය කරන්න මේ ඔබයි මමයි සාකච්ඡාවක් කියන්නේ. මිනිස්සු වැටෙන වල මොකද්ද කියලා හොයාගන්න බෑ පිංගුතුනි මොකද හේතුව මිනිස්සු දන්නේ නැහැ අර ශික්ෂාපදයේ තියෙන බරපතලකම. මිනිස්සු හිතාගෙන ඉන්නේ අනේ අපි පංච ශික්ෂාව හොඳට රකින්න පිරිසක්. එහෙමයි කියන්නේ. අපි පස්පව් වලින් වැළකීලා ඉන්නේ කියලා කීර නැද්ද ඕනේ තරම් පිරිස? අනේ අපිටමනේ මේව වෙන්නේ මේ පස්පව් කළෙත් නෑ. ඊට කියනවා අනේ අපේ ආච්චි අම්මා හැමදාම සිල් සමාදන් වුණා ගෙදර. කිසිම පස්පවකට පත් උනේ නෑ. බලන්නකො මෙරිලා පෙරේත් එක්ක කියලා ඇවිල්ලා අපිට කරදර කරනවානේ. අහිලා නැද්ද ඔවා? එහෙනම් පින්වතුනි මේ රකින්න ඕන එකක් තියෙනවා. ඒක රැකිලා නෑ නේද? ඒ තමයි පිඟුතුනි සුරාමේරේ මජ්ජපමාදට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කියලා තථාගතයන් වහන්සේ පනවපු නීතිය. නැත්නම් තථාගතයන් වහන්සේ පනවපු ඒ ශික්ෂාපදයේ තේරුම තමයි සුරාමේරේ මජ්ජපමාදට්ඨාන ඔය ශික්ෂාපදේ කඩාගත්තාම ඔය අර්ථය එන්නේ. සුරාමේරය පංච සුරාවක් තියෙනවා. අද පංච සුරාවක් තියෙනවා කියලා කියපු ගමන් පින්වතුනි දා ගන්නව මොනවද? සුරා ಜಾති පහක්. අතීතයේ තිබිච්ච සුරා ಜಾති පහක් දාගෙන තියෙනවා. පංච සුරාව කියලා කිව්වට පස්සේ. පින්වතුනි පංච සුරාවෙන් මිහිරියාවට යන්න කවදාක්වත් බෑ ඔය තියෙන අරකු බීලා. අරක්කු බීපු අය දන්නව ඇති නේද පිංගුතුනි මම දැකලා තියෙනවා මිනිස්සු අරක්කු පීදී වෙලා ඔලුවටත් ගහ ගන්නවා කාක් ගහලා තුක් ගහලා එළියටත් ගහලා ඉවරලා එහෙම කර ගන්නවා ඒ කියන්නේ ඕක රහ නැතුව ඇති නේද මගේ ජීවිතේ මට අවස්ථාවක් ලැබිලා නැහැ පුණ්‍ය ශක්තියක් නිසා ඔය කිසි දෙයකට යොමු වෙන්න බෞද්ධ පාසල් වලට ගිය නිසා බෞද්ධ පරිසරයක හැදිච්ච නිසා නමුත් මිනිස්සු පිංගුතුනි බයිට් එකක් කනවනේ ඊට පස්සේ ඔකේ දැන් අපි පැණිවීම වීදුරුවක් එහෙම බීලා විල්ලා කරෝල කෑල්ලක් පුච්චගෙන කන්න එහෙම ඕන වෙනවද අපිට? ඒකට හේතුව පිංගුදිරි පැණිවීම වීදුරුව බිව්වට පස්සේ ඒකේ තියෙන පැණි රස තුල අපිට ඉන්න පුළුවන්. නැවත අර බයිට් කෑල්ලක් හරි මොකක් හරි කන්නේයි අර කියන එක මොකක් හරි තීත්ත හරි කට කාරවන හරි මොකක් හරි ගතියක් ඇතිනේ. එහෙනම් කොහොමද පිංගුදිරි මිහිරියාවට එන්නේ? හොඳ හිතලා බලන්න කොහොමද මිහිරියාවට එන්නේ කියලා. මිහිරියාවට එන්නේ නැහැ. මිහිරියාවට එන්නේ තමන් ප්‍රිය වූ මදරූ දෙයක්. තමන් ප්‍රියයියි මధుරයියි යමක් ගත්තනම් පිංගුතුනි ආන් ඒ දේ තුල තමයි තමන් මිහිරියාවට එන්නේ. මත්වීම කියන එකෙන් ලැබෙන මිහිරියාව නෙමෙයි මේ කියන්නේ. මොකද මජ්ජ පමා දට්ටානා කියන එක ඇතුලේ තව තියෙනවා ඉස්සරහට. එතන තියෙනවා මත්වීම කියන එක. එහෙනම් මිහිරියාවටපත් වෙන්නේ කොහොමද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. එහෙනම් පංච සුරාවෙන් මිහිරියාවටපත් වෙන ක්‍රමයක් තියෙනවා. මොනවද පිංගුතුනි එහෙනම් ඔය හරි පංච සුරා? රූප සුරා ශබ්ද සුරා, ගන්ධ සුරා, රස සුරා, ස්පර්ශ සුරා. ඕන් ඔය කියන සුරා ටිකට පිංගුතුනි ඔය කියන පංච සුරාවට ඇබ්බැහි වුණාම ඒ පංච සුරාවෙන් මිහිරියාවට ගිහිල්ලා ඒ මිහිරියාවෙන් මදයට හා ප්‍රමාදයට හේතු වෙන ආකාරයෙන් ඒ තුල පිහිටලා ඉන්නවා දැන් මට කියන්න පිටුනේ ওই ශික්ෂාපද රැකපු අය. දැන් ලේසිද ඕක රකින්න. දැන් ඔබට පේනවද ලොකු සිදුරක් තියෙනවා කියලා. ඕන් ওই සිදුරෙන් නේද ඔක්කොම ටොට්ටොක් ගාලා වැටෙන්නේ. මේ ළඟදී මහත් එක්ක ආව මාගාවට. ඇවිදිරිලා එතුමා කියනවා බොහොම දුක්බර ලෙස. ස්වාමින් වහන්සේ මේ ළඟදී මං ආදරේම කරන කෙනෙක් මැරුණා. මට දරා ගන්න බැරි තරම් දුකක් එකපාරට ඇවිදිනේලා මං එළියට ගිහිලා ඇඬුවා. අඬලා අඬලා අඬලා අඬලා අඬලා මං දුක තුනී කරගෙන ගෙදර ආවේ. එළයි මං කිව්වා මහත්තයෝ මහත්තයා පුදුම වාසනාවන්තයි. ඇයි ස්වාමීනි එහෙම කියන්නේ? ඔබතුමාට කලින් ඒක මැරිච්ච හින්දා. දැන් පෙරේතයා කවුද? ඇයි දෙන්නට දෙන්න අතර ලොකු ආදරයක් තිබිලා නේද? දැන් මේ මේ මේ මහත්යට කලින් අර කෙනා මැරිච්ච නිසා දැන් පෙරේතයා කවුද? එහෙනම් මහත්ය වාසනාවන්තයි. කතා කරන්න බෑ නැතුව මහත්ය වාසනාවන්තයි. මහත්ය තාම ජීවත් වෙන නිසා. මහත්ය කලින් මලනන් දැන් මහත්ය මොකද? පෙරේතයා. දෙකදෙනි ඔබයි ඔබගේ දරුවයි ඔබගේ ස්වාමි පුරුෂයයි බිරිඳයි ආදී වශයෙන් පිරිස අතර ලොකු ආදර සම්බන්ධතාවයක් තියෙනව නේද? ඔබ පණ වගේ ආදරේ නේද? ඔබ පණ වගේ ආදරේද නැද්ද ඔබගේ දරුවට? හා. ඔබ පෙරේතෙක් වෙන්න කැමතිද? කතා කරන්න. ඔබ පෙරේතෙක් වෙන්න කැමතිද? නෑ. එහෙනම් කවුද මුලින් මැරෙන්න ඕනේ? එහෙනම් අද ඉඳලා ප්‍රාර්ථනා කරන්න. ඔබට පෙරේතෙක් නොවි ඉන්න නම් කරන්න තියෙන්නේ මොකද්ද? ඔබම දන්නවා. දරුවා මැරේවා කිය කිය බෝධි පූජා තියෙන එක තමයි. ඇයි? දරුවා කලින් මැරුණොත් පෙරේතයා කවුද? දරුවා. ඔබ කලින් මැරුණොත් පෙරේතයා කවුද? ඔබ. ඉතින් ඔබ පෙරේතෙක් වෙන්න කැමති නැත්තම් දැන් ඔබ දන්නවා කරන්න ඕනේ දේ. පින්වතනි ලේසි පහසු වැඩක් නෙමෙයි. රබර් පටියක් ඇදලා එක පැත්තකින් අත ඇරියොත් කොහෙද යන්නේ? රබර් පටියේ. මේ පැත්තට යනවමයි නේද? ඇයි? ඇදිලා තිබිච්ච නිසා. හොඳට මතක තියාගන්න මේක. මේ රබර් පටියේ තියෙන concept එක තමයි පින්විතනේ ජීවිතේ තියෙන්නේ. මේ රබර් පටිය ඇදෙනවා කියලා කියන්නේ පින්විතනේ ඔබ චන්ද රාගයෙන් බැඳිලා ඉන්නවා කෙනෙක් එක්ක. හෝ පුද්ගලයෙක් එක්ක හෝ එහෙමත් නැත්නම් ද්‍රව්‍ය වස්තුවක් එක්ක. මේ පැත්තෙන් අතහැරුණොත් කෙලීම ගිහිල්ලා ඒක මේ පැත්තේ වදිනවා පින්විතනේ ඒක නවත්තන්න බෑ. මේ පැත්තෙන් අතහැරුණොත් මේක ගිහිල්ලා මෙතන වදිනවා ඒක නවත්තන්න බෑ. මම ඔබට කිව්ව නේද පිංගුතුනි රූප සුරා ගැන. ඔබ රූප සුරාවෙන් කොච්චර මත් වෙලාද ඉන්නේ කියලා හෙවොත් එහෙම. දැන් මේ පිටිපස්සේ මහත් එක්ක ඇවිල්ලා කතා කරා නේද මේ ස්වාමීන් වහන්සේත් එක්ක. කී දෙනෙක් ඔළුව හරවලා බැලුවද කියලා හිතලා බලන්න. Taman දන්නවනේ ඒක. කී දෙනෙක් ඇස් කරකවල බැලුවද කියලා බලන්න. කවුද ආවේ? මොනවද දන්නේ ඇයි කියන්නේ. දැන් ඔබට පේනවද ඔබ කොච්චර මත් වෙලාද ඉන්නේ කියලා? දැන් ඔබ කියනවද ඔබ කරන්නේ පිම්මයි කියලා මේ ලෝකේ ඉන්නේ? රූපේ අතාර ගන්න බැරුව මැරෙන කෙනා පිංගුතුනි රූපේ විතරක් නම් අතාර ගන්න බැරි ඒ කෙනා රූපාවචර බ්‍රහ්ම ලෝකෙක උපදිනවා. එයා කාමයේ අතහැරලා නම්. කාමයේ අල්ලගෙන නම් මැරෙන්නේ පිංගුතුනි ඒ කෙනා පාප මිශ්‍රිත කාමයක නම් යෙදිලා හිටියේ. ආන් ඒ කෙනා ඒ කාන්තෙම එක්ක තිරිසනෙක් වෙනවා එක්ක පෙරේතෙක් වෙනවා. කාමයේ උදෙසා සැරිසරද්දී ඒ දේවල් ලබා ගැනීම උදෙසා ලෝක සත්‍යයට අවඩා සාධාරණ හිංගි හිංසා කළා නම් කේන්තියෙන් පසු වුණා නම් ආන් ඒ කියන පුද්ගලයා නරකාදිගත වෙනවා. දැන් ඔබට හිතා ගන්න පුළුවන් හැබැයි ලේසියෙන් දෙයක්. මොකද්ද? අපායවල් කියලා එකක් මේ ලෝකේ නෑ. හරි ෂෝක් නේ. දැන් මොකද කරන් තියෙන්නේ? දැන් ජොලිය හිටිය හැකිනේ. ඇයි? අපායවල් නෑනේ. දැන් ජොලිය හිටිය හැකි. එහෙම නේද ගොඩක් පිරිස ඉන්න හදන්නේ. මෙච්චරයි ජීවිතේ. මෙතනින් එහාට කොහෙද එකක් තියෙන්නේ? ඉන්නකම් කාලවිල ජොලිය හිටපල්ලා. ඔය කියන දෘෂ්ටිය නේද ගන්න ඔළුවට. අර ගත්තට පස්සේ වෙන ටික ඔබ අතීතයත් ඉඳලා අහලා තිනේ. ඒ කාය ඔබට වෙනකම් ඉන්න ඕනේ නේද? හොඳට කල්පනා කරගන්න. ලෝක සත්‍යය විසින් ඔබව දාපු තැන. එහෙනම් පින්වතුනි මේ රබර් පටියේ concept එකට ඔබ ආවනම් ඔබ එක පැත්තක ඉන්නවා. මේ පැත්තේ කොච්චර දේවල් තියෙනවද කියලා ගණන බලන්න. රබර් පටිය ඇදිලා තියෙනවා. එක පැත්තක ඔබ ඉන්නවා. අනිත් පැත්තේ කොච්චර දේවල් තියෙනවද කියලා හොයලා බලන්න. ගනිමු. ලියමු. මොකද ලියන්නේ? කොපි පොතක පොතක ලියන්න බැරි වෙයි. මාගලක් ගෙනහලා මාගලේ නේද ඔක ලියන්න වෙන්නේ. ඒ තරම් දේවල් වලට වැලිලාද නැද්ද? gedara pittala heppuwa නිසා පෙරේතෙක් වෙන්න බැරිද ඔබට? අද බලාගත්ත හැකි ඔබට ගෙදර ගිහිල්ලා ළමයාගේ අතින් පිත්තල හෙප්පුව වැහනුවාට පස්සේ ඔබ ළමයාට තරුවටු කරනවද නැද්ද කියලා ඔබගේ ගෙදර තියෙනව නේද පිටින් ලස්සන වීදුරු කබඩ් එකක් විශේෂයෙන් මේ කාන්තාව ගැන මම කියන්නේ අපේ අම්මගේ එහෙම තිබිච්ච දේවල් මම මේ කියන්නේ. ඒක ඔබටත් ඇති. ලස්සන වීදුරු කබඩ් එකක් තියෙනව නේද? වෝල් කබඩ් එකක්. නැත්නම් කැබිනට් එකක් හරි කමන්නේ. ඕකේ දාලා තියෙනව නේද? පිඟුතෙන් ලස්සන ලස්සන විසුදුරු භාණ්ඩ. ඔය එකක් හරි කැඩුවොත් එහෙම පුතා. දුව. අර හිත් පිට නැති වස්තුවක් කැඩීම නිසා අර හිත් පිට තියෙන අර වටිනා මනුෂ්‍ය ජීවිතයක් තියෙන අර දරුවට තරවටු කරනවද නැද්ද? හිතලා බලන්න. මොනතරම් පහත් තත්ත්වයට වැටෙනවද කියලා ඒ වෙලාවට. හැබැයි මේ ලෝකෙ වැඩිපුරම ආදරය කරන්නේ කාටද? දරුවට. නමුත් අර ඕනමන්ට් එක කඩපු නිසා දරුවට ගහනව නේද? දරුවගේ හිත රිද්දනව නේද? බයිනව නේද? හැබැයි ඔක්කොම හම්බු කරන්නේ කාට කියලාද කියලාද හම්බු කරන්නේ? මේවා මේ අපිට නෙමේ හම්බවලව හම්බු කරන්නේ උඹලට මේ ඔක්කොම අපි මේවා අරන් යන්නේ නැහැ බලව තියලා යන්නේ කියලා කියනවද නැද්ද? ඉතින් ඒකුන්ට නම් හම්බු කළේ ඒකගේ අතින් ඒක කැඩුනහම මොකද ගහන්නේ? පොඩ හිතලා බලන්න. ඕකට තමයි කියන ආත්ම වංචාව කියලා. ආත්ම වංචාව තුළ ජීවත් වෙලා ජීවත් වෙලා ජීවත් වෙලා ගිහිල්ලා පිංගුදින අර විනාශයටපත් වෙනවා. හොඳට මේව හැම එකක්ම ඔලුවට ගන්න. මං කියන්නේ ඔබයි මමයි විතරයි ඉන්නේ. ලැජ්ජ වෙන්න දෙයක් නැහැ. ඔබ හිතින් මම කටින්. ඔබ හිතින් ඔක්කොම බලන්න ඔබගේ තියෙන දෝෂ ඔක්කොම ටික. මොකද මේ දෝෂ දැක දැක පිඟුතුනි දෝෂවලින් නිදහස් වෙන්නයි තථාගතයන් වහන්සේගේ ධහම තියෙන්නේ. මෙතනින් ගැලවිලා යන්න පුළුවන් ඒකාන්තයෙන් උත්තරීතර අරිහතුන් වහන්සේලා ලෝකේ පහළ වෙනවා. ඔබ කවදාවත් හිතන්න එපා අරිහතුන් වහන්සේලා පහළ වෙලා ඉවරයි කියලා. ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වෙනවමයි පිඟුතුනි ඒක නවත්තන්න බෑ කාටවත්. ඒක ධර්මතාවයක් මේ ලෝකේ තියෙන. සම්බුද්ධ ශාසනය තව 2500කට කිට්ටු කාලයක් යන්න තියෙනවා. ඒව නවත්තන්න බෑ කාටවත්. මොකද මායя දින්නේ නැන්නේ. කවුද දින්නේ? මගේ ශාස්ත්‍රුන් වහන්සේ දින්නේ. එහෙනම් උන්වහන්සේගේ අදිස්ථානයයි ලෝකේ තියෙන්නේ. අරිහතුන් වහන්සේලා ලෝකේ පහළ වෙනවා. මම දැකලා තියෙනවා පිරිනිවන් පාපු අරිහතුන් වහන්සේලා මගේ ධාතුන් වහන්සේලා. ධාතුන් වහන්සේලා ශේෂ වෙන්නේ නැහැ නේ පිඟුතුන් අනිත් අයගේ. ඒට අවුරුදු 5කට 6කට කලින් අරිහතුන් වහන්සේ නමක් පිරිනු මම පෑවා. කවුරුත් දන්නේ නැන්නේ. ඒක අරිහතුන් වහන්සේ නමකට උපස්ථාන කරපු උපස්ථායකවරයෙක් මැරිලා ගිහිල්ලා සුද්ධාවාසී ඉපදුනා. අනාගාමි වෙච්ච කෙනෙක්. කවුරුත් දන්නේ නැහැ. ඔක්කොම හිතන් ඉන්නේ මොකක් කියලාද? සාසනීය ඉවරයි. දැන් තියෙන්නේ මක් කරන්නද? ওই වන්දනාවක් කළා නිකන් ඉන්න විතරයි. මෝඩ වෙන්න එපා පින්වතුනි. ඔය ඔය මාරපාක්ෂික අමනුෂ්‍යයන්ගේ වැඩ. මාරපාක්ෂික අමනුෂ්‍යය ඔලුවට දානවා මිනිසුන්ගේ මොකද්ද? කවුරු හරහාද? අසත්පුරුෂයෝ හරහා ඔලුවට දානවා. මලියදේව මහරහතන් වහන්සේ තමයි අන්තිම මහරහතන් වහන්සේ. දැන් හරිනේ. දැන් ඉතින් මොනව කරන්නද? ඉතින් අරිහත් වෙන්න බැරි නම් දැන් මහාන වෙලා වැඩකුත් නැහැ. මහාන වෙච්ච අය මේ ಗುಣධර්ම පුරලා වැඩකුත් නැහැ. ඇයි අරිහත් වෙන්න බෑනේ? ඇයි දැම්මනේ ඔලුවට ඒක? ඒක නිසා ඔක්කොම පැත්තකටලා ඉන්නවා. පට්ටපල් බොරු. අරිහතුන් වහන්සේලා බිහි වෙනවා. මග වඩන්න අරිහතුන් වහන්සේලා බිහි වෙනවා. ධර්මයේ ශ්‍රවණය කරන්න මනාකොට අවබෝධ කරගන්න සෝතාපන්නයෝ බිහි වෙනවා. පිටුදින අද ලංකාවේ ලක්ෂ ගණනක් ඉන්නවා සෝතාපන්න පිරිස්. ඔබ සෝතාපන්නෙද්ද කියන එකයි ඔබ බලන්න ඕනේ. මොකද සද්ධර්මයේ මනාකොට ශ්‍රවණය කළා. ඒ තුලින් ඵල ප්‍රයෝජන ගන්න පිරිස් ඕනේ තරම් හැදිලා ඉන්නවා දැන්. ඔබ එතනටපත් උනාද නැද්ද කියන එකයි වැඩේ. ඒක නිසා තමයි පිංගුතනි ඔබට මේ සහයෝගය දෙන්න හදන්නේ. මේකට තමයි කල්යාණ මිත්‍ර සම්පත්තිය කියලා කියන්නේ. කල්යාණ මිත්‍ර සම්පත්තිය දෙන්න පුළුවන් පිරිස ඉන්නවා පිංගුතනි එයාගෙන් කල්යාණ මිත්‍ර සම්පත්තිය ගන්න. ඒ කියන්නේ සද්ධර්මයේ මනාකොට අවබෝධ කරගත්ත පිරිස. කටපාඩම් කරගත් අය නෙමෙයි. සද්ධර්මයේ මනාකොට අවබෝධ කරගත්ත පිරිසකින් සද්ධර්මයේ ශ්‍රවණය කළා නම් ඔබට ඒ කල්යාණ මිත්‍ර සම්පත්තිය ගන්න පුළුවන්. ඒ කියන්නේ සෝතාපන්න ඵලයේ උදෙසා අවශ්‍ය පරතෝ ഘോഷක ප්‍රත්‍ය කියන එක ලබා ගන්න පුළුවන්. ඒ ප්‍රත්‍ය නැතුව කොහොම කළවත් සෝතාපන්න වෙන්න බෑ. ගොඩක් පිරිස හිතාගෙන ඉන්නවා භාවනා කළා සෝතාපන්න වෙන පිඟුදින කිසිම තැනක ත්‍රිපිටකයේ සඳහනක් නැහැ එහෙම එකක්. සඳහන් වෙලා තියෙන්නේ. සද්ධර්ම ශ්‍රවණයෙන් සෝතාපන්න වෙනවා කියලා. වෙන කිසිම ක්‍රමයක් නැහැ සෝතාපන්න වෙන්න. ඉතින් කොච්චර ලේසිද? මම ඔබට කිව්වා නම් සෝතාපන්න වෙන්න යන්න කැලේකට. ගිහිල්ලා මාස 3ක් නිවාඩු අරගෙන ඒ මාස 3ම භාවනා කරන්න කියලා. කවදාවත් සෝතාපන්න වෙන්නේ අවුරුදු 56 වෙනකන් නේද? පෙන්ෂන් යන්නේ 50 ද 60ද 60 60 ඉංග්‍රීසි ඕනනම් 67 වෙනකන් දීක් කළා තවත් පුළුවන් නම් සාරේ ටිකක් උරන්න මොංගේ ඒකත් උරනවා කියලා හිතාගෙන 67 වෙනකන් දීක් කරලා තියෙනවා 60. එහෙනම් 60 වෙනකන් කාටවත් සෝතාපන්න වෙන්නේ නැහැ මොකද හේතුව? මාස තුනක් එක දිගට නිවාඩු දෙන්නේ නැහැ නේද ආයතනේ? එහෙනම් මේ විදිහට ඔබට සෝතාපන්න වෙන්න පුළුවන් නේ. ඇයි? බණ ටිකක් අහන්න විතරයි තියෙන්නේ. හොඳ කල්පනාවෙන් බණ ටික අහන්න. යථාර්ථයේ තේරුම් ගන්න. තථාගත වෙන්න. තථාගත වෙන්න කිව්වේ බුදු වෙන්න කියලාද? නෑ. යථාර්ථයට එන්න. යථාර්ථය කියලා එකක් තියෙනවනේ එතනට එන්න. ඇත්ත. සත්‍ය කියලා යථාර්ථ කීයක් තියෙනවද ලෝකේ? එකයිද 10ක් විතර තියෙනවද? එකයි එකයි. යථාර්ථය තියෙන එකයි මේ ලෝකේ. ආන් මේ යථාර්ථයට එන්න සීල දෙන්න. යථාර්ථය කියන එක දකින්න. මෝඩ මායාවෙන් ඉන්න එපා. එච්චරයි. මම මේ ආවේ ඔබට යථාර්ථය පෙන්වන්න. මේ මුළු සෝතාපන්න මාර්ගයෙන් මෙතන කියන්න බැරි වෙයි. මොකද පිටුතුනේ එක එක මානසික මට්ටම් වල ඉන්න එක පැත් එක තැනකට එක තලයකට ගේන්න ඕනේ. ඒක නිසා තමයි ඔබට කියන්නේ නිතර නිතර තියෙන දේශනාවලට සම්බන්ධ වෙන්න. පින්වතුනි රුපියල් සතවල ලොකු කරගන්න එපා. කොහොම හරි සතර පහෙන් නිදාසන එක ලොකු කරගන්න. තමන්ගේ තාන්න මාන තනතුරු ලොකු කරගන්න එපා. පුළුවන් තරම් උත්සාහ කරන සතර පහෙන් නිදාසන ඒක කරගෙන ඕන එකක් කරගන්න. අදිස්ථාන කරන මං අද පරණ සෝතාපන්නකම් පාටි වලට යන්නේ නැහැ. පින්වතුනි පාටි වලට ගිහලා උඩ පැන පැන ඉන්න එකේ මලොත් එහෙම කොහේ යයිද? හිතා ගන්න පුළුවන්ද? වැහැරි වෙනසෙනා ජීවිත ගෙවෙන හැටි. ඔබ නිකමට හිතලා බලන්න. ඔබ පාටි එකට ගිහිල්ලා කුකුල කපලා දැම්ම මගේ දඟලද්දී. ඔය දඟලන heart attack එකක් හැදෙ මලොත්. ඇයි නොමරන ජීවිතද ඔය ගත කරන්නේ? ඉවරයිනේ පින්වතනේ. ඔබට හිතා ගන්න පුළුවන් දේ වෙන අපරාධේ. ඔබ මැරිලා බල්ලෙක් වෙනවා කියන එක, මැරිලා තිරිසනෙක් වෙනවා කියන එක මං කියන ඒවා නෙමෙයි මේ තථාගතයන් වහන්සේ දේශනා කරන්නේ. ආදිත්ත පරියාය සූත්‍රය කියවලා බලන්න සංයුත්ත නිකායේ තුන්වෙනි පොතේ තියෙනවා. යමෙක් රූපය අත්දකලා රූපයට මත් වෙලා රූපය කෙරේ කාමයේ ජනිත කරගෙන ඒ කාම ආස්වාද විඳ විඳ හින්න වෙලාවක මලොත් එක්ක තිරිසනෙක් වෙනවා එක්ක පෙරේතෙක් වෙනවා කියලා. මම කියපුවා නෙමෙයි. තථාගතයන් වහන්සේ දැකලා දේශනා කරන දේවල් දැකලා මං අවබෝධ කරගෙන ඉන්න දේශනා කරන්නේ උන්වහන්සේ දැකලා දේශනා කරන්නේ ඒවා. එහෙම වෙන බව. ලේසි වැඩක්ද මේ කරගන්න යන්නේ. සතර අපායේ දොරටු වහගන්න. වහගෙන යන්න හැම පාටියකටම ලංකාවේ. වෙන්ද උඩ පයින්නටත් වඩා හොඳට උඩ පයින්න. ඇයි බය නැහැ. සතර අපායේ යන්නේ නැන්නේ. ගියොත් ඉවරයිනේ. ආයි ගොඩේමක් නැහනේ. ඒක ඔබ හොඳටම දන්නවනේ. දන්න කාරණාවක් නේක. කියොත් ගොඩේමක් නැහැ කියලා. එහෙනම් පින්වතුනි දැන් අර බලන්න අර රබර් පටි ඇදලා. ඔබ කොයි කොයි තරම්නම් දේවල් මේ පැත්තේ තියෙනවද? ඔබ තනියෙන් අර පැත්තේ ඉන්නවා. එහෙනම් මොන රබර් පැත්ත කඩලා ගියත් ඔබ ඒ කාන්තේම පින්වතුනි ඔතනට ඇදෙනවද නැද්ද? බඩු 100ක් තියලා තියන්න මිනිස්සු 500ක් තියලා තියන්න පින්වතුනි gedare ඉන්න බල්ලටත් ඔබ ආදරේ නේද? බලන්න අහක යන කුණු ගොඩවල් කරේ ඉල්ල ගන්න හැටි ඔබ. පපි පපි පපි කියලා ගෙනාවේ ගිනි ගොඩක් කියලා දැක්කේ නෑ නේද? ඒ ගිනි ගොඩ ළඟ තියාගෙන ඒ ගිනි ගොඩට ආදරය කළ බැරි වෙලා හරි මලොත් පිංගුතනි ඒ උපාදානයෙන් නම් ඔබ මලේ නිකං අපරාධ නේද පිංගුතනි ඔබ තිරිසන් යෝනිට ඇදෙන්නේ ඔය ඇයි තණ්හාව කියලා හිතා හිතාගෙන හරි ආස කරන වචනයන්නේ. අපි ඔය තණ්හාව කියන වචනේ පොඩ්ඩක් විස්තර කරගමු තව ටිකකින්. එතකම මම මේ ඔබට පෙන්වන්නේ මේකේ තියෙන ආදීනව தত্ত্ব. ඔබ නොදන්න ඔබට නොපෙනෙන ආදීනව தত্ত্ব. මේ ළඟදී වෙච්ච කතාවක් මම ඔබට කියන්නම්. බුදුහාඳුරන්ගේ කාලේ වෙච්ච කතා කියන්න මම එච්චර කැමති නෑ. ඇයි ඒ? ඔබ හිතනවා ඔබ බුදුහාඳුරන්ගේ කාලේ නෙවෙයි. දැන් අපි මේ ඉන්නේ 21 වෙනි දවසේ 21 වෙනි නේද? ඒ සියවසේ අපි ඉන්නේ. ඒ කාලේ වුණාට දැන් වෙන්නේ නැහැ කියලා හිතෙනවනේ. එක තරුණෙක් කසාද බඳින්න සූදානම්. ඇඳුම් ආයිත්තන් එහෙම අරගෙන මනමාලියකුත් ලෑස්ති කරගෙන තව ටික දොහකින් කසාද බඳිනවා. මේ කසාද බඳින යන දරුවා රාත්‍රී වැඩ කරලා ගෙදර එනකොට පිංගොදෙනි බයිසිකලේ හැපුණ ලයිට් කණුවක එතනම මලා මහා බලාපොරොත්තු පොදී බැඳගෙන මලා මැරිලා ටික දවසක් යනකොට ඇවිදilla ගෙදර මිනිසුන්ට බයිනවලු පෙරේතයා දීපම්මගේ සපත්තු දෙක මෙන්න බයිනවා කොමගේ සපත්තු දෙක උඹලා සපත්තු දෙක ගත්තා නේද දීපල්ලමගේ සපත්තු දෙක හොයලා බැලින්නම් මේක මලාට පස්සේ මේකගේ මිනියට අඳලා තියෙන්නේ. අර මගුල් ගෙදරට මහපු කලිසමයි කෝට් එකයි. කරුමෙට මිනියට සවතු දාන්නේ දැන් එහෙනම් ඔබ මට කියන්නේ මේක දැන් කොහෙද පෙරේත වෙලා ඉන්නේ? පෙරේතය වෙලා මොකක් ඇසුරු කරගෙනද මේ වෙලාවේ ඉන්න එක? අර මිනිය අර කුණු වෙවි පණුවක ගහ යන මිනි ඇසුරු කරගෙන ඉන්නේ. දීපම්මගේ සපත්තු දෙක. දැන් ඔබට තේරෙනවද පින්වතුනි? ඒකයි මම ඔබට කියන්නේ ඔබට හිරි වැටෙලා යන්නේ නැද්ද මේව? ඔබට හිතෙන්නේ අන් අයට වෙනවා මට වෙන්නේ නැහැ කියලාද? ඒකයි කියන්නේ බේරෙන්න කියලා. අද මම මේ ටික කියලා ඔබට මේක මේ ඌස්නිතියේ සතියක්. ඊට පස්සේ ආයිත් ඔබ අර අසත්පුරුෂ රැළට වැටෙනවා. ඒ අසත්පුරුෂ රැළට වැටිලා මොකද ඔබ නිරන්තරයෙන් ඇසුරු කරන්නේ අසත්පුරුෂයෝ. අසත්පුරුෂයෝ කියලා කියන්නේ පව් කරන අයට නෙමෙයි. අසත්පුරුෂයෝ කියලා කියන්නේ අසාර වූ ලෝකයේ සාරයි කියලා පෙන්වලා දෙන අයට. සමහරට ඔබගේ අම්මා තාත්තා පවා අසත්පුරුෂ ගණයට වැටෙනවා. ඒ වෙලාව ඒ වෙනකොට. අසාරූ ලෝකේ සාරයි කියලා යමෙක් පෙන්නනවා නම් ආන් ඒ කෙනා පින්විතනි ඒ කාන්තේම අසත්පුරුෂයා. අද ඔබගේ වටේම තියෙන අසත්පුරුෂකම්. මුළු වටේම ඔබ අසත්පුරුෂ පැත්තට ඇද ඇදා ඇද ඇදා ඇද ඇදා දානවා. ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැක්කොත් මොකද වෙන්නේ ඔබට? ටීවී එකේ යන ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දැක්කහම මොකද වෙන්නේ? ඔබ ලෝකෙට ඇදෙනවද නැද්ද? පේනවද ඔබට කරන අසත්පුරුෂකම? ඔබ මට කියන්න ඔබ දවසකට බණ කොච්චර වෙලාවක් අහනවද? බණ අහන්න නැතුව කොච්චර වෙලාවක් ගත කරනවද? මෙතන ඉන්න හොද්දටම බණ අහන කෙනත් සමහර වෙලාවට දවසකට පැය 3ක් බණ අහනවා ඇති. පහක් බණ අහනවා ඇති. නිදා ගන්නවා නම් පැය 8ක්. තව පැය 11ක් දිනව නේද? ওই පැය 11ම කාවද ඇසුරු කරන්නේ? අසත්පුරුෂයන්. ඉතින් මේ අසත්පුරුෂය ඔබ ඇදලා ගන්නවනේ පින්විතනි සමාජයට. ඇදලා අරගෙන ඉවරලා ඔබ විනාශ කළා දානවනේ. ඔබ විනාශ වුණාට පස්සේ පින්විතනි ඔබ නිකන් අපාගත වෙනවනේ. මොන අපරාධයක්ද කරගන්නේ? මම පෙරේතයින්ට බන කියන්නේ ඇයි? ඒක උන්ට තේරෙන්නේ නැහැ. මං තිරිසනුන්ට බන කියන්නේ නැහැ. ඇයි ඒක උන්ට තේරෙන්නේ නැහැ. හැබැයි මම ඔබට බන කියනවා පිංගුතුනි වැඩේ වෙන්න කලින් වැඩේ නොවි තියෙන්න. මම ඔබට හොඳ උදාහරණයක් කියන්නම්. ඔබ පාන්සුකූලයට කැමති නේද? පාන්සුකූලය කියන එක දෙන්නේ නැහැ කියලා එහෙම ඔබගේ පවුලේ කිව්වොත් එහෙම ඔබ මලොත් උඹට පාන්සුකූලේවත් දෙන්නේ අපි කියලා එහෙම කිව්වොත් එහෙම කටත් උල් කළා එහෙම ඔබට ටිකක් රිදෙනව නේද? ඇයි පින්වතුනි ඔබට රිදෙන්නේ? ඔබ පාන්සිකූලයක බලාපොරොත්තුෙන් ඉන්නව නේද? ඒ කියන්නේ ඔබ හොඳ ආකාරවම දන්නව නේද පින්වතුනි මැරිලා පින් හිඟන්නේක් වෙනවා කියලා. ඒ කියන්නේ දෙයි කෙනෙක් වෙනවද? බ්‍රහ්මෙක් වෙනවද? ඔබම හිතලා බලන්න මේ ඔබගේ සිතන් වලින් මම කතා කරන්නේ. ඔබම හිතලා බලන්න. කාටද කියන්න පුළුවන් මට පාන්සුකූල ඕනේ නැහැ බෝලා උඹලගේ. මං කරගන්න ඕන හරිය මං කරගෙන ඉරයි මං ආයි පිං හිඟන්නේක් වෙන්නේ නැහැ. ආන් මේ වගේ උදාරතරව මැරෙන්න පුළුවන් කාටද? සෝතාපන්නයාට. ඇයි සෝතාපන්නයා සතර අපා ගත වෙන්නේ නැති නිසා. මම මේ සෝතාපන්නතාවයේ වර්ණනා කරන්නේ පිංගුතනි ඔබට මේක අහුවෙන්නේ නැති නිසා. ඔබට මේක කරගන්න පුළුවන්. ඒක කරගන්න. මං කාටවත් කතා කරන්නේ නැහැ පැවිදි වෙන්න ඉන්න කියලා. ඒකට තව ගොඩක් දුර තියෙනවා. දහම් අවබෝධයෙන් පැවිදි වීම කියන එකට එන්න. හැබැයි සෝතාපන්න වෙන්න ඔබට අදාද පුළුවන්. ඒකට අවශ්‍ය වෙන්නේ මනා දහම් ශ්‍රවණයක් විතරයි. මං ඒකට අද පාර හදලා දෙන්නම්. දේශනා තියෙන තැන් වලට ඇවිල්ලා සම්බන්ධ වෙන්න. එහෙනම් මේ රබර් බෑන්ඩ් එක ඇදිලා තියෙන එකේ පිංගුතනි කොහොම හරි මේ රබර් බෑන්ඩ් එක මැද්දෙන් කපා ගන්න ඕනේ. කොනකින් කඩලා ගියොත් ඔබ ගිහිල්ලා ඒකේ වදිනවම තමයි අනිවාර්යෙන්. ලේසි පහසු දෙයක් නෙමෙයි. රබර් බෑන්ඩ් එක මැද්දෙන් කපනවා කියලා කියන්නේ පිංගුතනි ඔය කියපු පස්වෙනි ශික්ෂාපදේ මනාකොට රකින්නේ බවටපත් වෙනවා. ඒකට නම් ලෝකේ තියෙන යථාර්ථය අඳුන ගන්න ඕනේ. ඒකයි මම ඔබට කිව්වේ තථාගතත්වයටපත් වෙන්න ඕනේ පිංගුතුනි රබර් බෑන්ඩ් එක කැඩෙන්න. තථාගතත්වයටපත් උනේ නැත්නම් ওই රබර් බෑන්ඩ් එක ඇදිලා තියෙන්නේ. රබර් බෑන්ඩ් එක ඇදිලා තියෙනවා කියලා කියන්නේ කඩලා ගිය ගමන් වැදුනා මේ පැත්තේ ඇවිදilla. ඒ කියන්නේ ඔබ ඉවරයි. එහෙනම් පොඩ්ඩක් බලමු මේ තථාගතත්වයට කොහොමද එන්නේ කියලා. දැන් ඔන්න ඇත්ත අපි කතා කරන්නේ. තථාගතයන් වහන්සේ ලෝකේ පහළ වුණා. අපි අහලා තියෙනව නේද එහෙම? තථාගතයන් වහන්සේ ලෝකෙට පහළ වුණා. ඔබට පහළ වුණාද? දැන් ඊළඟ ප්‍රශ්නේ. ඇයි දැන් ලෝකේ අපි අමතක කරනවනේ? දැන් ඔබයි මමයි විතරයි ඉන්නේ. ඔබ විතරයි දැන් ඔතන ඉන්නේ. එහෙනම් මට කියන්න ඔබගේ ලෝකෙට තථාගතයන් වහන්සේ පහළ වුණාද? නැත්තම් ඔබ කියන නිසාද බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන්නේ. අපි බලමු පහළ වුණාද කියලා. දැන් පහළ වෙලා නැති බව උපුනොත් ලැජ්ජ වෙන්න එපා. මේ වෙලාවේ පහළ කරගන්න. ඒකයි තියෙන්නේ. අපේ මුතුන් මිත්තන්ගේ ජීවිතවලට නම් තථාගතයන් වහන්සේ පහළ වෙලා හිටියා පිඟුදින ඒක හොඳ ආකාරම් පේන්න තියෙනවා. හැබැයි මේ මේ කාලේ ඉන්න මිනිසුන්ගේ ජීවිතවල තථාගතයන් වහන්සේ පහළ වෙලා දින්නේ කියන එක ගැන පොඩි ඩවුට් එකක් තියෙනවා. සැකයක් තියෙනවා. පොඩ බලමු ඒක. ඔබ සතුටු වෙන්නේ කොහොමද? මේ ඔක්කොම කරන්නේ සතුට උදෙසා නේද? කතා කරන්න බය නැතුව. මේ ඔක්කොම කරන්නේ සතුට උදෙසානේ. හරි. ඔබ හම්බු කරන්නේ ලස්සනට අඳ පැලඳලා එන්නේ කන්නේ බොන්නේ ඔය ඔක්කොම ගේ දොඩ වතු පිටින් කඩන් හම්බු කරගෙන තියාගන්නේ ඔක්කොම සතුටු වෙන්නනේ. අපිත් එහෙමයි. අපිත් මේ ඔක්කොම කරන්නේ සතුටු වෙන්න. එහෙනම් අපි දෙගොල්ලන්ගේම පරමාර්ථය එකයි. සතුට. සතුට හොයන්න උණු අතර අග්‍රස්ථානයේ හිටියේ කවුද? තථාගතයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ තමයි පින්විතින් සතුට හොයන්න උණු අතර අග්‍රස්ථානයේ හිටියේ. අච්චර කාම සම්පත් පිළත් ඒ සතුටට මදි වුණා නේද? ඒිටත් එහාගේ සතුටක් හොයන්න ඕන වුණා. ඒිටත් එහාගේ සතුටක් හොයන්න ගිහිලා ශරීරයට අධික ලෙස දුක් දුන්නා. ඒ කියන්නේ සතුට හොයන්න. ශරීරයට දුක් දෙන්න උනත් කැමති වෙලා හිටියා. සතුට හොයන්න. ඒ මට්ටමේ හිටියා. සතුට හොයන්න. එහෙනම් ඔබත් සතුට හොයන්න මමත් සතුට හොයන්නේ. මගේ සතුට ගැන මම පස්සේ කියන්නම්. ඉස්සලා අපි ඔබේ සතුට මොකද්ද කියලා බලමු. මට කියන්න පිඟුතුනි ඔබ සතුටු වෙන්නේ මොන වගේ දේවල් වලට? මම දැකලා තියෙන දේ තමයි මොකද මමත් ඔබේ තැන ඉන්න කාලේ මට තිබිච්ච දේ තමයි මම සතුටු වුණා මම කැමති දේවල් මට ලැබෙද්දී ඔබ වෙන ක්‍රමයක් එහෙම තියනවද ඔබට සතුට වෙන්න නෑ නේද ඔබට අකමැති යමක් ඔබට ලැබෙද්ද සතුටද නෑ ඔබ හැමතිස්සෙම සතුට වෙන්නේ ඔබට කැමති දේ ලැබෙද්දී නේද එහෙනම් පින්වතුනි මෙතන තියෙනවා බඩු තුනක් බුලත් වට්ටිය තියෙනවා ඔරලෝසුවක් තියෙනවා වතුර කෝප්පයක් තියෙනවා මම මේක ඔබට දෙද්දි සතුටු වෙන්න නම් ඔබ මේ තුනෙන් එකකට හරි කැමති වෙලා ඉන්න ඕනේ නේද? නැත්නම් ඔබට සතුට ලබන්න බෑ නේද? හැබැයි ඔබ මේ තුනෙන් දෙකකට කැමති වෙලා හිටියොත් තවත් සතුටුයි නේද? ඇයි? කැමති දෙකක් ලැබුණා. මේ තුනටම සතුට වෙලා හිටියොත් කැමති වෙලා හිටියොත් සතුටු තුනයි. එහෙනම් දේවල් වලට කැමති වෙන්න කැමති වෙන්න ජීවිතේට සතුට හොයන්න පුළුවන් නේද? දැන් ඔබගේ අත්දැකීමෙන් මට උත්තර දෙන්න එච්චරයි. හිතන්න එපා මේ මොකක් හරි ගිනි ගෙඩියක් අතරින්නයි හාමුදුරුව හදන්නේ කියලා හිතන්න එපා. ඔබට තියෙන්නේ මොකද්ද? ඔබගේ අත්දැකීමෙන් මට උත්තර දෙන්න. එච්චරයි. එහෙනම් ඔබ පින්විතනි ජීවිතේ සතුටු වෙන්න කියලා හිතාගෙන මුලින්ම කරන්නේ දේවල් වලට කැමති වෙනවා. පින්වතුනි දේවල් වලට කැමති වෙන්නේ කොහොමද? මම මේ ඔබට මහා ගැඹුරු ධර්මයක් දේශනා කරන්නේ පින්වතුනි මේ වචන කියන්නේ නැතුව. දන්න අය නම් දන්නවා මම මේ උදාවීම ගැන විස්තර කරන්නේ. උද්‍යව්‍ය ඥානය ලැබෙන ක්‍රමයක් ගැන මේ දේශනා කරන්නේ. හැබැයි එක වචනයක්ව පාවිච්චි නොකර. මොකද වචන පාවිච්චි කරපු ගමන් ඔබ තබ්බීරි වෙනවා. මොකද්ද බොලේ ඒ කීප වචනේ කියලා. හැබැයි ඔබට තේරෙන වචන පාවිච්චි කරාම ඔබ හිතනවා ඒ බණ නම් එච්චර ගැඹුරු නෑ. ඇයි කියපු ඔක්කොම තේරෙනවා. කියපු මොකුත් තේරෙන්නේ නැත්තම් අන්න බණ. කියපු මෙලෝ සසරත් තේරෙන්නේ මොකද ඒ තරම් මාන්නත් පොඩ්ඩක් ඉතින් තියෙනවනේ උස්සගත්ත මාන්න කතිය. හැබැයි මෙතන මම ඔබට කියන්නේ පිළිතුරු මේ ලෝකේ උදා වෙන හැටි ඔබට තව ටිකකින් තේරෙයි ඒක. දැන් ඔබ සතුටු වෙන්න කැමති වෙන්න ඕනේ දෙයකට. කැමති දෙයක් ඔබට ලැබෙද්දී ඔබට සතුටුයි. හැබැයි කැමති දෙයක් නිකන් ලැබෙන්නේ නැහැ. කැමති දෙයක් ලබා ගැනීම උදෙසා ඔබට කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරන්න වෙනවා. ඔව්ද නැද්ද? හරි. ඔන්න එහෙනම් තමන් කැමති වෙච්ච දෙයක් කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරද්දී ඒක තමන් සතු වෙන්න. ඒක තමන්ගේ ලෝකෙට එන්න තමන්ට සතුට උදා කරගන්න. අදාළ හේතු සැකසিলা තමන්ට ඒක උරුම වෙනවා. අන්න තමන් සතුටුයි. දැන් පොඩ්ඩක් බලමු පින්වතනි මේ කැමැත්ත කියන එක කොහොමද එන්නේ? අපි උදාහරණයක් ගමු. රුපියල් 5000 කොලයක් වැටිලා තියෙනවා බිම. මේක කාගේද කියලා ඇහුවොත් මගේ කියෙවෙන්නේ නැද්ද? අපි හිතමුකෝ ඇත්තටම ඔබගේ 5000 තමයි වැහිලා තියෙන්නේ. නැත්නම් ඔබ හිතන හොරකම් කියලා නෑ. මං කියන්නේ ඔබගේ 5000 වැහිලා තියෙන්නේ. ඔය 5000 වැහිලා තිබ්බොත් ඕක මගේ කියෙවෙන්නේ නැද්ද ඔබට? ටක් ගාලා ඔබ කියනව නේද මගේ කියලා. ඔබගේ ඥාතිවරයෙක් ජනාධිපති වෙලා ඒක ඇහුවොත් ඔබ කියනවද නැද්ද මගේ ඥාතිවරයා තමයි ජනාධිපති කියලා වැසිකිළියට ගිහිල්ලා එනකොට වැසිකිළිය හොදන්න අමතක වෙනවා ෆ්ලෂ් කරන්න අමතක වෙනවා ආයතන ප්‍රධානී ඇවිල්ලා අහනවා කාගේ දර වැඩි දැන් ඔබ අත උස්සයිද මගේ කියලා උසයිද? නෑ. ඇයි ඔබ ඒකට කැමති නෑ? ඇයි එහෙනම් ඒකට කැමති නැත්තේ අරකට කැමතිද? මොකද්ද හේතුව? මොකද්ද හේතුව? මම මේ ඔබ තුලින් ගන්න හදන්නේ වචනේ උදාහරණයක් කියලා. මොකද්ද හේතුව? වටිනකම. ඔබ මේ ලෝකේ හොඳට දැන් බලන්න. ඔබ මේ ලෝකේ කැමති වටින දේවල් වලටද නැද්ද? ඔබ දෘෂ්ටිගත වුණා නම් යමක් වටිනවා කියලා දැන් ඔබ ඒකට කැමති නේද? ඒක නේද ජනාධිපතිකම කියන එක වටින නිසා. ඔබ ජනාධිපතිතුමා මගේ ඥාතියා කියන්න කැමති නේද? හැබැයි මිනි මරුවෙක් එහෙම ඉන්නවා තමන්ගේම අයියා. ඇහුවොත් එහෙම ඒ කවුද? ඒ මට්ටමින් අහනව නේද? ඒ කවුද? ඇයි ඒ අහන්නේ? වටිනකමක් නැති නිසා. හැබැයි පාතාලයට එහෙම ගිය වෙලාවක ඇහුවොත් එහෙම දැන් මොකද? දැන් ඔබ දන්නවා. එහෙනම් වටිනකම තමයි පින්වතනි ඔබට කැමැත්ත ඇති කරවන්නේ. දැන් ඔබට විශ්වාස දැන් ඔබගේ ජීවිතෙත් එක්ක ගන්න කියලා දැන් මං කිව්වේ. මං කිව්වට එහෙයි කියන්න බෑ කාටවත්. බුදුදහම එහෙයි කියලා පිළිගන්න දහමක් නෙමෙයි. විමර්ශනශීලීවයි පිළිගන්නේ. එහෙනම් තමන්ගේ ජීවිත අත්දැකීමට දාන්න මේක. තමන්ගේ ජීවිත අත්දැකීම තුලින් ගන්න පුළුවන් තරම්. හොඳට බලන්න තමන් කැමති වෙලා තියෙන්නේ මෙච්චර කල් ජීවිතේ මොනවටද? එහෙනම් ඔබගේ කැමැත්ත පිහිටලා තියෙන්නේ ඒකාන්තයෙන්ම ඔය කියපු වටින දේවල් වලට. වටිනකම කවුද දෙන්නේ? අසත්පුරුෂයෝ. කිසිම වටිනකමක් නැති මේ ලෝකෙට වටිනකම් දෙනවා. උදාහරණයක් ගමු. කළු ගල්ද මැණික් ගල්ද වටින්නේ. උපාධිධාරී පිරිස්නේ වැඩි හරියක් මෙතන ඉන්නේ. හරි අමාරු ප්‍රශ්නයක් නේද මං අහුවේ. කළු ගල්ද මැණික් ගල්ද වැඩිපුර වටින්නේ. මැණික් ගල්. නේද? අපි ඇත්තටම බලමු ওই දෙකෙන් මොකද්ද වටින්නේ කියලා. ඇත්තටම. සියලු දෙනා මැරිලා ඔබ විතරයි ඉන්නේ. මේ ලෝකේ කිසිම මිනිසෙක් නැහැ. ඔබ විතරයි ඉන්නේ. දැන් මට කියන්න කළු ගල්ද මැණික් ගල්ද වටින්නේ. කළු ගල් ගොඩකුත් තියෙනවා මැණික් ගල් ගොඩකුත් තියෙනවා ඔබට ගයක් හදා ගන්න ඕනේ. දැන් ඔබ කළු ගල් වලින් විතරද ගේ හදන්නේ? හොඳට කල්පනා කරලා බලන්න. දැන් මැණික් ගල්ට වටිනකමක් තියෙනවද? එහෙනම් පින්වතනි වටිනකම කියන එක සම්මුතියෙන් දීපු එකක් නේද? ඒ හැරෙන්න කිසිම වටිනකමක් මේ ලෝකේ තියෙන වස්තු වල තියෙනවද? ඉතින් අපි හැමෝටම එකතු වෙලා පින්වතුනි ඕනේ දෙයකට වටිනකම් දෙන්න පුළුවන් නේද? අර පරණ පට්ට ඇහිච්ච ලීබඩු වලට ලොකු වටිනකමක් දීලා නමක් දානව නේද මොකද්ද? ඇන්ටික්. පරණ පෙත්ත ගන්න ලක්ෂ ගන්නට යනවා. ඉතින් හරි ෂෝක් නේ. පොල් කුඩු කන්න කැමතිද? පොල් කුඩු කන්න කැමතිද? ඒවට මට පුළුවන් ඔබට ඕනම් පොල් කුඩු කවන්න. මට ඕනේ හොඳ සල්ලිකාර මහත් එක්ක විතරයි. මම මේ මහත්යට කියනවා මහත්යෝ පොල් කුඩු ටිකක් අරගෙන. ඔකට කලරින් ටිකකුයි සීන් ටිකකුයි දාලා ලස්සන පැකේජින් එකක් හදලා. වයි වර්ණෙන් අහලා ලස්සන නිලියක් ඕක කනවා දාන්න. නැත්තම් ප්‍රසිද්ධ ක්‍රීඩකේ ඒක කමින් කියනවා මට මේ සියලු ශක්තිය ලැබුණේ මෙන්න මේ බායක හින්දා කියලා දාපු ගමන් මුළු ලංකාවම පොල් කුඩු කයිද නැද්ද කොහෙන්ද ආවේ වටිනකම දැක්කද වටිනකම දුන්නා ඔයගොල්ලෝට දැන් ඒකට පොල් කඩන ජේමිස්ව දාලා හරියන්නේ නැහැ මං හැම පොල් ගහකටම නගින්නේ මේ බා එකක් කාලා කිව්වොත් ඒක ඔබ පිළිගන්නේ නැහැ ගන්න ඕනේ කාවද? ගන්න ඕනේ අර හොඳ ක්‍රීඩකයෙක්ව. හොඳ ක්‍රිකට් ක්‍රීඩකයෙක් ඉන්නවා. ඔය කාව හරි කෙනෙක් ගන්න ඕනේ. ඒ ගත්ත ගමන් මොකද වෙන්නේ? වටිනකම එනවා ටක් ගාලා. ඔබ හොඳට බලන්න එක්කෝ නළුව නිලියෝ එහෙම නැත්නම් ක්‍රීඩකයෝ. ඕනේ තැනක බලන්න. ඔබට වටිනකම දෙන්න ටක් ගාලා ඒකට. එහෙනම් ඒ වටිනකම ඔබට ආපු ගමන් දැන් ඔබ මොකද කරන්නේ? දැන් ඔබ ඒකට කැමතියි. දැන් ඔබ ඒ කැමති වෙච්ච දේ මගේ කරගන්න මම කරගන්න. කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරනවා. ඒ කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම කරද්දී පින්විතනේ ඒකට අදාළ හේතු ටික සකස් වෙනවා. ඒ ටික සකස් වෙනකොට දන්න අය දන්නවා ඒකට කියනවා ආහාර කියලා. ඒ හේතු ටික සකස් වෙනකොට මොකද වෙන්නේ පින්විතනේ? ආන්න ඒකට අනුව ඔබට අවශ්‍ය දේ ඉපැද්දලා එනවා. අන්න ඔබගේ සතුට. ඔබගේ සතුට. දැන් පහුගිය කාලේ කැවුම් කන්න කැමති වෙලා හිටපු අයට ජොලි කාලයක් නේද? ඇයි? කැවුම් ලැබිච්ච කාලේනේ. බලන්න ඔබම කැමති වෙලා ඔබම ලබාගෙන ඔබම සතුට වෙනවා. ඔයකට හොඳ වචනයක් තියෙනවා. නමුත් ඒ වචනේ අද වැරදි අර්ථකින් පාවිච්චි කරන්නේ. කුණුහරප කියනවා කියලා හිතන්නේ නැත්තම් මං කියන්නම්. මොකද වැරදි වචනයක් වැරදි විදිහට පාවිච්චි කරනවා ඒ හොඳ වචනේ. ඕකට කියනවා පිංගුතුනි සොයන් වින්දනය කියලා. සොයන් වින්දනය කියලා කියන්නේ මොකද්ද? Taman තනියෙන්ම ලබා ගන්න දේ. මොකද්ද? මම කැරට් කන්න කැමති. මම කැරට් ලබා ගත්තා. මට දැන් හරි සතුටුයි. ඕකට සම්බන්ධ වෙච්ච වෙන කෙනෙක් කියන්නකෝ පුළුවන්. ඔක්කොම තමන් විසින්මයි නේද කරගත්තේ. බලන්නකො පින්විතනි ඔබ මොන තරම් අහිංසක විදියටද සතුටු වෙන්නේ කියලා. ඔබම දෙයකට කැමති වෙලා ඔබ මේ දේ ලබාගෙන ඔබම සතුටු වෙනවා. ඔබ හිතනවද ඕකයි සතුට කියලා? ඉතින් අපිට පුළුවන් ඔබ සතුටු කරන්න ඕනේ විදිහක. දැන් ඔන්න අපි කට්ටිය එකතු වෙලා ඔබ මේ මේ රස්සාවෙන් අයින් වෙලා යන දවසට ඔන්න යාළුවෝ කට්ටිය එකතු වෙලා මොකක් හරි බාණ්ඩයක් ගත්තා. දැන් ওই බාණ්ඩේ ගත්තට පස්සේ ගෙදර අයට කතා කරලා අහනවා මෙයා මේ මේ වගේ ඒවට කැමතිද? ගෙදර අය කියනවා නෑනේ මෙයා ඕවට කැමති නෑ. එහෙනම් දැන් කැමති නැති එකක් දුන්නොත් ඔබ සතුටු වෙන්නේ නෑනේ කවදදක්වත්. ඊට පස්සේ අපි කඩේට කතා කරලා අහනවා අපිට මේක මාරු කරන්න බැරිද? කඩෙන් කියනවා දැන් නම් මාරු කරන්න බෑ. දැන් මේක දීලා සතුටු කරවන්නත් ඕනේ. මාරු කරන්නත් බෑ. දැන් මොකද කරන්නේ? දැන් අපි න්‍යාය ධර්මයේ දන්නවනේ. මේක ඔබට දුන්නට ඔබ සතුටු වෙන්නේ නැති හේතුව දන්නවා. මොකද හේතුව? ඔබ මේකට කැමති නෑ. එහෙනම් ඔබ සතුටු කරන්න නම් අපි මොකද්ද කරන්න ඕනේ? ඔබ මේකට කැමති කරව ගන්නවා. ඒක නිසා බාණ්ඩේ පෙන්වන්න නැතුව වැඩට ආවට පස්සේ මොකද කියන්නේ? කට්ටියත් එක්කම එකතු වෙලා එයාට ඇහෙන්න කතා කරනවා. මේක මෙච්චර වටිනවනේ. එංගලන්තේ මහරජිනත් හිටපු ගමන් මේ වගේව පාවිච්චි කරනවානේ. ඔය ආදී වශයෙන් ටිකක් දුන්න ගමන් දැන් මොකද වෙන්නේ? අර ඔළුවට පිඟුදින අර වටිනකම ඇතුල් වෙනවා. බොරු කියන්න තියෙන්නේ. ඇත්ත කියන්න අවශ්‍ය නැහැ වටිනකම දෙන්න. ඒ ටික කියපු ගමන් මොකද වෙන්නේ? පිඟුදින අර ඔළුවට වටිනකම ඇතුල් වුණාට පස්සේ දැන් එයා ඒකට කැමති. හෙට මොකද කරන්නේ? ඒක හොඳට රැප් කළා. එයාට දෙනවා. එයා ගෙදර ගිහලා හරි සතුටු වෙනවා. බලන්නකො මගේ වැඩ පොලේ අය මට දුන්න එක. මේ බලන්න. මේ බලන්න. කී කිය හැමෝටම පෙන්නනවා. ඒට හැබැයි ඒකට මතක නැහැ නේද? ඒට කලින් දවසේ ඒකට පෙන්වන්න බැරි බාණ්ඩයක් මේ කියලා. ඕකද පින්වදින ඔබගේ සතුට? ඕකට කියන්නේ ගොනාට ඇඳීම කියලා නෙමෙයිද? අපේ සමාජ වචනයක් කියන්නේ ගොනාට ඇඳීම කියලා. ඒක ඔය ගොනාට ඇඳීමනේ. දැන් ඔබගේ ස්වාමි පුරුෂයාට පුළුවන් නේ ඔබට ඕන එකක් වෙනලා කරෙල්ලන්න. ඉස්සල වටනකමක් දෙන්න විතරනේ තියෙන්නේ. ෆොටෝෂොප් වලින් හරි කමන්නේ නැහැ. කම්පියුටර් තාක්ෂණයෙන් හරි කොහොම හරි රජිනගේ කලේ එල්ලුවා නම් එහෙම. පිත්තල මාලයක්. අරකට සල්ලි තියෙන පිත්තල මාලයක් ගන්න. හැබැයි ෆොටෝෂොප් වලින් හරි අර රැජිනගේ කරේ ඉල්ලලා තිබ්බනම් පිත්තර මාලයක් මේක පෙන්වුවාම දැන් මොකද වෙන්නේ? ආ රැජිනගේ කරේ තියෙනවා. දැන් කැමතියි. වටිනකම විතරයි දෙන්න ඕනේ. ඒක නිසා නෙමෙයිද පින්දුනි කෝටි ගණන් වියදම් කරන ඇඩ්වර්ටයිස්මන්ට්ස් වලට. ඇඩ්වර්ටයිස්මන්ට්ස් වලින් ඔබගේ ඔළුව සම්පූර්ණයෙන් විනාශ කරනවානේ. අද ඔබ ගෙදර ඔබගේ බඩුවක් බඩුවක් නෑර බලන්න. ඔය හැම එකක්ම ඔබ ඇඩ්වර්ටයිස්මන්ට් වලට අහු වෙලා ගත්තේව නෙමෙයිද කියලා. හොඳට බලන්න. ඒකයි මම කිව්වේ පින්විතනි සමාජයාගේ අතකොළුවක් ඔබ. සමාජයට මුදල් හම්බ කරගෙන යහතින් වැජවිලා ඉන්න ඔබ අතකොලුවක්. ඇයි? ඔබ පස්වෙනි ශික්ෂාපදේ මනා කොට කඩන කෙනෙක්. පස්වෙනි ශික්ෂාපදේ ගැන එක බින්දු මාත්‍රියවත් අවබෝධයක් නැති කෙනෙක්. ඔබ රූප නිසා මත් වෙන කෙනෙක්. ඔබ ශබ්ද නිසා මත් වෙන කෙනෙක්. අද බලන්නකො සංගීතේ. හරි ලේසිනේ. බෙලෙක් එකට තඩි බබා වචන ටිකක් වේගෙන් කියාගෙන කියාගෙන කියාගෙන ගියා නම් ඔය ඇල්බම් එක නෙමෙයිද පින්විතනි වැඩිපුරම ප්‍රසිද්ධ වෙන්නේ. හරි ලේසි. ඇයි? ඒකට මත් වෙනවනේ පටස් ගාලා. මත් වුණාට පස්සේ ඇත්ත දැක ගන්න බෑනේ. බෙල් එකකට හරි බබා හරි අර ටික කිව්වනම් හොඳට ඕම ඇති. ඕන්නම් කරලා බලන්න මං කියන හොඳට පෝසත් වෙන්න පුළුවන් සල්ලි තියන අයට. හැබැයි හොඳට ඇඩ් එකක් දාන්න ඕනේ. මොනවා හරි ටිකක් කියාගෙන යන්නයි තියෙන්නේ. ඔය කියන්නේ දෝ මං කියන්න දෙයක් නැහැ නේ ඔබ අහලා තියෙනවනේ. මොකද අරකට මත් වෙනවා. මත් වුණාට පස්සේ තේරෙන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා. ඊට පස්සේ ඒක මම කරගන්න මගේ කරගන්න හදනවා. තාන වෙනවා කියලා කියන්නේ පිඟුතුනි ඒ මත පිහිටලා ඉන්නවට. මොකද ඒ මත පිහිටනවා එතනින් එහාට ගැලවෙන්න බෑ. ඒකයි විදිහ. ඔබ කැමති කැම තියෙනවා පිඟුතුනි ඔබ ඒ කැම මත පිහිටලා ඉන්න ඔබට එතනින් ගැලවෙන්න බෑ. ඔබ කැමති සුවඳ තියෙන පින්වතුනි ඔබට ඒවෙන් ගැලවෙන්න බෑ. ඔබ ඒවම හොයනවා. ඒව මතම ඉන්නවා. ඒ කියන්නේ පින්වතුනි ඔබ මේ ලෝකෙට දැඩි ලෙස ඇලුම් කරනවා. ඔබ දන්නේ නැහැ මේක හටගත්තේ කොහොමද කියලා. අද මං ඔබෙන් ඇහුවොත් සමම් පිච්ච සෙන්ට් එකකටද කැමති? අරලිය සෙන්ට් එකකටද කැමති කියලා ඔබට උත්තරයක් තියනව නේද දෙන්න? හැබැයි මං ඇහුවොත් ඇයි කියලා ඒකට උත්තරයක් තියනවාද? රතු පාටටද නිල් පාටටද කැමති කියලා ඇහුවොත් ඔබ ඒකටත් උත්තරයක් දෙනව නේද? හැබැයි මං ඇහුවොත් ඇයි කියලා ඔබට දෙන්න උත්තරයක් තියනවාද? ඉතින් පින්වතුනි මිනිස්සු කසාද බැඳලා සතුටින් ඉන්න හදන්නේ කොහොමද එහෙනම්? නෝනගේ කැමැත්ත රෝස පාට, මහත්තයාගේ කැමැත්ත නිල් පාට. දැන් කොහොමද ඔය දෙන්න සතුටින් ඉන්නේ? හා. කසාද බැලුපොයි වැඩි හරියක් ඇතිනේ මෙතන. නෝන කැමති රෝස පාටට, මහත්තයා කැමති නිල් පාටට. බෙඩ්රූම් එකේ ගාන පාට කියන්න මට. බෙඩ්රූම් එකේ ගාන පාට කියන්න මට දෙකම කලවම් කරලා ගෑවොත් සතුටු වෙයිද දෙන්නම? දැන් දෙන්නම දුකින් ඉන්නේ. රෝස පාට ගෑවොත් මහත්ය දුකින්. නිල් පාට ගෑවොත් නෝන දුකින්. දැන් සතුටෙන් ඉන්න කියලා හිතාගෙන නේද කසාද බැන්දේ? අන්තිමට උනේ මොකද්ද? කසාදය කියන එකේ අර්ථය මොකද්ද? කැපකිරීම. කැපකිරීම නේද? එක්ක මහත්යක් කැප කරන්න ඕනේ. නැත්තම් නෝන කැප කරන්න ඕනේ. ඔය දෙන්නෙන් එක්කෙනෙක් කැපකලේ නැත්තම් මොකද වෙන්නේ? එක්ක දෙන්නටම කැප කරන්න වෙනවා නැත්තම් ඩිවෝස් වෙන්න වෙනවා. ඉතින් කොහොමද සතුටෙන් එන්නේ? මේ ලෝකෙ පිංගුතුනි එකම එක පිරිසක් ඉන්නවා සතුටින් එකට ඉන්න පුළුවන්. ආන් ඒ පිරිසට කියනවා අරිහතුන් වහන්සේලා කියලා. ඒ හැරෙන්න කාටවත් එකට සතුටින් ඉන්න බෑ. හේතුව මොකද්ද? මෝඩකමට ගත්ත දෘෂ්ටි තියෙනවා. මෝඩකමට උසගත්ත වටිනකම් තියෙනවා. කොහෙන් හරි ආපුවා. එක්කෙනෙක් රෝස පාටට කැමති අනිත් එක්කෙනා නිල් පාටට කැමති. දැන් ওই දෙන්නට කවදාවත් සතුටින් ඉන්න බෑ gedara. එහෙනම් පොරොන්දන් නෙමෙයි නේද බලන්න ඕනේ. කතාවේ පඬිද්දි මොනවද බලන්න ඕනේ? ඔබ කැමති පාට. එතකොට අර පත්තරේ ලහි පිටේ දාන්න ඕනේ. ලහි පිට නේද ඒකට කියන්නේ. ඔන්න ඕකේ දාන්න ඕනේ. මොකද ලොකු පිටුවක් දාන්න ඕනේ. මොකද්ද මං කැමති පාට. මං කන්න කැමති කෑම. මං යන්න කැමති රටවල්. මං පාවිච්චි කරන්න කැමති වාහනේ. මං පාවිච්චි කරන්න කැමති ඇඳුම්. ওই ටික ඔක්කොම දාන්න ඕනේ නේද? එතකොට අර බලන කෙනා පොරොන්දන් ටීක් කරනවා වගේ මොකද්ද කරන් තියෙන්නේ? ආ මම මේකට කැමති. මේකට කැමති නෑ. හරියන්නේ නෑ. අනිත් එක ගේනම් මේ ওই ටික කියන්න වෙනවද නැද්ද? නැත්නම් පින්විතේ පොරොන්දන් 100%ක් ගලපනවා වැඩක් තියනවද? කා කවුද කැමති කැප කරන්නේ? මට කියන්න. මුළු ජීවිත කාලෙම කැප කරන්න කැමති කවුද? මම මේ පෙන්වන්නේ පින්විතුනි අසාර්ථක වෙන හැටි ජීවිත. හැබැයි ඔබට මේ ඔස්සේ ජීවිත සාර්ථක කරගන්නත් පුළුවන්. පහ බිම දාලා නිකන් ඉන්නවනේ. ඕනේ පාටක් ගාගනින් මහත්යෝ කියලා හිතන ඉවරයිනේ. ඉතින් ඔබට පුළුවන් නම් එහෙම නැත්නම් මහත්යට පුළුවන් නම් අනේ ඉතින් වාට ඕන එකක් කරගන්නනේ. කියාගෙන ඉන්න පුළුවන් නම් පිටින් කිසි ප්‍රශ්නයක් නැන්නේ. හැබැයි ඔබ පෙළෙනව නම් සාමාන්‍ය විදිහ ඒකනේ. මහත්යාගේ සිටිත තමයි හැමතිස්සෙම නෝනාව මක් කරගෙන ඉන්න එකද? පෙලාගෙන ඉන්න එක, තලාගෙන ඉන්න එක, මැඩගෙන ඉන්න එක. නෝනාගේ සිටිත තමයි හැමතිස්සෙම ගරහ ගරහ අඬ අඬ ඉන්න එක. මහත්තයා මැඩගෙන ඉන්නවා නෝන ගරහ ගරහ අඬන් ඉන්නවා. මොකද මහත්තයාට ඕනේ මේක ගන්න නිල් පාට. මමයි සල්ලි හම්බ කරන්නේ. බාසුණාට බාසුණ ගන්න නිල් පාට මේකේ. ඉතින් අර එක්කෙනා නෝන සද්ද නැතුව බිම් බලාගෙන ඉන්නවා. හැබැයි හිතින් මොකද කරන්නේ මේ? ගරහ ගරහ හිතින් අඬනවා. අක්කා ගෙදර ආවට පස්සේ කියන්නේ බලන්නකෝ අක්කේ අරු ගෑවන්නේ මේකේ නිල් පාට. මට මේකේ නිදාගන්න හිතෙන්නේ අක්කේ මං සාලේ ඉන්නේ. ඒ මට්ටමට යනකම් කතා කරනවා. බලන්න පින්විතනේ ඔන්න පටිච්ච සමුප්පාද දහම් න්‍යාය ධර්මයක් ගැළපීලා එනවා දැන්. මහත්යා මැඩගෙන ඉන්න නිසා මැඩගෙන ඉන්න කෙනා ගිහිල්ලා මැඩිය වෙලා උපදිනවා. නිකන් නෙමෙයි ලෝකෙට නම් ආවේ. සංකතයි පටිච්ච සමුප්පන්නයි. මැඩගෙන හිටපු නිසා මේ ආයතන උනත් මැඩගෙන ඉන්නව නම් කවුරු හරි කෙනෙක් අවසානයේ ඔච්චරයි. මහා මානකින් ඉන්නව නම් අවසානයේ ඔච්චරයි. අවසානයේ මහා මානකින් ඉන්න කෙනා පින්විතනේ කෙලින්ම ගිහිල්ලා උපදින්නේ. බල්ලෙක් වෙලා. මානේන මක්කටෝ අදිමානේන කුක්කුරෝ. මානෙන් වඳුරෙක් වෙනවා අදිමානයටපත් වෙච්ච කෙනා බල්ලෙක් වෙනවා. හැබැයි මම මේ කියන්නේ තමන්ගේ රස්සාව හරියට කරන කෙනා ගැන නෙමෙයි. නැත්තම් එහෙම තමන් ඉහළ නිලධාරීන් ගැන හිතන්න ගනි. ආ අර සර් මාව මැඩගත්තා නේද? හිතා මැඩිය වෙනවනේ දැන්. එහෙම හිතයි. ඒක ගැන නෙමෙයි මේ කියන්නේ. තමන්ගේ රස්සාව හරියට කරන්න කෙනා මැඩිය වෙනව එහෙම නෙමෙයි. ඒ අය බොහොම සුගතිගාමි වෙනවා රස්සාව හරියට කරනවා නම්. තමන් ගන්න පඩියට සාධාරණ විදිහට කටයුතු කරනවා නම්. ඒවා බොහොම උතුම් කාර්යයන්. ඒවා හැම වැරදියට හිතා ගන්න එපා. එහෙම අපහාස කරන්න කියලා නිකන් අපරාධ කරගන්න එපා. අවබෝධයට ගන්න කාරණාව. අදිමානයටපත් වෙලා ඉන්නවනම් යම් කිසි පුද්ගලයෙක් කෙලින්ම පිඟුතුනි මේ ලෝකේ ඉන්න නීචම සත්‍යය බවටපත් වෙනවා. මේ ලෝකේ ඉන්න නීචම සත්‍යය තමයි බල්ලා. මිනිස්සෙක්ව නීච කරන්න කට්ටඩි මහතුරු මතුරුලා දෙන්නේ බලු කටු. එහෙම එකක් දිනනවා. එහෙනම් මේ ලෝකින නීචම සත්‍යය බල්ලා. හැබැයි ඉන්න හිටියේ කොහොමද? හිතාගෙන හිටියේ මම තමයි මේ ලෝකේ මුදුනා. ඒක නිසා හැම කෙනාටම ඉහලින් යන්න හිටියා. ආන් එහෙම මාන්නෙන් ඉන්නවනම් දැම්මම ඔබට හිතා ගන්න පුළුවන්. හිමීට යාළුවොත් එක්ක කතා කර ගන්න පුළුවන්. ඔබගේ යාළුව අතර ඉන්න පුළුවන් එහෙම අය. මුදුන වෙන්න හදනවා හැමතිස්සෙම. එහෙනම් මුදුන වෙන්න හදන හැමතිස්සෙම එහෙම මුදුන වෙන්න හදන නම් යම් කිසි පුද්ගලයෙක් පිඟුතිනි ඔබට පටිච්ච සමුප්පාදය තුලින් අනාගතේ පේන්න පටන් ගන්නවා. අන්න දහම් ගුරුවරයා තථාගතයන් වහන්සේගේ දේශනාව. යෝ පටිච්ච සමුප්පාදම් පස්සති සෝ ධම්මම් පස්සති යමෙක් පටිච්ච සමුප්පාදය දකින්න නම් හෙතෙම ධර්මයේ දකින්නවා. යෝ ධම්මම් පස්සති සෝ මම් පස්සති යන්න ධර්මයේ දකින්න කෙනා මන් දකින්න එහෙනම් පිඟුතිනි මේ තථාගතයන් වහන්සේ දැක් ගන්න නම් පටිච්ච සමුප්පාදය දැක් ගන්න ඉපැහැ. පටිසමුපාදය කියන්නේ දහම් ගුරුවරයා. ඔබට දහම් ගුරුවරයා තුලින් දැක ගන්න පුළුවන් ඔය කියන ටික. එහෙනම් දැන් මොකද වෙන්නේ පිංගුතනි අර මැඩගෙන හිටපු එකනා ගිහිල්ලා මැඩියා වුණා. ගැරහීමයි ඇඬියාවයි තිබිච්ච කෙනා ගිහිල්ලා මොකා වුණාද? ගැරඬියා වුණා. අන්න අද ඔබට පේනවා පිංගුතනි මැඩියෙක් පැන පැන යන හැම තැනකම පිටිපස්සෙන් ගැරඬියෙක් එනවා. සසර ගනුදෙනුව පියවන්න. උඹව මම මුරු මුරු ගගා කනවා කියලා හිතාගෙන තමයි ඇඬුවේ දා. ලේසි නෑ පින්විතනේ ඔය කරගන්න සාප. ඔබ සමහර වෙලාවට විහිළුවට හරි කියනවනේ ඒවා. ඕකවනම් කන්න ඕනේ කියලා. පින්විතනේ මහා දරුණු දේවල් ඔය එන්නේ එළියට. පපුවේ මහා ගිනි ඇවිලෙන්නේ වෙලාවට. ඒවා මහා ශක්තියක් වෙලා පින්විතනේ ඔබ අනිත් පැත්තට කරකෝල ගහනවා. ඒකයි කියන්නේ ඔබ දන්නේ නැති නිසායි මේවා කරන්නේ. මං හැම තිස්සෙම මේ ළඟදී ඒක ඇමෙතිනියක් ඇවිදලා මාත් එක්ක කතා කර හිටියා පැය 3ක්. සද්ධර්මය. හිතා ගන්න පුළුවන් දවට. මම මේව කියන්නේ පිංගුතුනි ඒ කාන්තේම ඇගිය යුතු දේවල් නිසා. ලංකාවේ අති ප්‍රසිද්ධ ඇමෙතිනියා. පැය 3කට වැඩි සද්ධර්ම සාකච්ඡාවක් කළා මාත් එක්ක ඇවිදලා. කාලයකට කලින් අපොයින්ට්මන්ට් එකක් දාගෙන. එතුමිය මේ පැය 3ේම මාත් එක්ක කතා කරද්දී පිංගුතුනි මගේ මූණ දිහා බැලුවේ නැහැ එකම මොහොතකවත්. බිම බලාගෙන කතා කළේ. ඔබට හිතා ගන්නවත් පුළුවන්ද? අපි හිතන් ඉන්නේ කොහොමද ওই පිරිස ගැන? මම ඒකයි කියන්නේ පින්විතනේ ඒවා ඒ ඔක්කොම අපි හිතාගෙන දේවල් වැරදි. පත්තර වලින් දෙන ඔක්කොම ඇත්ත නෙමෙයි. ඒ ඇමතිනිය ඇවිදින්න යාගේ මහත්යත් එක්ක මාත් එක්ක කතා කරපු ටික පත්තරේ වැටුන්නේ නැහැ නේද? එතුමීට ඕන වුණා මහත්යව ධම්මාර්ගයට ගන්න. මාත් එක්ක මේ පැය තුනම කතා කරන ගමන් දේශනාවල ඔබ වහන්සේ අර දේශනාවේ මෙහෙම කිව්වේ අර දේශනාවේ මෙහෙම කිව්වේ අර දේශනාවේ මෙහෙම කිව්වේ දේශනා අඩුම තරමේ 50කට 60කට එහා පැත්ත අහලා තියෙනවා. හොඳ දහම් කරුණු ගැඹුරු දහම් කරුණු කතා කළා මාත් එක්ක ඇදෙලා. හැබැයි ඔබට හිතා ගන්නව බෑ නේද? අන්තිමට යනකොට අඬා අඬා ගියේ අනේ ස්වාමීනි මට අද මහා වාග්යක් උදා වුණා මගේ ස්වාමියාව. මට දහම් මාර්ගයට ගන්න හම්බුණා. මම පුල පුලා බලන් හිටියේ මගේ ස්වාමියාව ධම්ම මාර්ගයට ගන්න අද මට මේ අවස්ථාව උදා වුණා මට හරි සතුටුයි කියලා කඳුළු වැක්කිරි වැක්කිරි ආරාමෙන් එළියට ගියේ. හැබැයි අපි කවදාකවත් හිතන්නේ නැහැ නේද සිංහසනේ. ඔය හැමෝම මිනිස්සයෝ. ඔය හැමෝටම පින්විතනි ජීවිතයක් තියෙනවා. හැමෝම නරක නෑ. ඔබත් නරකයිනේ. නරකේ තියෙන අඩු වැඩි කමක් විතරයිනේ. ඉතින් මේ රට පාලනය කරන්න ඇත්තෝ හැම කෙනාම ඔහොම වෙනවා නම් කොච්චර ශෝකද? මම දන්න තරමින් 5-6 දෙනෙක් ඉන්නවා ඇමතිවරු. නිරන්තරයෙන් ඇවිල්ලා සද්ධර්මයේ ශ්‍රවණය කරන සාකච්ඡා කරන. කොච්චර වටිනවද? මුළු පාර්ලිමේන්තුවම ওই தත්තෙට උදා වෙන්න ඕනේ දවසක. මොකද පින්වතුනි ඉදිරි අනාගතයේ දවසක සෝතාපන්න වෙච්ච ආර්ය ශ්‍රාවකෙක් මේ රටේ ජනාධිපතිත්වයටපත් වෙනවා. දැන් ඉන්න උත්තරමයද කියලා මම දන්නේ නැහැ. මගෙන් ඒව අහන්න එපා. එතකොට දේශපාලන අධිකාරියට යනවනේ. මේ රට මහා සෞභාග්‍ය සම්පන්න තැනකට එනවා. අවශ්‍යතාවය තියෙන්නේ සද්ධර්මය අවබෝධ කරගන්න එක. මේ ආයතනවල වැඩ කරන මේ රාජ්‍ය අංශයේ ආයතන සියල්ලෙම වැඩ කරන පිරිස සද්ධර්මයේ ශ්‍රවණය කරලා මනාකොට පිඟුතුනේ දහමේ හැසිරෙන්න පටන් ගත්තා නම් කොල්ල කෑල්ලකටවත් හානි වෙන්නේ නැහැ මේ වෙහේ. නැත්තම් කොල්ල කෑල්ලන් නිසා පෙරේතයෝ බිහි වෙනවද දන්නේම නැතුව. අල්ලගත්ත නිසා වෙන මොකුත් නෙමෙයි මෝඩකමට අල්ලගත්ත නිසා. අතහැරලා ජීවත් වෙනවා නම් පින්වතුනි බොහොම සරලව තමන්ගේ ජීවිතේ දීවක් දීවත් වෙලා ඉවරලා සෝතාපන්න ඵලය සකස් කරගෙන සුගතිගාමීත් වෙලා මේ මේ කෙලවර කරගන්න පුළුවන් ඒකාන්තයෙන්ම. ඒකට අවශ්‍ය වෙන ධර්මය. වෙන මොකුත් නෙමෙයි ධර්මය. තථාගතයන් වහන්සේගේ ධර්මය. මේ අපි කතා කරගෙන යන්නේ මේ දේවල්. එහෙමනම් දැන් හිතලා බලන්න පිළිතුරේ පටිච්ච සමුප්පන්න ක්‍රියාදාමයක් ඔස්සේ ওই විදියට මේ කරුණු සිද්ධ වෙනවා කියලා කියන්නේ ලේසි පහසු දෙයක් නෙමෙයි. එහෙනම් දෙන්නෙක් සතුටින් ඉන්න කියලා හිතාගෙන පිළිතුරේ යුග දිවියකටපත් වුණාට අන්තිමට ඔක්කොම උරුම වෙලා තියෙන්නේ මොකද්ද? දෙන්න දෙන්නම කැමති නම් එකට එකට ඇලුනා. අකමැති නම් ඒකට ගැටුණා. ඉතින් දෙයකට කැමති වෙනවා කියලා කියන්නේ අනිත් දේවල් වලට අකමැති වෙනවා කියන එක. එහෙනම් පින්වතුනි ඔබ මේ කැමැත්ත කියන එකෙන් සතුට හොයනවා කියලා නේද ඉන්නේ. හැම තිස්සෙම ඔබ මේ කැමති වෙන්නේ ඒකෙන් සතුට හැපෙනවා කියලා හිතාගෙන නේද? ඔන්න මම ඔබට පෙන්නනවා දැන් තථාගතයන් වහන්සේ ඔබගේ ජීවිතවලට ඇවිදිලා නැහැ කියලා. දැන් ඔබ සියලු දෙනාම පිළිගන්නවද පින්වතුනි කැමති වීමෙන් ඔබ සතුට හොයනවා කියලා? ඒ කියන්නේ සතුටට හේතුව කැමැත්ත කියලා නේද ඔබ හිතන් ඉන්නේ. ඔබ තථාගතයන් වහන්සේගේ දහම අහලා ඇතිනේ. තථාගතයන් වහන්සේ දුකට හේතුව කියලා පනවලා තියෙන්නේ මොකද්ද? ඉතින් ඔබ දන්නවා වන අහලා තියෙනවනේ තේරුණාද නැද්ද කියලා නෙමෙයි මං අහන්නේ. මං අහන්නේ ඔබ අහලා තියෙන එක. තථාගතයන් වහන්සේ දුකට හේතුව කියලා මොකද්ද පෙන්වලා තියෙන්නේ? තණ්හාව නේද? හා. තණ්හාවට තව සරල වචනයක් කියන්න. ආසාව. තව සරල වචනයක් කියන්න. ආදරය. තව වචනයක් කියන්න. කැමැත්ත. තණ්හාව, ආසාව, ප්‍රේමය, ආදරය, කැමැත්ත. ඔය ඔක්කොම තණ්හාවට කියන සරල වචන. ඔබ සතුට ලබන්න හේතු විදිහට හිතන් ඉන්නේ කැමැත්ත. තථාගතයන් වහන්සේ දුකට හේතු විදිහට දේශනා කළා තියෙන කැමැත්ත. එහෙනම් දැන් මට කියන්න ඔබගේ ලෝකෙට තථාගතයන් වහන්සේ වැඩලාද? නෑ. ඔබ තාම ඉන්නේ යටිකුරුව නේද? හැබැයි ඔබ පොයට යනව නේද පින්විතනි සිල් ගන්න. හැබැයි ඔබ පොයට යනව නේද පින්විතනි පන්සලට. හැබැයි ඔබ ගිහිල්ලා තියෙන යටිකුරු වෙලා නේද? ඔබ අහලා තිනවද ආලෝක යක්ෂයා පින්වතුනි අන්තිමට ඔක්කොම ටික කරලා බණ ටිකක් අහලා ඉරලා කියනවා ස්වාමීනි නිකුජ්ජිතං වා උකුජ්ජය කියලා මේ වැහිලා තිබිච්ච එක නැත්තම් යටිකුරු කරපු දේ මකුණාද උඩිකුරු කළා ඔන්න ඔය ගැන තමයි කිව්වේ. මෙච්චර කල් දරාගෙන හිටපු දෘෂ්ටිය මොකද්ද? සාසනට හේතුව කැමැත්ත කියලා. තථාගත දේශනාව ශ්‍රවණය වෙච්ච ගමන් අවබෝධ වුණා සතුටට හේතුව කැමැත්ත නෙමෙයි. දුකට හේතුවයි කැමැත්ත. අන්න ඒක අවබෝධ වෙච්ච ගමන් අන්න දුක්ඛාරය සත්‍ය කියන එක අවබෝධ වෙච්ච ගමන් පින්වතුනි අර යටිකුරු වෙලා තිබිච්ච එකමක් වුණාද? උඩුකුරු වුණා. ආන් ඒ වෙලාවේ උන්වහන්සේ නැත්නම් ඒ ආලෝකයක්සයා තථාගතයන් වහන්සේට කියනවා ස්වාමීනි අද පටන් මම දිවි හිමියෙන් තිසරණ සරණ ගිය උපාසකයෙක් ලෙස ධර්මසේක්වා අන්න තිසරණේ සරණ ගියා නැත්තම් මෙච්චර කල් සරණ යන්නේ මොකෙන්ද කටින් විතරයි නේද හදවතින්ම තිසරණ සරණ යන්න නම් පින්විතනි මේ ධහම අවබෝධ වෙන්න ඕනේ අන්‍ය මතයක් දරාගෙන තිසරණේ කටින් කිව්වට වැඩක් නැහැ. දැන් ඔබ පිළිගත්තා නේද පින්විතනේ ඔබ මෙච්චර කල් අන්‍ය මතයක් දරන් හිටියේ කියලා. තථාගතයන් වහන්සේගේ ධහම කටපාඩමේ විතරයි අවබෝධෙ නැහැ. දොස් කියනෝ නෙමෙයි. අපි හැමෝටම ආරම්භයක් තියෙන්න ඕනේ. අන් ඒ ආරම්භය තමයි මේ සනිටුහම් කරන්නේ. ඒ ආරම්භයටපත් වෙච්ච කෙනා එතනින් එහාට මේ ශ්‍රී සද්ධර්මයේ හොයනවා. මම ඔබට කියන්නේ ওই තාරුණ්‍ය ජීවිතෙන් ප්‍රයෝජනයක් ගන්න. ඔබ තාම මෙතන නැහැනේ අවුරුදු 70 ගියා. අය කිව්වනේ 60 කොහෙද විශ්‍රාම යනවා කියලා. එහෙනම් ඔක්කොටම තාම හොඳට පණ තියන අය. වයසට ගියාට පස්සේ නිවන් දකින්න කියලා හිතාගන්න එපා පිංගුතුනි. ඒක කවදාවත් වෙන වැඩක් නෙමෙයි. වයසට ගියාම අඩුම තරමේ සිහියවත් පිහිටව ගන්න බෑ. ඒක ලේසි වැඩක් නෙමෙයි. මම ඒ කියන්නේ වයසකට නිවන් දකින්න බෑ කියලා නෙමෙයි. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඔබගේ තරුණ ජීවිතයේ තියෙන කාලේ හොඳට මේ කාය ශක්තිය කාය බලය තියෙන වෙලාවේ පිංගුතුනි හොඳ මානසික ශක්තියක් තියෙනවා. ආන් මේ මානසික ශක්තිය තියෙන වෙලාවේ පුළුවන් තරම් උත්සාහ කරන්න මේ ධහමට නැඹුරු වෙලා ධහම ශ්‍රවණය කරන්න. මම මේ ඔබට කියන්නේ මේ තථාගතයන් වහන්සේගේ පිළිමයක් ඉස්සරහට වෙලා පිරිත් කියන්න කියලා නෙමෙයි. මම ඒක කිව්වනම් තරුණ අය ගොඩක් අකමැති ඒක කරන්න. මම කියන්නේ පිරිත් කියන්න කියලා නෙමෙයි. මම කියන්නේ ඊට වඩා පරම ගම්බීර දෙයක් කරන්න කියලා. ඒ තමයි තථාගතයන් වහන්සේ දේශනා කරපු සද්ධර්මයේ මනාකොට මෙනෙහි කරන්න. පුළුවන් තරම් ශ්‍රවණය කරන්න. අවබෝධ කරගත් අයගෙන් ශ්‍රවණය කරන්න. පිඟුතුනේ ශ්‍රවණය කරන්න කරන්න ඔබට ජීවිතයේ අත්දැකීමක් එනවා ඔළුවට ඒවා. එතකොට ඔබ හොඳ ආකාරවම දන්නවා මේ සමාජයේ මම අතකොලුවක් වෙන්නේ නැහැ එක බින්දු මාත්‍රයක්වත්. මම මං ගැන හිතාගෙන කටයුතු කරනවා. වහ වහාම මම මේක අවබෝධ කරගන්න. ඔය මට්ටමින් පිඟුතුනේ ටිකින් ටික ටිකින් ටික Taman නිවනට ලං වෙනවා. තාරුන්නේ තියෙන වෙලාවේ මේක කරගත්තේ නැත්නම් ඔබ වයසට ගියාට පස්සේ ඔබට කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ පින්විතුනි අන්තිමට වත්ත බද්දට දීලා ඇස්සට දතනියෝ නියෝ ඉන්න වෙන්නේ. ඒක තමයි ගොඩාක් පිරිස කරන්නේ. ඒ මට්ටමට වැටෙන්න එපා. මම ඔබට එක උදාහරණ කතාවක් කියන්නම්. දේශනාව හමාර කරන්න ඕනේ කියලා. පැය 8ක් විතර තිබ්බනම් දේශනාව. තව හොඳට මේක අවබෝධ කරවන්න තිබ්බා. පිරින තථාගතයන් වහන්සේගේ ධහම කියන්නේ මහා පිවිතුරු ධහමක්. පැය 24ක් මම බණ කියන්නම් මෙතන ඉඳගෙන. නොකන්න බී. තථාගතයන් වහන්සේගේ ධහම. ඔබත් සමාධිගත වෙලා ධහම අහගෙන ඉන්න නම් ඔබත් පැය 24ක් අහගෙන ඉඳී. මම ඔබට එක උදාහරණ කතාවක් කියන්නම්. ඒ කියලා අපි දේශනාව හමාර කරමු. පුළුවන් තරම් පින්වතනි දේශනා අහන්න. ඔබට ජීවිතේ අහලා ඉවර කරන්න බැරි තරම් දේශනා තෝගයක් අන්තර්ජාලයේ තියෙනවා. මෙයාට CD ඔබට CD එකක් එහෙම හම් වෙයි. ඒ එක CD එකක් CD පහක් විතර තියෙනවා පින්වතනි. සමහර එක CD එක දේශනා 60ක් විතර තියෙනවා. ඒ එක දේශනාවක් පැය 3මාරක් විතර තියෙනවා. පැය දේශනා කළම නෑ මගේ ජීවිතේ මම කරන්නෙත් නෑ. ඇයි දේව ආරාධනාව කළ ඉවරනකොට පැය ගිහිල්ලානේ. දේව ආරාධනාව කළා දෙවියන්ට පින් දීලා ගෙදර යන්න තමයි තියෙන්නේ කට්ටියට. අඩුම තරමේ පැය තුනක් හතරක්වත් ඕනේ දේශනාවක් කරන්න ඔබට යමක් අවබෝධ වෙන. මම මෙතන ගැඹුරු දහම් කාරණා එකක්වත් කතා කළේ නෑ. මෙතන දහම් ශ්‍රවණය කරන පුරුදු පිරිසක් ඉන්නවා මන්නේ ඇස් වලට පුරුදු අය. නෑ ඒ අයට එහෙම ගැඹුරු දහම් බලාගෙන ඉන්න නමුත් ගැඹුරු දහම් කාරණා නෙමෙයි මම මෙතන කියන්නේ හේතුව තමයි පිංගුතුනි මේ ලෝකවාසී සත්‍යංග පුළුවන් තරම් මේ ස්වභාවයට ඇදග ගන්න ඕනේ. මේ තියෙන අර මිත්‍යා දෘෂ්ටිය කඩලා අර මෝඩ මතිමතාන්තර වලින් අයින් කරගෙන පුළුවන් තරම් ඉක්මනට පෙන්눔 කරගන්න ඕනේ මෙතන තියෙන යථාර්ථය මොකද්ද කියලා. අන්න එතනටපත් වුණාට පස්සේ පිංගුතුනි දිගින් දිගටම දිගින් දිගටම බණහනවා. අභින් කෑව වගේ තමයි පිංගුතුනි ශ්‍රී සත්‍ය ධර්මයේ. මම ඉංග්‍රීසි වල ඉන්නකම්ම කළේ පිංගුතුනි අවුරුදු 10ක් විතර තිස්සේ මම කළේ. මුළු උදේ වරුවම ත්‍රිපිටකය පරිශීලනය කරන එක. ඒ තරම් වටින දෙයක් තවත් නැහැ. එයි මං හොයලා බැලුවා තථාගතයන් වහන්සේ මොනවද කියලා තියෙන්නේ කියලා. ඔබ හොයනවා අඟහරු ලෝකෙට ගියේ යානාවේ ඒකේ විද්‍යාඥයෝ මොනවද දැන් කියන්නේ මේ දවස්වල? ඇයි ඒ තරම් ආසයි නේද පින්විතනි දැනගන්න? ඒ තරම් ආසයි නේද දැනගන්න? කෝච්චියේ ඉඳගත්තට පස්සේ පත්තරයක් තිබ්බනම් මොකද කරන්නේ? ඔය පත්තරෙත් ඇරලා බලනව නේද මොනවද පත්තරේ අද කියලා තියෙන්නේ කියලා. ඇමරිකාවේ ජනාධිපතිතුමාගේ මොකක්ද එකක් ගැන කියනවා. ඒකත් කියවනව නේද? මොකටද? දුව කසාද බඳලා දෙන්නද? ඒ මොහොකටවත් නෙමෙයි දැනගන්න ඕනේ. ඔය දැනගැනීමේ ආසාව කොච්චර නිඳිටද කියලා කියනවනම් ඔබ හොඳට බලන්න මේ මේ මේ කියන තැන ඔබට උදා වෙලා නැද්ද කියලා මේ කියන සිද්ධිය. එක පාට එක්කෙනෙක් කියනවා. මොකද්ද ඒ ගඳ? ගඳක් එනවා නේද කියලා අහනවා. අහපු ගමන් ඔබ පොඩ්ඩක් හ්ම් ගඳයි නේනම් කියනවද නැද්ද? පින්වතුනි ගඳක් එනවා කියනවා ඉක්මනට ඔතනින් දුවන එක නෙමෙයිද කරන්න තියෙන්නේ. දැන් ඔබට හිතාගත්ත හැකිද කොච්චර දැනගන්න ආසද කියලා ඔබ? කොච්චර පස්වෙනි ශික්ෂාපදේ කඩනවද කියලා ඔබ. හොඳට බලන්න මේ ඔබගේ මේ තියෙන මානසික රෝග ගැන මම මේ කතා කරන්නේ. තථාගතයන් වහන්සේ තනි කරම මිනිස්යාට තියෙන මානසික රෝග ගැන දේශනා කළේ. ওই මානසික රෝග වලින් නිදහස් වෙන එක තමයි පින්විතනේ අපේ යුතුයකම. ඔබට පිළිකාවක් තියෙනවා නම් ඔබ රස්සාවට එන්නේ නැහැ. ඔබ පිළිකාව සනීප කරගන්නවා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ ඔබට පිළිකාවක් තියෙන බව ඔබ දන්නේ නැහැ. දන්නේ නැත්නම් ඔබ රස්සාවට එනවා. ඔබ ඔක්කොම හම්බු කරන ඔක්කොම කරනවා. හැබැයි පිළිකා තියෙන බව දැනගත්ත ගමන් මොකද කරන්නේ? ඔක්කොම හම්බු කරන එකයි ඔක්කොම පැත්තකට දාලා ඉවර වෙලා මොකද කරන්නේ? ඉක්මනට පිළිකාව සනීප කර ගන්නවා. ආන් ඒ වගේ පින්විතනේ ඔබට මානසික රෝගයක් තියෙන බව ඔබ දැනගන්න ඕනේ. ඒ දැනගත්තට පස්සේ තමයි ඔබට ඒකෙන් අත මිදෙන්න පුළුවන්. දැනගත්තේ නැති නිසා තමයි පින්විතනේ ඔබට අත මිද ගන්න බැරි. මම ඉංග්‍රීසි වල ඉන්නකොට පෙඟිතේ දවසක් මට සෙන්ට්‍රල් ලන්ඩන් වලට යන්න ඕන වෙලා මම කෝච්චියට නැග්ගා අන්ඩර්ග්‍රවුන්ඩ් එකට. ඒ යනකොට මට දහම් සංකල්පනාවක් පහළ වුණා මම ඒක ගැන ඔබට කියන්නම්. මේ ඔබගේ ජීවිතය ගැන කියන්නේ. හොඳට අවධානයෙන් අහගන්න. මේ උපමාව හොඳට ඔලුවට ගන්න බලන්න. ඔබට මේ උපමාව ලෙහන්න පුළුවන්ද බලන්න. පින්වතුනි අන්ඩර්ග්‍රවුන්ඩ් කෝච්චියක් අන්ඩර්ග්‍රවුන්ඩ් එකේ ෆොලෝ යටින් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා එක ස්ටේෂන් එකකින් උඩට එනවා. මට වැටහුණා පින්වතුනි මේක තනිකරම මේ සතර අපායක කියන කොටස මේ කෝච්චිය පින්වතුනි තනිකරම මේ පොළොව යටින් යනවා මේ පොළොව යටින් යනකොට මහා ගිනි ජාලාවක් හරහා යන්නේ වනසත්තු කෝච්චිය ඇතුළට පැනලා ඉර ඉරා කනවා පන පිටින් ඇද ඇදා කනවා ඒත් ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා පින්වතුනි ඔය ආකාරයෙන් ගිහිල්ලා කල්ප ගාන ගණනාවක් පොළොව යටින් මේ කෝච්චිය ගිහිල්ලා පින්වතුනි එකම එක ස්ටේෂන් එකක් තියෙනවා පොළොව උඩ ඕවර්ග්‍රවුන්ඩ් එකේ ඕන් ওই ස්ටේෂන් එකේ කෝච්චිය නවත්තනවා. මේ කෝච්චිය නවත්තන්නේ අවුරුදු 60කට. හැබැයි පොළොව යටින් ආව අවුරුදු කෝටි ගාණක්. අනන්ත අප්‍රමාණ මහා ගිනි දුකක් විඳගෙන පිඟුතනි පොළොව යටින් ඇවිදිලා කෝච්චිය නැවතුවා ස්ටේෂන් එකේ. ස්ටේෂන් එකේ කෝච්චිය නවත්වුවට පස්සේ පිඟුතුනි ඔන්න කෝච්චියේ උඩ තියෙනවා ලස්සන ෆිල්ම් එකක් පෙන්වන තැනක්. හොඳ මියුසික් එකක් යනවා. හොඳ සුවඳ පර්ෆියුම් මල් ගඳ විලවුන් තියෙන තැනක් දාලා තියෙනවා. හොඳට කෑම බීම තියෙන තැනක් තියෙනවා ලෝකෙම තියෙන කෑම. ලෝකෙම තියෙන ස්පර්ශය ගන්න පුළුවන් තැනක් හදලා තියෙනවා. කෝච්චිය නවත්තලා දොර ඇරගන්න විදිහ දන්නේ නැහැ කවුරුත්. මේිට කලින් දොර ඇරගෙන පලා කෙනෙක් ඉන්නවා. මෙන්න මේ දොර අරගෙන පලා ගිය කෙනා සමහර කාලවලදී ස්පීකර් එකකින් කියනවා දොර අරගන්න විදිහ. කල්ප ගානකට පස්සේ මේ කෝච්චිය ඕවර්ග්‍රවුන්ඩ් එකට එන්නේ. ඒ එන ගොඩාක් කාලවලදී අර ස්පීකර් එක නැහැ. එතකොට කරන්න ඉතුරු වෙන්නේ අර රූප දිහා බල බල ඉන්න එක විතරයි. වෙන කරන්න දෙයක් දන්නේ නැහැ. බහින්න ඕනේ කියලා එකක් දන්නේ නැහැ. අවුරුදු 60 ගෙවිලා ගියාම ආයි කෝච්චිය අන්ඩර්ග්‍රවුන්ඩ් එකට යනවා. මහා වාසනාවන්ත කාලයක් තියෙනවා පිංගුදින අර ස්පීකර් එක වැඩ කරන. ඒ ස්පීකර් එකෙන් කියනවා ඔය රූපෙට අහු වෙන්න එපා. ඔය ශබ්ද වලට අහු වෙන්න එපා. ඔය ගන්ධ වලට අහු වෙන්න එපා. ඔය රස ස්පර්ශ වලට අහු වෙන්න එපා. මෙන්න දොර අරින ක්‍රමේ මේක හරියට ඉගෙනගෙන මේ දොර ඇරපල්ලා. කට්ටියක් පැත්තකට වෙලා වාඩි වෙලා ඇස් දෙක පියාගෙන ඉන්නවා. මට ওই එකක්වත් එපා. දොර ඇරේවා කියාගෙන. ඒක වෙන්නෙත් නෑ. දොර අරින ක්‍රමේ දැනගෙන දොර අරින්න ඕනේ. ඒකට අහන්න ඕනේ අර ස්පීකර් එකේ කියන එක. දොර අරගත්ත අයට ස්ටේෂන් එක එහා පැත්තෙන් පාරක් තියෙනවා. ඒ පාර දිගේ නොනවති දුවන්න කියලා අර ස්පීකර් එකෙන් කියනවා. අඬ අඬා ශෝක කර කර වැළපි වැළපි හරි කමන්නේ දුවපල්ල කියලා. මොකද මේකෙන් බැස්සට පස්සේ අනේ ලස්සන රූප තියෙනවනේ. ඒවා මට බලන්න වෙන්නේ නැහැනේ කියලා හරි දුකකුත් එනවා. ඒ තථාගතයන් වහන්සේ කියවත් අර ස්පීකර් එකෙන් කියනවා අඬපල්ල. ශෝක කරපල්ල වැළපියල්ලා. උඹලා දන්නේ නැහැ මේ සංසාරේ උඹලා විඳපු දුක. මෙතනින් දුවපල්ලා කොහොම හරි බේරියල්ලා. මේකේ ස්පීකර් එකත් වැඩ කරන වෙලාවේ පින්වතුනි මේ මොට්ට මෝල්ලු මොකද කරන්නේ? අර කියන රූප ටික දිහා බලන් ඉන්නවා. අර ශබ්ද අහහා ඉන්නවා. අවුරුදු 59ක් ගෙවුණා. කෝච්චිය ස්ටාර්ට් කළා යන්න. දැන් ඉක්මනට දොර ගාවට ගිහිල්ලා ඇරියංකෝ ඇරියංකෝ අනේ දොර ඇරියංකෝ ඇරෙයිද ආයි පිංගතනේ හැමම අන්ඩර්ග්‍රවුන්ඩ් එකේ ආයිත් කල්ප ගානකට පස්සේ මේ කෝච්චිය එනවා ඕවර්ග්‍රවුන්ඩ් එකට එන වෙලාවේ ස්පීකර් එක නැහැ පින්වතුනි මේ ෂණ සම්පත්තියට පයින් ගහගන්න එපා. ඔබට මේක අවබෝධ වුණා නම් පින්වතුනි ඔබට තේරෙනවා මේ manussද්දවේ තියෙන වටිනකම. සතර පායෙන් ගොඩ එන වෙලාවල් වල සම්බුද්ධ ශාසනය ගොඩක් දුරට නෑ. මේ කල්ප 91ටම තථාගතයන් වහන්සේලා පහළ වෙලා තියෙන්නේ හත් නමයි. ඒ හත් නමෙන් හතර නමක්ම මේ මහා භද්‍ර කල්පේ පහළ වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ඉතිරි කල්ප 90ටම තථාගතවරු පහළ වෙලා තියෙන්නේ තුන්නමයි. කල්පයක් කියලා කියන්නේ ගණින්න බැරි තරම් මහා විශාල කාලයක්. ඇයි පින්වතුනි මෝඩ වෙන්නේ ඔච්චර? ඇයි ඔබට හරවැර තේරෙන්නේ නැත්තේ? පොතේ තියෙන ටික විතරද තේරෙන්නේ? ගැලවෙන්න. ඒකයි මං කියුවේ පින්වතුනි. ඔබ කෙරෙහි අනුකම්පාවෙන්මයි මෙච්චර වෙහෙසෙන්නේ අපි. කිසි දෙයක් එපා ඔබෙන් අපිට. ඔබ ඕනේ වෙලාවක එන්න ධර්මයයි ඔබයි ආරාමෙට. ඇවිදිලා දහම් ශ්‍රවණය කරන්න. මම අපේ ස්වාමින් වහන්සේලාට එකම එක ඉල්ලීමක් ඉල්ලලා තියෙනවා. මිනිස්සෙක් දහම් පිපාසෙන් ආවොත් ඔබ වහන්සේලා ඒ ඇත්තන්ට අනුකම්පා කරන්න. කොහොම හරි ධම් දේශනා කරන්න. වෙහෙස බලන්නේ නැතුව. ඊගොතනි ඊයේ රාත්‍රී දේශනා විවරණකොට මම හිතන්නේ අටත් පහු වෙලා ඩයලොග් එකේ ඩයලොග් කම්පැනි එකේ දේශනාවක් තිබුණා. ඒක ඉවර කළා අපි ආරාමයට යනකොට මම හිතන්නේ එකට විතර ඇති. අපි ඔක්කොම සැතපෙනකොට උදේ 4යි. ආයි පහ මාත් අවදි වෙලා මේ ආවේ. මේ ස්වාමීන් වහන්සේලා නිදි කියලා වැටෙනවා ඇති සමහර විට. මම දේශනා කරන හින්දා මට නිින්ද යන්නේ මේ දේශනාවෙන් පැයකට පස්සේ තව දේශනාවක් තියෙනවා. විගණ කාදීපති කාර්යාලේ. ඒ දේශනාව විවරුණාට පස්සේ අපේ අමාදසන හාමුදුරුවන්ගේ දේශනාවක් තියෙනවා. හිරගෙදර. මේ ඔක්කොම කරන්නේ පිංගුතුනේ මේ එක සත්‍යයක් හරි ගොඩට ඇදලා ගන්න. ඔක්කොම ගොඩට අදින්න බෑ. තථාගතයන් වහන්සේ දේශනා කළේ මොකද්ද? චරත වික්කවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය. මිසක් සබ්බ ජන හිතාය සබ්බ ජන සුඛාය නෙමෙයි. මෙතන ඉන්න පුළුවන් පින්වතුනි අධික මාණෙන් කටයුතු කරන පිරිස්. අනේ හාමුදුරන්ගේ බණ අපි කාලවිල ජොලී මුබන් කියනකොටම ඔබට වැටහිලා එන්න ඕනේ සද්බස බැහැර කරන නිසා. බස බැහැර කරන්න, බස හලු කරන්න. කවුරු වෙනවද? බලු වෙනවා. බස අස් කරන්න. සද්බස අස් කරන්න. මොකා වෙනවද? ඔබට කියවෙන්නවනේ. කියවෙන්න පුළුවන්. ඒක තමයි නිරුක්තිය ස්වභාවය. බස අස් කරන්නෝ මොකු වෙනවද? බස්සෝ වෙනවා. ඕක තමයි ස්වභාවය. මේක නවත්තන්න බෑ වෙනසෙනි. ධර්මතාවයක්. පටිච්ච සමුප්පාදය කියන්නේ ඔකට. කෙනෙකුට ඉන්න පුළුවන් මාන්නයට පතර අනේ ඕන එකක් ඕවනම් අපිට වැඩක් ඒ අයට නෙමෙයි මම බන්න කිව්වේ. ඒකයි කිව්වේ සබ්බජන හිතාය සබ්බජන සුඛාය කියලා තථාගතයන් වහන්සේ දේශනා කළේ නෑ. මේ යම් මහන්සියක් වුණා නම් එක පුද්ගලයෙක් තමන්ගේ ජීවිතය වෙනස් කරගත්තා නම් උන්වහන්සේ කිව්වනේ උන්වහන්සේලාගේ ජීවිත වෙනස් වෙච්ච හැටි. එංගලන්තේ පුරවැසියෙක් ගෙවල් දොරවල් හිටම් විකුණලා දාලා ඇවිල්ලා පැවිදි වෙයි කියලා හිතනවාද පින්විතනේ ලංකාවෙන් ගිය කෙනෙක් ඔය හොඳ රටකට ලංකාවෙන් ගිය අය එහෙම අල්ලන්නවත් පුළුවන් අයද පොඩි මාන්නකදී ඉන්නේ ඉතින් අපි දැක්කනේ හැබැයි දහම අහපු ගමන් පින්වතනේ අනිත් පැත්ත කරකිනවා පවුල් කීයක් බලන් ඉන්නන දරුවෝ ලොකු වෙනකන් ඇවිල්ලා පැවිදි වෙන්නේ මේක තමයි ස්වභාවය. මේ ධර්මයේ ආශ්චර්යයක් නිසා මගේ ආශ්චර්යයක් නන්නේ මේක බින්දු මාත්‍ර ඒකයි මම ඔබට කිව්වේ පිංගුතුනි ඔබගෙන් වන්දනාවක දෙයක්වත් අපිට නම් අවශ්‍ය නැහැ එකම එකයි මම ඔබගෙන් ඉල්ලන්නේ ඔබව නිදහස් කරගන්න ඔබව සතර අපායෙන් ගලව ගන්න ඒ උදෙසා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ධම්ම අවබෝධ කරගෙන දේශනා කරන පිරිසගේ ඕනේ වෙලාවක එන්න ධර්මයයි ඔබයි ආරාමයට. Tamanට නිවාඩු අතින් පිරිමියට ඇවිල්ලා ඕන දවස් 3-4ක් නැවතිලා ඉඳගෙන. ස්වාමින් වහන්සේලාත් එක්ක ධම් සාකච්ඡා කරන්න. කාන්තාවයට පුළුවන් සෙනසුරාදා දවසේ සීල සමාදාන තියෙන උදේ ඉඳලා රැ වෙනකම්ම. හැම සෙනසුරාදාවකම ඇවිදින්න. ඒ දවසම කරන්නේ පින්විතනි සද්ධර්ම දේශනා කර කර ඔබට මේක අවබෝධ කරවන්න හදන එක. ඔබට මේක ඉන්දවන්න හදන එක කොහොම හරි මේක තමන්ගේ හිත් මාත්‍ර තුල. මහා කැපකිරීමක් කැප කරනවා. මොකද පින්විතනි අපි ඔබට දහම් දෙන එක විතරයි කරන්නේ. වෙන ඔබගේ කිසි දෙයක් අපි කරන්නේ නැහැ. මොකද හේතුව මං අද විඳින්න ප්‍රීතිය, සුඛය සක්‍ර දෙවියන්ට හිතා ගන්නවත් බෑ. එහෙනම් ඔබ කොහොම හිතන්නේද? ඒකයි මම ඔබට කියන්නේ. ප්‍රීතිය සුඛය කියන එක අර කැරට් ප්‍රීතිය නෙමෙයි. ප්‍රීතිය සුඛය කියලා කියන්නේ. ප්‍රීතිය සුඛය කියලා කියන්නේ මහා ශ්‍රේෂ්ඨ දෙයක්. ඒක ලබන්න උත්සාහ කරන්න. හොඳයි. එහෙමනම් පින්තුනි වෙලාවත් ගොඩාක් පහුවෙලා අපි සුළු වේලාවක් ආර්ය මෛත්‍රී කර්මස්ථානයේ වඩමු. මේ ආයතන වලට ආයතන ප්‍රධානීන්ට මැති ඇමතිවරුන්ට මේ වතසා සම්බන්ධ වෙලා කටයුතු කරන හැමෝටම මහා ශාන්තියක් වෙන්න. ඒ වගේම මේ සුදු කිරණ ශක්තිය මේ විශ්වයට පැතිරිලා මේ මග වඩන උත්මයන්ට මගඵල පූර්ණේ කරගන්න අවශ්‍ය ඒ ශක්තිය ලැබෙන්න සියලු දෙනා එකතු වෙලා ආර්ය මෛත්‍රී සජ්ජායනාව කරමු මාත් එක්කම පද අල්ලගෙන ඒ ටික කරන්න. Thank you. මමද සියලු ලෝක සියලු සත්වයෝ සංසාර දාහයෙන් මිදෙත්වා සංසාර රෝගයෙන් මිදෙත්වා සංසාර අඳුරෙන් මිදෙත්වා සංසාර ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ රාග බන්ධනයෙන් මිදෙත්වා ද්වේෂ බන්ධනයෙන් මිදෙත්වා මෝහ බන්ධනයෙන් මිදෙත්වා මාර බන්ධනයෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ ජාති ගින්නෙන් මිදෙත්වා ජරා ගින්නෙන් මිදෙත්වා ව්‍යාධි ගින්නෙන් මිදෙත්වා මරණ ගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ ශෝක ගින්නෙන් මිදෙත්වා පරිදේවයෙන් මිදෙත්වා දුක්ඛ ගින්නෙන් මිදෙත්වා දෝමනස්සයෙන් මිදෙත්වා උපායාසයෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ රාගගින්නෙන් මිදෙත්වා ද්වේෂගින්නෙන් මිදෙත්වා මෝහගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා කාම ලෝක අනාතයි ඊන් මිදෙත්වා රූප ලෝක අනාතයි ඊන් මිදෙත්වා අරූප ලෝක අනාතයි ඊන් මිදෙත්වා සියලු ලෝක අනාතයි එයින් මිදෙත්වා අතහැරීම නාතයි අතහැරීම වෙත්වා නොයල්ම නාතයි නොයල්ම වෙත්වා මිදීම නාතයි මිදීම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා නිවනම නාතයි නිවනම වෙත්වා හොඳයි පින්විතනි ඔබ ඔබ වැඩුවේ ආර්ය මෛත්‍රිය මේක අහලා නැති අය ලෞකික මෛත්‍රියක් වඩන නැති අන්‍ය ශාසනයන්ගේ තියෙන බුද්ධ ශාසනයේ තියෙන ආර්ය මෛත්‍රිය දරුවෙක් හදලා දරුවා බඩට ආපු දවසේ ඉඳලා සැප විඳපු අම්මා කෙනෙක් අත උස්සන්නේ. භවභෝග සම්පත් රැස් කරගෙන ඉඳලා ඒව හොරු ගනීද කැඩේද බිඳේද නැහැද වෙනසේද කියලා බියෙන් ෂෝකයෙන් ඉන්නව හැරෙන්නේ ඒ නිසා සතුටු වෙන්න පුළුවන් කෙනෙක් ඉන්නවද? එහෙනම් පින්වතුනි දරු සම්පත් ලැබේවා භවභෝග සම්පත් වැඩි වේවා කියන්නේ සාපයක්ද හොඳ ප්‍රාර්ථනාවක්ද? පින්වතුනි ඍෂිවරු හේවත් ආර්යයන් වහන්සේලා සාප කරන්නේ ඔන්න ඔය විදිහට මේ කරපු දෙයට නුඹට භවභෝග සම්පත් ලැබේවා දරු මල්ලන් ලැබේවා රාජ්‍යයන් ලැබේවා ඔය සාප කරන විදිහ ඍෂිවරු ඔබ හිතා ගන්න. එහෙනම් තථාගතයන් වහන්සේගේ ශාසනයේ මෛත්‍රී ක්‍රමවේදය යටතේ ඔය කියන ඒවා තියෙන විදිහක් නැහැ. විවේක නිස්ෘත, විරාග නිස්ෘත, නිරෝධ නිස්ෘත, වොස්සග්ග පරිණාමී, මෙත්තා සහගත සති සම්බොජ්ජංගේ වඩන්න කියලා තථාගතයන් වහන්සේ පෙන්වලා තියෙනවා. ඒකයි කියන්නේ මේ ධර්මයේ සම්පූර්ණයෙන් යටපත් වෙලා. පුළුවන් තරමින් CD අහන්න. අහන්න අහන්න ඔබට ඔය හැම එකක්ම තේරෙයි. පුළුවන් තරමින් අහන්න. වාහනේ යනකොට කෝච්චි යනකොට කන් දෙකේ ගහගත් අහගෙන ගියා. ලෝකෙ වෙනේව වැඩක් නෑ ඇත් දෙක පියාගත්ත බන ඇහුවා. හැපිලා මලත් සුගතියක හරි උපදේ. හොඳයි පින්වතුනි එහෙනම් අපි පුණ්‍ය අනුමෝදනාව කරලා දේශනාව හමාර කරමු. මොකද පින්වතුනි මේ වෙලාවේ මහා පුණ්‍ය ශක්තියක් රැස් කරගෙන ඉන්නේ. අනාදිමත් සංසාරේ ඉඳලා අපිත් එක්ක මේ ගමන ඇවිදින්න අපිට උදව් පදව් කරපු පිරිස් පින් බලාපොරොත්තුෙන් ඉන්නවා. මේ බිල්ඩින්ම හදපු අය පවා මේ පිනෙන් පෝෂණය වෙන්න පුළුවන්. මේ බිල්ඩිමට ඇණයක් ගහපු කෙනාට පවා මොකද මේ බිල්ඩිම උපයෝගී කරගෙන අපි ධර්මයේ ශ්‍රවණය කළාද? එහෙනම් ඔබ දෙන්න පින ඒ අයටත් ගන්න කැපයි. බලන්න සම්බුද්ධ ශාස්ත්‍රයෙන් වෙන සේවය කොච්චරද කියලා. ඒක නිසා මහන්සිය බලන්න නැතුව මම මේ කියන පිරිස් සිහිපත් කර කර සිහිපත් කර කර මේ පුණ්‍ය ශක්තිය සාදුනාද දිදී පින්වතුනි පිට කරන්න. ඒ අයට විහිදුවන්න පතුරවන්න. හොඳයි. එහෙමනම් පින්වතුනි පළමු කොටම සිහිපත් කරගන්න තථාගතයන් වහන්සේ විසින් දේශනා කොට වදාළ නිජිතේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන ඒ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ පුරා ප්‍රචාරය කරන්නා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කින සිව්වණක් පිරිස ඒ වගේ මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන අප්‍රිත ධෛර්යයෙන් යුතුව අරිහත් ඵලයේ සාක්ෂාත් කරගෙන මුදසා වෙහෙසෙන්නා වූ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කින සිව්වණක් පිරිසත් ඒ වගේ මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නති උදෙසා මහත් වූ අපකපීමෙන් කටයුතු කරන්නා උත්තරීතර මහානායක අනුනායක ආදී වශයෙන් ලෝකත්‍රයෙන් වැඩ වාසය කරන්නා වූ උත්තරීතර සංඝ රත්නයේ සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ඒ උත්තමයේ කෙරෙහි විහිදුල පතුරල හරින්න. ඒ පිං විහිදී පැතිරි යාමිනේ උතමෙන්ට වැඩි වැලි දෙන්නව යම් හිරහපලු පත්‍ර දෝසාන්දකාර ඇස්වාකටවා හෝ ආවුල් දෙවල සංක සංකා දෝසාන්දකාර යක්ෂ ප්‍රේත පිසාජ මලකවල කුම්බන්නේ වැදපෙනි දෝසාන්දකාර ශරීරී සතදා දෝසෙන් වැදපෙමිනියව රෝගාබ්බා දෝසාන්දකාරයේ සීළු දෝසාන්දකාරංග සාධූරීන් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදී මජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කර ගනිත්වා කියලා සාදු කියලා පිං අනුමෝදන් කරන්නේ ඒ වගේම පින්විතේ මොහොතකට සීපත් කරගන්න තථාගතයන් වහන්සේ දේශනා කරන විදිහේ නිර්මල සත්‍යධර්මයේ මුග පරම්පරාවෙන් පවත්කගෙන ඉඳලා එදා මාතලේ අල්ලුවේ නිහාරයේදී ත්‍රිපිටකයේ ග්‍රන්ථ ආරූඪ කළ තමන්ගේ පණ පුදාගෙන ත්‍රිපිටකය ආරක්ෂා කළා වූ උත්තම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිස සීපත් කරගෙන ඔබ විසින් රැස් කරගත් ආ වූ සීලම් පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි විහිදුල පතුල හරි නීපින් විහිදී පැතිරියාමේ නියත් යම් කිසි අභව විස්ථාන හිනොණගෙන් අත මෙදේවා දස කුසලයේ මෙදෙත්වා දස කුසලයේ වඩත්වා දස පුණ්‍යක් ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න ඒ වගේම පින්විතේ මොහොතකට සිහිපත් කරගන්න තමන්ගේ ආරාධනා පිළිකර මේ ස්ථානයට ආවව සීලම දිව්‍ය බ්‍රහ්මාදීන් තමන්ගේ ඉෂ්ඨකාමී දෙවි දේවතාවුන් වහන්සේලා ඇතුළු මේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ চিරහත් කාලයක් ආරක්ෂා කළා වූ ඉන්ද්‍රෝපෙන් චන්සේකර ප්‍රජාපති ආදී ඒ සීලම දේව සමූහයන් වහන්සේලාවත් සිහිපත් කරන ඔබ සින් රැස් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා යැයි කෙරෙත් විහිදුර පතුලන් මේ පින් විහිදී පැතිරියාමින් මේ දෙවියන්ගේ දේව අනුභවයේ වැඩි වේවා ශ්‍රී සම්බුද්ධ ශාසනයේ চিරහත් කාලයක් ආරක්ෂා කරත්වා භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිවණක් පිට চিරහත් කාලයක් ආරක්ෂා කරත්වා දස කුසලෙන් මෙදෙත්වා දස කුසලේ වඩත්වා දස පුණ්‍යක් ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්විතනි මොහොතකට සීපත් කරගන්න ඔබ නමින් ජම්මාන්තරගත වන්දිනාව සීලම ඥාති මිත්‍රාදීන් තමන්ගේ අම්මා තාත්තා ගුරු දුවදරු වැඩි හිටියෝ ස්වාමි දරුවන් ස්වාමි දිනියන් ඒ වගේම මේ රටේ මහදරණ යුද්ධයක් පැවතිච්ච කාලෙක මේ පරිලෝකියාව ත්‍රිවිධ හමුදාව පිරිසත් පොලිසිය පිරිසත් සාමාන්‍ය වැසියන් සහ සතුරු විසින් ආවා වූ පිරිසත් ඒ වගේ මේ අද වේතනක් නෙමෙයි පිංගුදින මේට අනන්ත කල්පයන් ඉඳලා තමන්ට අම්මා වෙච්ච තාත්තා වෙච්ච ගුරුවරු ඥාතිද මිත්‍රාන්විත ඒ සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔය විසින් රැස් කරගත්තා වූ සිළුම් පුණ්‍ය ගංගා කුසල ගංගා අය කෙරෙහි විහිදුල පතුල හරණේ පිං විහිදී පැතිරී යාමේ නියත් යම් කිසි අභවී ස්ථාන කිනොණන් එයින් අත්මි දේවා දස කුසලෙන් මෙදෙත් දස කුසලේ වඩත්වා දස පුණ්‍ය ක්‍රියාම කරත්වා නිබ්බහාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න ඒ වගේම පින්විතනි මොහොතකට සිහිපත් කරගන්න මේට කල්ප 90ක් ඇතුළත තමන් විසින් අවදසාදාන්න ලක් කළා තමන් කෙරෙහි වෛරයෙන් ක්‍රෝධයෙන් පසු වෙලා මැරිලා ගිහිල්ලා අදෝබෝ විනාශ කරනවා කියලා හිතාගෙන මනුස්ස වේසින් හෝ අමනුස්ස වේසින් හෝ සත්ත්ව වේසින් හෝ පැමිණිලා තමන්ගේ ලෞකික ජීවිතයට බාධා කරනවා නම් ආධ්‍යාත්මික ජීවිතයට බාධා කරනවා නම් ඒ සිළු දෙනාවත් මේලා සිහිපත් කරනවා විසින් රැස් කරගත් ආව සිළුම් පුණ්‍ය ගංගා කුසල ගංගා එය කෙරෙහි විහිදුල බතුලහරණේ පින් විහිදී පැතිරියාමෙන් ඒලාට යම් කිසි අභව ස්ථානයක ඉන්නවනම් ඒ අසුමේ දේවා දස කුසලයේ මෙතෙත් දස කුසලයේ වඩත් දස පුණ්‍ය ක්‍රියාම් කරත්වා නිබ්බහාන පරම සුඛයෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පින්විතුනි මොහොතකට සිහිපත් කරගන්න විශේෂම ජීවිතුන් අතර ඉන්න අපිට විශේෂම පිටු අද මේ ශ්‍රී සද්ධර්ම දේශනාව පැවැත්වීම උදෙසා මහත් වූ අපකවීමෙන් කටයුතු කළා වූ සියල්ල සංවිධානය කළා වූ ඒ සියලු දෙනාවත් මේ ලාවේ සිහිපත් කරගන්න. ඒ වගේම මේ අමාත්‍යංශයේ අමාත්‍යතුමා ඇතුළු ඒ ඒ සීලුම දෙනාව නිලධාරී මණ්ඩලයේ සීලු දෙනාව මේ වැඩ කරන සීලුම දෙනාව මේ වෙලාවේ සිහිපත් කරගන්න. ඒ වගේම පිංගුතුනි මේ ශ්‍රී සද්ධර්මයේ ලෝකේ ප්‍රාපචාරය කිරීම උදසා අධිහිත දීගෙන කටයුතු කරන්නව සීලු දෙනාවත් මේලා සිහිපත් කරගෙන ඒ වගේම තමන්ගේ ජීවිතුන් අතරින් ඉන්නව අම්මා තාත්තා දුව දරුවෝ වැඩිහිටියෝ ඥාතිද මිත්‍රාදීන් සේවක සේවිකාවන් ස්වාමී දරුවන් ස්වාමීන් වහන්සේ මේ වගේ මේ රට ආරක්ෂා කරන පිරිස රට පාලනය කරන පිරිස රට සංවර්ධනය කරන පිරිස මේ සිළු දෙනාවත් සිහිපත් කරගෙන ඔබ විසින් රැස් කරගත්තා වූ සිළුම් පුණ්‍ය ගංගා කුසල ගංගා යැයි කෙරෙහි විදුර පත්‍රධාරණේ පින් විහිදී පැතිරියාමෙන් එයාට බැඳි වැලි දෙන්නව යම්කිසි ගහපළු පදර දෝසාන්ධකාරයත්තම් ඇස්වාකටවා හෝ අවුල් දෙවල සකසංඛා දෝසාන්ධකාරයත්තම් යක්ෂ පේත පිසාජ මලගුළු හුම්බණ්ඩ දද වෙනි දෝසාන්ධකාරයත්තම් ශරීරේ සත්ත දා දෝසින් වැද වෙනි රෝගාබා දෝසාන්ධකාරයත්තම් ඒ සිළු දෝසාන්ධකාරංග සාදුරින් භූත වේවා මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම අජරාමර සංඛ්‍යාත නිර්වාණ ශාන්තියම සාක්ෂාත් කරගනිත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම පින්විතින මොහොතකට සීපත් කරගන්න. අද මේ තනල සද්ධර්මයේ ශ්‍රවණය කරන්න කලින් යම් කිසි ආහාරකින් පානකින් සන්තපුණා නම් ඒ ආහාරයෙන් පානින් ලැබුණා වූ ශරීර ශක්තිය උපයෝග කරන සද්ධර්මයේ ශ්‍රවණය කරන්න අවබෝධ කරගන්න ඇති. එමනම් ඒ ආහාර පාන සැකස් මිලා දායත අතින් ඉඳලා බැබුණු සකස් කළ ඇලවිලි සකස් කළ කුඹුරු අපරල වයන් කපල පාගල ආහාරයක් වශයෙන් ඔබ අතර පත් වෙනකම් ඒ උදෙසා අප කැප වෙලා කටයුතු කළා වූ සීලු දෙනාවත් මේ වෙලාවේ සිහිපත් කරගෙන ඔබ සිනස් කරගත්තා වූ තිලම් පුණ්‍ය ගංගා කුසල ගංගා ආයයක් ඇතිත් විහිදුල පතුල හරණේ පින් විහිදී පැතිරී යාමෙන් ඒ ආදී යම් කිසි අභව ස්ථාන කිනවන ගෙන් අත මේ දේවා දසක කුසලේ මෙදේ තදස කුසලේ වඩා තදස පුණ්‍යක් ක්‍රියාම් කරත්වා නිබ්බහාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පිඟුදින මෙන්න මොහොතකට සිහිපත් කරනවා මේ සඳහල සද්ධර්මයේ ශ්‍රවණය කරද්දී හීතලෙන් පින්නෙන් ආරක්ෂාලා මෙති මදුරන්ගෙන් ආරක්ෂාලා මහා අවුරස්මින් ආරක්ෂා වෙලා සද්ධර්මයේ ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වුණේ මේ ස්ථාන භූමි විදිකිරීම නිසා මේ ස්ථාන භූමි විදිකිරීම උදසා ගඩොලක් ගඩොලක් ගන්න මේ ස්ථානන ගෙනලා බඳලා කරන සකස් කලාව පිරිසක් ඉන්නවනම් ඒ වගේ මේ ස්ථානයේ මුල් පදිච්ච කලුවන ඉන්නවනම් පින්බලාපුරුතු ඉන්නා වේ සිළු දෙනාව සිහිපත් කරන ඔබ සිඳක් කරගත්තා වූ සීලම පුණ්‍ය ගංගා කුසල ගංගා යෑ කෙරෙත් විහිතුල පතුල හරිනේ පිං මිහි දීපත රියාමේ නයත්‍යම් විදබ්බා විස්ථාන කිනණගෙන් අතුමි දේවා දසක් කුසලේ මෙදෙත්වා දසක් කුසලේ වඩත්වා දස පුණ්‍යක් ක්‍රියාම කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වේත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පිංගුතුන අවසාන වශයෙන් සිහිපත් කරන බොහෝ දුර බැහැ ඉඳලා මේ ස්තන්න පැමිණෙන්නේ නැත්නම් මම ආවත් මනාකුරු සංකස් වෙලා තියෙන නිසා යාන වාහන මනාකුරු සංකස් වෙලා තියෙන නිසා පහසුවෙන් මේ ස්තන්න ළඟා වෙන්න පුළුවන්කම ලැබෙන්නේ නැති. ඒ වගේම පිංගුතුන මේ දේශනා පටිගත වෙලා නැවත නැවත ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තියෙනවා. ඒ වගේම සජීවී විලෝකින ඕනෑම කෙනෙකුට මේ දේශනාව ශ්‍රවණය කිරීමේ අවස්ථාව උදා වෙලා තිබුණාද? ඒ වගේම මේ මයික්‍රොෆෝන් ආදී වශයෙන් දේවල් පාවිච්චි කරගෙන ඈත දුර අතහැරින්න කෙනෙකුට සද්ධර්මයේ ශ්‍රවණය කිරීම අවස්ථාව උදා වෙලා තිනවා. ඒ සීම මැෂින් ආදී දේවල් පාවිච්චි කරගෙන නිදහසේ ඔබට සද්ධර්මයේ ශ්‍රවණය කිරීම අවස්ථාව උදා වෙලා තියෙනවා. එනම් මේ සීළු දේ උදා වෙලා තියෙන පිඟුතුනි විද්‍යාක්ෂ වශයෙන් සම්බන්ධ පිරිසක් සහ එයාගේ අන්තේවාසික පිරිසක් ලෝකෙ ඉදිරිපත් කරපු දායාද නිසා එම දායාද උපයෝගයෙන් නිවන් දකින ඔබ දෙන පින එයාට තනමෝදන් වෙන කැපයි. මේ නිසා ඒ සීළු දෙන අවස්ථාව සිහිපත් කරනවා. මෙසින් රැස් කරගත්තා වූ සීළු පුණ්‍ය ගංගා අකුසල ගංගා එයා කෙරෙහි මිහිඳුල පතුරාරණ නේපින් මිහිදී පැතිරී යාමෙන් එයාට යම් කිසි අභව ස්ථාන කිනොණගෙන් අත මෙදේවා දසකුසලෙන් මෙදෙත්තා දසකුසලේ වඩත්තා දස පුණ්‍යක් ක්‍රියාම් කරත්වා නිබ්බාන පරම සුඛෙන් සුඛිතර වෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. එහෙමනම් පිටින් බොහෝ වේලාවක් සද්ධර්මයේ දේශනා කළා බොහෝ වේලාවක් සද්ධර්මයේ ශ්‍රවණය කළා බුද්ධ පූජා පැවැත්වුවා දාන මාන ආදී කුසල ක්‍රියාවන් සිද්ධ කරගත්තා. ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ බලමහිමින් මේ මිහි මඩල මත ලක්ෂ ගණනින් අරිහතුන් වහන්සේලා පහළ වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම පිටින් ඒ කරගත්තා වූ අනන්ත ප්‍රමාණ පුණ්‍ය සම්භාර ධර්මයන්ගේ වහන්සේගේ බල මහිමින් ඔබ අප සිළු දෙනාටම මේ ශ්‍රී සම්බුද්ධ ශාසනය තුලදීම මේ අද්වැවේ තුලදීම බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා නිවිසනිතී පැමිණමදාලා නිත්‍ය මංගල පරම සුන්දර අමෘත මහ නිර්වාණ ශාන්තියම සාක්ෂාත් වේවා කියලා අදිස්ථාන කරන්න ඔබ සිළු දෙනාටම තෙරුවන් සරණයි සියලු දෙනා වන්දනා කරගන්න. රාගගින්නෙන් මිදෙත්වා ද්වේෂගින්නෙන් මිදෙත්වා මෝහගින්නෙන් මිදෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිතතර වෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තරවෙත්වා මමද සියලු ලෝක සියලු සත්වයෝ නිබ්බාන පරම සුඛයෙන් සුකිත තරවෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තරවෙත්වා නිබ්බාන පරම සුඛයෙන් සුකිත තරවෙත්වා තුරුණුවන්ගේ සූවිසි අනන්ත මහ ගුණ බෙලෙන් සියලු ලෝක සියලු සත්වයෝම නිබ්බාන පරම සුඛයෙන් සුකිත තරවෙත්වා සාදු සාදු සාදු සම්මා සම්බුදු අප තථාගතයන් වහන්සේ දේශනා කළ වදාළ